අද සමාජයේ තුලදී විවිධ අය විවිධ විදිහට විවිධ අර්ථකතන තමන්ගේ හිතුමනාප විග්‍රහ ධර්මයේයි අහන්න ලැබෙනවා. මේට අවුරුදු 10කට කලිනුත් 100කට කලිනුත් 1000කට කලිනුත් 2000කට කලිනුත් බුදුරණවහන්සේ පිරිනුවම් පෑවට පස්සෙත් ඒ විවිධාකාර අය අදහස් ඉදිරිපත් කළා. ඒ වගේම පොත්පත් සැකසුණා. සෙල්ලිපි ආදී තුලත් සකස් කරන්නට ඇති ඒ ඒ අයගේ විවිධ අදහස්. හැබැයි ඒ ඒ අයගේ විවිධ අදහස් වලට පාදක වුණේ පින්වතුනි ඒ මූලික බුද්ධ වචනය. අද අපි ගොඩක් වෙලාවට මූලික බුද්ධ වචනේ ඉගෙන ගන්න නැතුව අපට තේරෙනවායි කියලා හිතෙන අපට ගැළපෙනවායි කියලා හිතෙන බුදුරන් වහන්සේ විසින් දේශනා කරපු නැති නමුත් පසු කාලීනව ඒක අවුරුදු 2500ක් පරණ වෙන්නත් පුළුවන්. පොත්පත්වල සෙල්ලිපිවල නැත්තම් විවිධාකාරයෙන් ආපු දේවල් අපි ඒක හරි කියලා ගන්නවා. ඒක ඇත්තටම බුදුරන් වහන්සේ ගැන හොයන්න කෙනෙක් මෝඩකමින් යුක්තව කරන පරීක්ෂණයක්. ඉගෙන ගැනilla. යම් කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ කිව්වේ කුමක්ද කියලා හොයනවා නම් එක එක්කෙනා ලියපු එක එක්කෙනා විග්‍රහ කරපු දේවල් ඔස්සේ නෙවෙයි බුද්ධ වචනේ කරා යමු වෙනට ඕන නැත්තේ. එක එක්කෙනා විග්‍රහ කරපු දේ ඔස්සේ බුද්ධ වචනයට යමු වුණොත් අපි ඒ කෙනාගේ අදහසත් එක්ක තමයි ඉගෙන ගන්න යන්නේ. මෙන්න මේ කාරණාව නිසා මම අදහස් කළා මේ බුද්ධ වචනය මූලික බුද්ධ වචනය පැහැදිලි කරලා දෙන්න. ධම්රවි පදනම පාදක කරගෙන අපි අංගුත්තර නිකායේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ වගේම අපේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනේ සංයුත්ත නිකාය සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම සවන්න සිසිලස සජීවී සාකච්ඡාවසේ මජ්ක්‍ධිම නිකාය සාකච්ඡා කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපට පුළුවන් නම් උතුම් බුද්ධ වචනයම ඉගෙන ගන්න. අන්න එතනදි තමයි අපට බුදුරන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියන කාරණාව අපට හරියට ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් පින්වතුනි හරියට බුද්ධ වචන ඉගෙන ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. අන්න එවැනි කෙනෙකුට පහසුව පිණිස තමයි අපි මේ කෙනෙකුගේ අදහසකින් මතයකින් දෘෂ්ටියකින් තොරව තියෙන මූලික බුද්ධ වචනය මොකද්ද කියන කාරණාව සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. ඉතින් එතනදී අපි අංගුත්තර නිකායේ දේශනා කිහිපයක් කලින් සාකච්ඡා කරා. ඒ ශ්‍රවණය කරන්න කැමති අයට තාක්ෂණය ඔස්සේ YouTube ආදී දේවල් වලින් ඒක ගන්න පුළුවන්. අද තියෙන්නේ එතන ඉඳලා විග්‍රහ කරන්න තියෙන්නේ. අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල ඒකක නිපාතයේ අන්තර්ගත කාරණා. අද මේ තියෙන විග්‍රහ කරන්න තියෙන සූත්‍ර ටික ගොඩාක් ලස්සනයි. ඒක අපට අහන්න හරිය ප්‍රියමනාපයක් ඇති වෙයි. හැබැයි සත්‍ය ස්වභාවයමයි පෙන්වා දීලා තියෙන්නේ. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති බහු ජන බහුජනා හිතාය බහුජන අසුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේමනුස්සාන කතමේක පුද්ගලෝ මිච්ඡා දිට්ඨිකෝ හෝති විපරිත දස්සනෝ මහණෙනි මේ ලෝකේ බොහෝ ජනයාට අහිත පිනිස අනර්ථය පිනිස දුක්ඛය පිනිස හේතු වෙන යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉපදුනොත් අන්න ඒක බොහෝ ජනයාට අහිත පිණිස පවතිනවා. ඒ කවුද? මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත විපරීත වැරදි දර්ශනයෙන් යුක්ත කෙනා. අන්න එයා සෝ බහුජනස්ස සද්ධම්මං උත්ථාපෙත්වා අසද්ධම්මං පතිත්ථාපෙති. සද්ධර්මයෙන් අයින් කරලා අසද්ධර්මයේ පිහිටනවා. පිහිටවනවා. කවුද මිච්ඡා දිට්ඨියෙන් යුක්ත විපරීත දර්ශනයෙන් යුක්ත කෙනා. අයංකෝ භික්ඛවේ ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමාන උපජි වෙන්න මේ පුජ්‍යලයා මේ ලෝකේ ඉපදීම භෝජනයාට අහිත පිනිස දුක පිනිස පවතිනවා ධර්මයේ විනාශ වීම පිනිස පවතිනවා මේ කාරණා මතක් වෙනකොට මට තව බුද්ධ වචනයක් මතක් වෙනවා මේක පැහැදිලි කරගන්න. අංගුත්තර නිකායේ පංචක නිපාතේ තේර සූත්‍රය. ඒකේ බුදුරන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. යම් කිසි කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහනවා. ඒ ධර්මයේ ඉගෙන ගන්නවා. ඒකම දරා ගන්නවා. ඒකට අනුවම වචන කතා කරනවා. ඒකට අනුවම විතර්ක කරන්න පෙළඹෙනවා හැබැයි තේරුම් ගන්නේ වැරදි දෘෂ්ටියකින් විපරීත දෘෂ්ටියකින් තමන්ට ගැළපෙන විදිහකින් විග්‍රහ කරගන්නවා ධර්මයට විරුද්ධව. ඒ කියන්නේ ඒ වචනම ඉගෙනගෙන ඒ වචනම මතක තියාගෙන ඒ වචන එක්කම කල්පනා කරන්න යමු වෙන්නේ ගලපන්නේත් ඒක තමයි. හැබැයි දෘෂ්ටි වශයෙන් තමන්ගේ රාමුවත් එක්ක ගැළපෙල්ලක් තියෙන්නේ. නුවණින් විමසීමකින් තොරව අන්න යා මිත්‍යා දෘෂ්ටික වෙනවා. අන් අය මිත්‍යා දෘෂ්ටිකේ සමාදම් කරනවා බොහෝ අය දුගති ගාමියට යොමු කරනවා. ඔන්න ඔය විදිහේ අය අද සමාජෙත් ඉන්නවා. ඒ නිසා තමයි අපි තව කෙනෙක් විග්‍රහ කරලා දෙන කාරණාව බුද්ධ වචනය කියලා පිළිගන්නේ නැතුව මූලික බුද්ධ වචනයම ඉගෙන ගත යුත්තේ. දැන් කවුරු හරි ලස්සනට බණ කියනකොට ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි ඒක ලස්සනට ගැලපෙනවා. මොකද ගැලපෙන්නේ අපි සියලු දෙනාම අද ඉන්නේ නූතන විද්‍යාව දියුණු ලෝකේ. නූතන විද්‍යාව දියුණු ලෝකයේ තුල මේ ලෝකයේ යම්කිසි විද්‍යාවත් එක්ක ගොඩනැගිච්ච ස්වභාවයක් තියෙනවා. විද්‍යාව ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව එක්ක අපට හම්බ වෙනවා මේ ද්‍රව්‍ය, වස්තු, නැත්නම් මේ හැම දෙයක්ම බෙදලා කොටස් කරලා ඝන ද්‍රව වායු ශක්තියින් වශයෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ආදී වශයෙන් මේවා කොටස් කරලා වෙන් කරලා හම්බෙන විග්‍රහයක් තියෙනවා. ඒක ලෝකේ පවතින ඇත්තක්. ලෝකේ පවතින ස්වභාවයක්. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් බුද්ධ වචනේ ඉගෙනගෙන බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ වචන ටිකම ඉගෙන ගන්නවා. ඒකට අනුව දැන් විතර්ක කරන්න පෙළඹිලා තමන්ගේ අර විද්‍යාවත් එක්ක තියෙනවනේ දෘෂ්ටිය. විද්‍යාවත් එක්ක දැන් චින්තනයක් හම්බවෙන ගැළපෙන චින්තනයක් මේකට ගලපනවා ධර්මය. ඔන්න ඕකට ගලපන හැබැයි වචන ටික අර ඝන ද්‍රව වායෝ නියුට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ සුද්ධාෂ්ටක රූප කලාප ටික තමයි වචන ටික. අර ඝන ද්‍රව වායු ටික නෙමෙයි. වචන ටික වෙනස්. ඔන්න මේකට ගලපලා විග්‍රහ කරලා පෙන්නනවා. තවත් මේක විග්‍රහ කරලා පෙන්නනවා විද්‍යාවයි බුදුදහමයි සමානයි කියලා. දැන් ඒ විග්‍රහයට කරන් සමානයි තමයි. ඇයි දැන් මොකද්ද විග්‍රහ කරන්නේ? වචන ටික විතරනේ. හැබැයි බුද්ධ වචනේ නෙමෙයි. වචන ටික ගත්තට බුදුරණවහන්සේ වෙන්නපු අර්ථය නෙමෙයි. ඔන්න ඔය විදිහට විපරීත සංඥාවක් නැත්තම් තමන් බුද්ධ වචනේ එක්කම නුවණින් විමසීමකට යොමු වෙන්නේ නැතුව මේ විද්‍යාවත් එක්ක සංසන්දනය කරමින් අර වචන ටික විතරක් භාවිතා කරමින් ධර්මයේ විග්‍රහ කරනවා. එහෙමනම් එයාලගේ විග්‍රහය ඉගෙන ගන්නේ නැතුව අපි ඉස්සල්ලාම ඉගෙන ගන්නට ඕනේ ඒ කට්ටිය විග්‍රහ කරන්න පෙළමුනේ බුද්ධ වචනයකින්නේ. ඒ බුද්ධ වචනේ ඉගෙන ගන්නට ඕනේ. අන්නේ බුද්ධ වචනේ ඉගෙන ගත්තොත් තමයි අපට ওই මිත්‍යා දෘෂ්ටික නැත්තම් වැරදි දෘෂ්ටි සමහරවිට ඒ විග්‍රහ කරන අය ලෞකික සම්මාදිට්ඨිය ගණන් ගන්නෙත් නැහැ. ලෞකික සම්මාදිට්ඨියත් නැහැ. සිල් රැකෙන්න අවශ්‍ය නැහැ කියනවා. පින්න අවශ්‍ය නැහැ. මෙලව පරලව ගැන කතාවක් ඒ ඔක්කොමත් ඉක්ම වෙනවා වැරදි දෘෂ්ටියකට ගිහිල්ලා. එතකොට බලන්න එහෙනම් බුද්ධ වචනේම ඉගෙනගෙන අඥානයා නුවණ නැති කෙනා තමන්ගේ දෘෂ්ටියත් එක්ක දැන් තමන්ගේ මේ ගැළපෙන තමන්ට ලෝකයේ ගෝචර මේ විද්‍යාව නම් වූ පදනමත් එක්ක විග්‍රහ කරගෙන යනවා. හැබැයි ඒක අහන කෙනාටත් ගැළපෙනවද නැද්ද? අහන කෙනාටත් ගැළපෙනවා. ඇයි අහන කෙනත් ඒ කෝණෙම ඉන්නේ. දැන් අපි හැමෝම දැන් අපට මේ පහසුකම් සැලසීලා තියෙන්නේ. විවිධ පහසුකම් මේ මේ හම්බෙලා තියෙන විද්‍යාවේ දිනුවත් එක්කනේ. එතකොට ඒ ලෝකයේ පවතින යම් සත්‍ය ස්වභාවයක් කියන්නේ ඇති ලෝකයට විද්‍යාවේ විග්‍රහ කරලා පෙන්නනවා. ඉතින් බුදුරයන් වහන්සේත් ඕකමයි කිව්වේ කියලා එයාට ප්‍රීතියක් හටගන්නේ නැද්ද? හට අරගෙන අනේ මේක ලස්සනට විග්‍රහ වෙනවානේ තේරෙනවානේ කියලා අන්න සතුටක් ඇති වෙනවා. මොකද වෙන්නේ? බොහෝ අය විද්‍යාව සරණ යනවා බුදුරන් වහන්සේ හා සමාන කරලා. හැබැයි බුද්ධ වචනේ අහලකටවත් එන්නේ නැහැ. එහෙනම් අපි අර මිත්‍යා දෘෂ්ටි වශයෙන් ඒකට යමු නොවෙන්නට නම් අපි දැනගන්නට ඕන අනිත් කෙනෙක් අපිව මෝඩයට අන්දන්න බැරි වෙන්න මොනවද? බුද්ධ වචනේ. දැන් අපිව මෝඩ කෙනෙකුට හැටියට අපි එයාලා කියන වචනේ විශ්වාස කරන්න යමු වෙන්නේ ඇයි? බුද්ධ වචනය දන්නේ නැති නිසානේ. මූලික බුද්ධ වචනේ දන්නවනම් කෙනෙකුට එහෙම අපිව පුළුවන් වේද මෝඩය කරවන්න? මේකයි බුද්ධ වචනේ කියලා කියවන්නේ. අපිව පිළිගන්නවන්නේ. අපිව වැරදි දෘෂ්ටික සමාදන් කරවන්නේ. අන්න ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නෙම අපේ මූලික බුද්ධ වචනේ දන්නේ නැති නිසා. ඔන්න බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිකයෙක් ඉපදිත සංඥාවෙන් යුක්ත කෙනෙක් ඉපදීම බොහෝ අයට දුක පිනිස පවතිනවා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුද්ධ වචනේදී පැහැදිලි කරනවා දැන් මේ දේශනා මුලින් ඉඳලා අහපු කට්ටිය දන්නවා මේ පුංචි සරල කෙටි දේශනාව මේකේ තියෙන්නේ. මොකද බුදුරන් වහන්සේ අංගුත්තර නිකාය කියලා දේශනාවක් කරේ නැහැ. සංයුත්ත නිකායක දේශනාවක් කරෙත් නැහැ. බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච වෙලේ ඉඳලා පිරිනම් පාන දක්වාම බුදු දේශනා කරගෙන ගියා. ඒ ඒ අවස්ථානුකූලව ඒ ඒ භික්ෂූන්ට ගිහි අයට විවිධාකාර අයට අනුරූප බුද්ධ වචනේ ඒ සත්‍ය ඉස්මතු කරගෙන ගියා. මේ සියල්ලක්ම දරාගත කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගත්තා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගෙන ආපු මේ ධර්මය අනිත් අයට නැත්නම් අනාගත પરම්පරාවට පවත්වා ගැනීමේ පහසුව පිණිස ඉදිරියට අරගෙන යෑම පහසුව පිණිස පළවෙනි ධර්ම සංගායනාවේදී මොකද කරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා එක එක පිළිවෙලකට අර එක එක තැන්වල මතක දවාගෙන හිටපු මේ කොටස් ටික පිළිවෙලකට අනුව සකස් කරා. ඒක තමයි සංගායනාව කරේ. පුංචි සූත්‍රයේ ඉඳලා අංක පිළිවෙලට ගොඩාක් ලොකු වෙනකම්ම අංගුත්තර නිකාය හැදුවා. ඔන්න ඔය විදිහට විවිධාකාර අංගුත්තර මජ්ක්‍ධිම දීඝ සංයුත්ත ආදී වශයෙන් කොටස් කරලා හදාගත්තා මතක තබා ගැනීමට නැත්නම් මේක පවත්වාගෙන යන්නේ පහසුවට. අත බුදුරන් වහන්සේ අංගුත්තර නිකායක්, සංයුත්ත නිකායක්, මජ්ක්‍ධිම නිකායක්, දීඝ නිකාය දේශනා කරේ නෑ. බුදුරන් වහන්සේ බුදු දේශනාව කරගෙන ගියා. මේක මතක තබා ගැනීමට අපට අරගෙන රහතුන් වහන්සේලා එකතු වෙලා කොටස් කරලා පිළිවෙලකට හදපු ටික තමයි අංගුත්තර නිකාය කියන්නේ. ඉතින් ඒක නිසා ඔය පළවෙනියටම කිව්ව දැන් දැන් ඉදිරිපත් කරපු දේශනාව එක දේශනාවක්. දැන් අපි හිතමු බුදුරජාන් වහන්සේ කොහේ හරි ඉන්නකොට නැත්නම් කතා කරනකොට කවුරු හරි හම්බෙච්ච වෙලාවක කියපු පුංචි කාරණාවක්. දැන් බුදුරන් වහන්සේ කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරපු කෙනෙක්නේ. දැන් අපට හිතෙන්නේ බුදුරන් වහන්සේ අර රොබෝ කෙනෙක් වගේ කියලා. රොබෝ කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයක් ගත කරපු කෙනෙක්. දැන් අපි ජීවිතය ගත කරන කවුරුහරි ප්‍රශ්නයක් අහුවාම කෙටි උත්තරයක් දෙන්නේ නැද්ද? කවුරුහරි මොකක් හරි කතා කරාම ඊට අදාළ උත්තරයක් දෙන්නේ නැද්ද? ඒ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි ඒ සියල්ලක්ම හිස් දේවල් නෙමෙයි. හිස් වචන නෙමෙයි. අන්නේ හැම එකක්ම තුලම තියෙන මොකද්ද? යථාර්ථ ධර්මයේ. ඒක තමයි බුද්ධ වචනේ. සත්‍ය වචනේ. අන්න ඒ නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවා සියල්ලක්ම දරාගෙන ඇවිදilla පළවෙනි සංගායනාවේදී මේවා සකස් කරේ. ඔන්න දෙවනි සූත්‍රය. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකෝ ලෝකේ උපජ්ජමාන උපජ්ජති බහුජන හිත බහුජන හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස්ස අත්තා හිතාය සුඛාය දේවනුසානං කතමේ එක පුද්ගලෝ සම්මා දිට්ඨිකෝ හොති අවිපරීත දස්සනෝ සෝ බහුජන බහුජනස්ස අසද්දම්මං උට්ටාපෙත්වා සද්ධම්මං පතිත්තාපේති මේ ලෝකයට එක මිනිසෙක් ඉපදීම බොහෝ අයට හිත පිණිස අර්ථය පිණිස යහපත පිණිස පවතිනවා. ඒ තමයි සම්මා දිට්ඨියෙන් යුක්ත වැරදි දර්ශනයෙන් ඉක්මවපු කෙනා. අන්න ඒ කෙනාට පුළුවන් බොහෝ ජනයා අසත් ධර්මයෙන් අයින් කළා සත් ධර්මයේ පිහිටවන්න. මෙන්න මේක තමයි බුදුරණවහන්සේ ඊළඟට පෙන්වන දේශනාව. එතකොට මේ එක පිළිවෙලකට මේ දේශනාවේ අර පිළිවෙලකට සකස් කරපු නිසා. ඔන්න එතකොට අර මුලින් විග්‍රහ කර මිත්‍යා දෘෂ්ටිකයක ඉපදුනහම බොහෝ අය දුගතිය නැත්නම් වැරදි දෘෂ්ටි සමාදන් කරවන්න ඒ මිත්‍යා දෘෂ්ටික කෙනා විපරිත් දර්ශනයෙන් යුක්ත කෙනා හේතු වෙනවා. ධර්මයෙන් අයින් කළ අසත් ධර්මයේ පිහිටවන්න. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? අසත් ධර්මයෙන් අයින් කළ සත් ධර්මයේ පිහිටවන්න බොහෝ ජනයාට හිත පිණිස සැප පිණිස පවතිනවා. එතකොට සත් ධර්මය පිහිටවන්නට එහෙනම් එයා කුමක් එක්කද මේ සම්මාදිට්ඨියටපත් වෙලා තියෙන්නේ කුමකින්ද අනිත් අය අර්ථය පිණිස යොමු කරන්නේ? අසත් ධර්මයේ අයින් කළා සත් ධර්මයේ පිහිටවනවා. සද්ධර්මය කියලා කියන්නේ අනුමදස්ස ආඳුරංග අදහසක් නෙමෙයි. සද්ධර්මය කියලා කියන්නේ තව කෙනෙක්ගේ අදහසක් නෙමෙයි. සද්ධර්මය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නපු බුද්ධ වචනේ සමග අසද්ධර්මය අයින් කරලා පිළිහිට වීමයි. අන්න ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. නැත්නම් අපි අද හිතන්නේ තව කවුරු හරි කිව්වොත් ආ එයා කියන එක සද්ධර්මය. අපි බලන්න ඕනේ එයා කියන එක බුද්ධ වචනයත් එක්ක ගැලපෙනවද කියලා. ඒක ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු එකත් එක්ක ගැලපෙලා හරියන්නේ නැහැ. බුද්ධ වචනයත් එක ගැලපෙන්නට ඕනේ. දැන් අද අපි ගොඩක් දන්නේ ඒක එක එකයි කියන ඒවාත් එක්ක ගැලපෙන ඒවා. නමුත් බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක නෙමෙයි. එහෙනම් ධර්මයේ පිහිටවල අසත් ධර්මයේ අයින් කරනවා කියන තැනදී අපි හැම වෙලෙම බලන්නට ඕන ඒ කතා කරන දේ බුදුරන් වහන්සේගේ බුද්ධ වචනයමද කියලා. අපි පින්වතුනි ධර්ම එක එක දේවල් අහලා දැන් සමහරවිට අපිත් බුද්ධ වචනේ ඉගෙන ගත්තාම අපටත් තියෙන විපරීත දෘෂ්ටි හට ගන්න අවස්ථා. ඇයි අපේ තියෙන්නේ කෝණේ විද්‍යාවත් එක්ක අපි දැන් සමාජයේ තේරුම් ගත්ත කෝණේනේ තියෙන්නේ. ඔන්න එතකොට ධර්මයේ කාරණාවක් ඉස්මතු කරලා පෙන්වන තැනදී තමන් තේරුම් ගත්ත නැත්නම් තව කෙනෙක්ගෙන් අහලා තේරුම් ගත්ත කාරණාව වැරදි බව ඒ ධර්මයේ තුලින් ඇහෙනකොට තමන්ට තේරෙනවා නම් අන්න ඒ කෙනා සම්මාදිට්ඨිය විමුක්තිය නැත්නම් විපරිත දර්ශනේ ඉක්මවලා එයා අර සද්ධර්මයේ නේද පිටන උත්සාහ කරන්නේ. ඇයි අසද්ධර්මයක් තමයි තමන් තේරුම් ගත්ත කෝණේ. අසද්ධර්මයක් වැරදි විග්‍රහයක් තමයි දැන් තමන් තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඒ තේරුම් ගන්න හිටපු දේ වැරදි කියන කාරණාව පෙන්වන්න තියෙන්නේ මොකෙන්ද? ධර්මයෙන්. ඒක වෙන දෙයක් ඔස්සේ වෙන උපමා අරගෙන නැත්නම් වෙන වෙන දේවල් අරගෙන අපේ සමාජය දැන් ගැලපෙන විදිහට කියලා අපි විවිධ විදිහට මේ විද්‍යාව යුක්ත චින්තනයෙන් විග්‍රහ කළා හරියන්නේ නැහැ. එහෙනම් ඔන්න දැන් අපි දැනගන්නට ඕනේ මේ දේශනා දෙකත් එක්ක සංසන්දනය කරලා බලනකොට වැරදි දෘෂ්ටි අරන් ඉන්න කෙනෙක් නිසා බොහෝ ජනයාට අහිත වෙනවා වගේම වැරදි දෘෂ්ටි අරන් ඉන්න කෙනෙක් අනිත් අය අසද්ධර්මයේ පිහිටවනවා. ඒ වගේම නිවැරදි දෘෂ්ටියත් එක්ක ධර්මයේ පිහිටවන අසද්ධර්මයේ අයින් කරන ස්වභාවය මෙන්න මේ දෙක මේ ලෝකයේ ඉපදීම ලෝකයට හම්බවීම එක්කෙනෙක් අහිත පිනිස සහ අනිත් කෙනා හිත පිනිස පවතිනවා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සූත්‍රයේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමුනුපස්සාම යං ඒවා මහා සාවජ්ජංගතේ ඉදම් භික්කවේ මිච්ඡාදිත්‍ති මිච්ඡාදිත්‍ති පරමේන භික්කවේ වජ්ජානීති ඔන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මම මහා වැරද්ද කියලා දකින්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය තරම් වෙන වැරද්දක් නැහැ කියනවා. ඒක තමයි ඉහළින්ම තියෙන්නේ. දැන් අද අපට සමාජයේ පේන තැනදී අපට වැරද්ද පේන්නේ පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. හොඳට සමාජ දෙක ඉතලා බලන්න. දැන් මේක මම මේ විග්‍රහ කරන්න යන කාරණාව වැරදි විදිහට ගන්න එපා. මොකද මම මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන වැරද්ද විග්‍රහ කරන්න පෙන්නන්නේ. අද අපි යම්කිසි කෙනෙක් සීලයක් හදාගෙන ඉන්නව දැක්කොත් අපි ගොඩාක් තරහ යන්නේ නැද්ද අපට? මහා වැරද්දක් කියලා පේනවනේ. ඒ කියන්නේ අපිටම මොනවා හෝ සීලයේ විසින් මොනවා හරි දෙයක් කරනවා නම් නමුත් සමහර අය ඉන්නවා වැරදි දෘෂ්ටියකින් හරි සංවරයි. සීලයක් කරන්නේ නැහැ. හැබැයි යා ඉදිරිපත් කරන යා දරාගෙන දෘෂ්ටිය සම්පූර්ණයෙන් වැරදි. හැබැයි යා සීලය කඩන්නේ නැහැ. අනිත් අයට මුකුත් එකට එක කියන්නේ නෑ. හරිම සංවරයි. රහත් වගේමයි. පිටටත් රහත් බවම පේනවා. එහෙම නැද්ද? එහෙමයි ඉන්නවා. කතා කරනකොට හයියෙන් සැරෙන් කතා කරන්නේ නෑ. හරිම සංවරයක් තියෙනවා. මම මේකට තව උදාහරණයකුත් බුදු දේශනාවෙන් අරන් පෙන්වන්නම්. මොකද මේ විපරීත දෘෂ්ටිය කියන කාරණා අපි තේරුම් ගන්න ඕනේ. බුදු දේශනාවේ තියෙනවා දේශනා ගොඩාක් අම්බූපමාදී උදාහරණ අඹයක් උපමා කරලා තවත් විවිධාකාරයෙන් උදාහරණ තරම් දේශනා කිහිපයක් තියෙනවා. අඹුපම සූත්‍රයේ මෙන්න මෙහෙම කාරණා ටිකක් තියෙනවා. ඔන්න අඹ ගෙඩි හතරක් උපමා කරනවා. එක අඹ ගෙඩියක් තියෙනවා පිටට හොඳට පොත්ත ලස්සනට ඉදිලා. ඇතුළත් ඒ වගේම ඉදිලා. එතකොට මේ අඹ ගෙඩිය දැක්කහම කෙනෙකුට පිටිනුත් ඉදිලා කියලා පේනවා, ඇතුළත් ඉදිලා කියලා පේනවා. ඇතුළ ඉදිලා කියලා පේන්නේ පිටින් නෙමේ කපල බැලුවාම නේ. ඔන්න තව අඹ ගෙඩියක් තියෙනවා පිටින් හොඳට ඉදිලා. කපල බැලුවාම ඇතුළ ඇට්ටකුණා වෙලා තැම්බිලා. ඉදිල එකක් නෙමේ. ඒක කන්න බෑ. දැන් අපි එහෙම විසික් කරනව නේද සමහර අඹ ගෙඩිය අරගෙන. ඔන්න එහෙම අඹ ගෙඩියකුත් තියෙනවා. තව අඹ ගෙඩියක් තියෙනවා පිටින් බැලුවාම පොඩ්ඩක්වත් ඉදිලා නැහැ. පොත්ත කොළම කොළ පාටයි. කැපුව ගමන් ඇතුළ ඉදිලා. ඒතර පිටින් පේනවා දෙක ඉදිලා කියලා. පිටින් පේන්නේ නැහැ. තව අඹ ගෙඩියක් තියෙනවා. පිටට පේනවා පොත්ත අමුයි කැපුවාමත් අමුයි. ඔන්න ඔය උදාහරණ හතර බුදුරණවහන්සේ පෙන්වන මෙන්න මේ වගේ. පළවෙනි උදාහරණය තමයි පිටට ඉදිලා ඇතුළත් ඉදිලා. හරිය සංවරව සීලයෙන් යුක්තව සංවර ජීවිතයකින් ඒ වගේම හරි සංයමයකින් ජීවිතය ගත කරනවා. ඒ වගේම ධර්මයේ කතා කරලා බලනකොට ධර්මයමයි එයා අවබෝධ කරලා තියෙන්නේ. සත්‍යමයි පිහිටලා තියෙන්නේ. ඒ කවුද? අර පිටත් ඉදිලා ඇතුළත් ඉදිලා වගේ. ඇතුළ අවබෝධ කර ඇතුළ ඉදිරිච්ච බව තේරෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරන තැනදී බුද්ධ වචනයත් එක්ක එතනින් එහා එක වචනයකට යන්නේ නැතුව මොකද බින්වතුනේ එතනින් එහා එක වචනයක්වත් විග්‍රහ කරන්න යන්නේ නැතුව කියලා මම මේ කියන්නේ මේ ලෝකේ බින්වතුනි මහා කාරුණික කවුද බුදුරයන් වහන්සේ මහා ප්‍රඥ කවුද බුදුරජාන් වහන්සේ. එතකොට තව කෙනෙකුට අවබෝධ කරගන්න පහසු විදිහට යමක් විග්‍රහ කරලා දෙන්න පුළුවන් නම් මහා කාරුණික මහා ප්‍රඥ කෙනාට නේද ඒක උපරිමයෙන් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. එතනින් මෙහා කෙනෙකුට පුළුවන් වෙයිද අවබෝධය කරා යන දෙයක් විග්‍රහ කරලා දෙන්න? එහෙම කියාවක් නෑ. මහා කරුණාවත් මහා ප්‍රඥාවත් තියෙන නිසා බුදුරණවහන්සේට විතරයි යමෙකුට තේරුම් ගත හැකි සරලම විදිහට ධර්මයේ විග්‍රහ කරලා දෙන්න පුළුවන්. වෙන කාටවත් බෑ. එහෙනම් බුදුරන් වහන්සේගේ බුද්ධ වචනේ තුල විතරක් අන්තර්ගත තියෙන සියලු කරුණු ඒ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දිය හැකි සරල අවබෝධ කර හැකි විග්‍රහය නෙමෙයි දෙවිලා තියෙන්නේ. එතනින් එහා දෙයක් දෙන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙක් අවබෝධ කරගත ධර්මයේ මොකද්ද කියලා අහනකොට ඒ ටික ඉක්මවලා විග්‍රහ කරනවනම් එයා ධර්මය අවබෝධ කරගනද? නෑ මොකද එයාට හැකියාවක් නෑ බුදුරණවහන්සේ වගේ. බුදුරණවහන්සේටයි පුළුවන් උපරිම සරල විදිහට අවබෝධ කරගන්න පුළුවන් විදිහට දෙන්න. දැන් ඔන්න යම් කිසි කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරේ කොහොමද කියලා අහනකොට තමන්ගේ මතවාද දෙනවා. දැන් මේකට චලාපි જાති, චබ්බිසෝදන, චබ්බිසෝදන සූත්‍රය ලස්සනට පැහැදිලි වෙනවා. රහත් වෙච්ච කෙනෙක් අරහත්ත්වය කොහොමද හඳුනාගන්නේ? එයාගෙන් අහනවා පංචීපාදනස්කන්ධ ගැන, පටිසමුප්පාද ගැන, ආයතන ගැන, ධාතු ගැන. බුද්ධ වචනයේට එක වචනයක් පිටින් එයාගේ විග්‍රහය නැහැ. බුද්ධ වචනයේට එක වචනයක් හරි පිටින් විග්‍රහ වුණා නම් අවබෝධ කරලා නැහැ. මොකද වෙන විදිහකින් දෙන්න බෑ අවබෝධ කරපු සත්‍යය. දිය හැකි උපරිම ටික තමයි බුදුරණවහන්සේ දුන්නේ. අන්න එහෙනම් යම් කිසි කෙනෙකුගේ ඇතුළ ඉදිරියද කියලා බලන්න පුළුවන් කොහොමද? කටපාඩමින් වචන ටික කියවන එක නෙමෙයි. තව කෙනෙකුට පුළුවන් කටපාඩමින් වචන ටික කියවන්න නේ. කටපාඩමින් නෙමෙයි. ඔයා අවබෝධ කරගත්ත සත්‍ය මොකද්ද කියලා අහනකොට ඒ සත්‍ය විග්‍රහය දෙන්න පුළුවන් කොහොමද? වෙන කිසිදු වචනයකින් තොර බුද්ධ වචනයෙන් විතරයි. අන්න ආර්ය සත්‍ය විග්‍රහ කරලා පෙන්නලා ඒ සාකච්ඡාවත් එක බුදුරණවහන්සේ ජටිල සූත්‍රයේ පැහැදිලි කරනවා කෙනෙකුගේ ප්‍රඥාව වඩින්න පුළුවන් සාකච්ඡාවෙන්. හැබැයි කාලයක් ඇසුරු කරලා කෙටි කාලෙකින් බෑ. කාලයක් ඇසුරු කරලා සාකච්ඡාවෙන් ඒත් නුවණ තියෙන කෙනෙකුට විතරයි. මෙන්න මේ විදිහට කෙනෙකුට පුළුවන් අර ඇතුළ ඉදිලාද කියලා බලන්න. ඔන්න ඇතුළත් ඉදිච්ච පිටත් ඉදිච්ච අඹ ගෙඩියක් තියෙනවා. තව අඹ ගෙඩියක් තියෙනවා පිටට ඉදිලා. පුදුම සංවරයක්. වචනයක් වැඩිපුර කතා වෙන්නේ නැහැ. එකට එක කියන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය, ඒ වගේම සීල ගෞරවය හැම දෙයක්ම තියෙනවා. කිසිම අඩුවක් නැහැ. හැමෝම හිතන අල්පේච්චකම සෙරප්පු දෙකක් දාන්නේ. ඒ කියන්නේ මේ අර ලෝකයා මනින සියලු දේ ටික තියෙනවා. සංවරභාවය. එතකොට පිටින් කෙනෙක් අද අදලා තියෙනවානේ කොහෙද අවබෝධ කරගත්තනම් අර එහෙම කතා කරනවාද? අවබෝධ කරගත්තනම් කොහෙද මේ අර විදිහට ඔහොම ඉන්නවද? ඔමද කතා කරනව නේද සමාජයේ? ඒ ඇයි බුද්ධ වචනේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම. බුදුරන් වහන්සේගේ ධර්මය උණුසුමකටවත් ඇවිදිල්ල නැහැ. එතකොට යම් කිසි කෙනෙක් ඔන්නෝම ඉන්නවා. හැබැයි දැන් කතා කරන්න බලනවා ධර්මයේ මොකද්ද කියලා. මොකද්ද ධර්මයේ හැටියට කියන්නේ? තමන්ගේ තියෙන අදහස් ටිකක්. තමන්ගේ විකෘතියක්. නැත්තම් මීට අවුරුදු 1000කට බුදුරණන් පින්නම් පෑවට පස්සේ එක එක අයගේ තිබිච්ච අර්ථකථන ටිකක්. ඒවා පොත්වල තිබිච්චා, සෙල්ලිපිවල තිබිච්චා, එහෙම නැත්තම් විද්‍යාඥයන්ගේ ගණිතඥයන්ගේ ඔන්න ඔය අදහස් එක තමයි විග්‍රහය. එයාගේ ඇතුළ හිස් අවබෝධ කරලා නැහැ. එතකොට බලන්න මිත්‍යා දෘෂ්ටියේ තියෙන ප්‍රබල භාවය. දැන් අර බාහිර සංවරයට වඩා ප්‍රබල වුණා නේද අර වැරද්ද? එයා අනිත් අය වැරදි දේවල් වල සමාදම් කරවනවා. වැරදි දෘෂ්ටි වලට යොමු කරවනවා. හැබැයි එයාගේ සංවරයක් තියෙනවා. අනිත් අයත් ඒකට යමු වෙනවා. ඇයි? ඔක්කොම මනින්නේ බාහිරින්නේ. බුදුරණවහන්සේ ඒක ලස්සනට විග්‍රහ කරනවා රූපපමාන සූත්‍රයේ. බාහිරින් මනිනවා රූපයෙන්, ලස්සනින්, මේ සංවරයෙන්, කීර්තියෙන්, ප්‍රසිද්ධියෙන්, වර්ණයෙන් සමහර අය මේ විශාල පිරිසක් යනවා. මෙතෙන්ද යන්නේ දොස්තරවරු, විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරවරු, මහාචාර්යවරු මේවා විග්‍රහ කරන්නේ මහාචාර්යවරු. අන්න මොකද වෙන්නේ? වර්ණයෙන්, හැඩයෙන්, ප්‍රසිද්ධියෙන්, කීර්තියෙන් මනිනවා. ඒ වගේම හරිය අල්පේච ජීවිතයක් සෙරප්පු දෙයක්වත් දාන්නේ කවුරුත් මොකක්වත් කියන දෙයක්කට තරහ යන්නේ නැහැ. මේ දුෂ්කර ප්‍රතිපදාවට මේකටයි පහදින්නේ ලෝකයා. ධර්මයට නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන වඩාත්ම පැහැදීම වටිනාම පැහැදීම ධර්මයත් එක්ක පහදින එක. එතකොට අර විදිහේ ඉන්න විරිසාල පිරිසක් එකතු කරගෙන ඒ විශාල විරිසත් මහාචාර්යවරු, විද්‍යාඥයෝ, ගණිතඥයෝ, දොස්තරවරු මේ කට්ටිය එකතු කරගෙන ඊට පස්සේ මොකද යාළගේ තියෙන කෝණේ මොකද්ද? අයිසෙක්ස් නිව්ටන්ලගේ කෝණේනේ. එතකොට දැන් එන විග්‍රහ කරන අර ධර්මයේ විග්‍රහ කරන කෝණේ මොකද්ද? ඇල්බර්ට් අයින්ස්ටයින්ලගේ අයිසෙක්ස් නිව්ටන්ලගේ කෝණේ තමයි විග්‍රහ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. මොකද විද්‍යාව ඉගෙන ගත්තේ එයාලගේ න්‍යායත් එක්කනේ. ඉතින් එහෙනම් අද මිනිස්සු එච්චරට මෝඩයි. මිනිස්සු හිතනවා බුදුරන් වහන්සේ අයිසෙක්ස් නිව්ටන්ගේ ශ්‍රාවකයෙක්ද කොහෙද කියලා. ඇයි? එක්ක අයිසෙක් නිව්ටන් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක්. එච්චරට අර විද්‍යාවත් එක්ක ඒ ඒ කට්ටිය ගොඩාක් ඉන්නවනම් ආ එයාලා තමයි එහෙනම් මේක දන්නේ. බුදුරණවහන්සේට වඩා අර කට්ටිය මේක දන්නවා. අන්න බලන්න විපරීත දෘෂ්ටිය. වැරේ දෘෂ්ටි නිසා සමාජෙ කොච්චර විකෘතියක් වෙලා තියෙනවද? හැබැයි බාහිර සංවරය හරීම හොඳට තියෙනවා. ඔන්න ඕක කියනවා දෙවෙනි කාරණාව. එතකොට එයා අඹගෙඩිය ඇතුළේ ඉදිලා නැහැ. ඇතුළේ කුරුවල් නැත්නම් අර තැඹිලා කියන්නේ. කන්න බෑනේ ඒක. තැඹිච්ච අඹ ගෙඩිය කන්න බෑ. අන්න වගේ තමයි විවිධ දෘෂ්ටි, අදහස්, මතවාද, ෆිසික්ස් නැත්නම් මේ රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව එක්ක මේවත් එක්ක ගලපලා නැත්නම් තව විදියට තියෙනවා වචන කඩලා අර්ථ කඩලා විවිධ විකෘතිය. හැබැයි බුද්ධ වචනේ නෑ. අන්න අර ඇතුළ තැඹිච්ච අඹ ගෙඩිය. තව කෙනෙක් ඉන්නවා එයා තමයි පිට පොත්ත අමුයි. හැබැයි ඇතුළු හොඳට ඉදිලා. රසයි කන්න පුළුවන්. කොයි වගේද? අර ඇතුලේ පිට තියෙන සංවරය නෑ. යා ඔන්න ධර්මයේ කතා කරන, වැරදි දේ කතා කරන තැනදී හරි දේ විග්‍රහ කරලා පෙන්නනවා. ඒ වගේම අර අර රංගපාන ගතිය නෑ. සහජ තමන්ගේ ක්‍රියාකාරීත්වය තියෙන. දැන් සමහර කට්ටිය රංගපාන්න කැමති. අපි හැමෝම හිතන දෙයක් තමයි ධර්මයේ හැසිරෙනකොට රොබෝ කෙනෙක් වෙනවා. අපේ තියෙනවා එහෙම කෝණයක්. යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙනකොට එයාට සිදුවෙන්නේ මොකද්ද? අර රොබෝ කෙනෙක් වෙනවා වගේ වෙන්නට ඕනේ. ඒක ඒ කෝණේ තියෙනවා. ඒ නිසා අර රොබෝවරුන්ට පහ දෙනවා. හැබැයි බුදුරණවහන්සේ වෙන්නන එයා රොබෝ වෙන්නේ නැහැ. එයා ඇතුළෙන් සංවර වෙන්නේ. පිටිනුත් සංවරයක් තියෙනවා නැත්තේ නැහැ. මේ ලෝකයා තියෙන අසංවරකම නැහැ. නමුත් අර රොබෝ චරිතයක් නෙමෙයි. එයාගේ සීලයේ සීමාවත් එක්ක යම් සංවරයක් තියෙනවා. එතකොට නමුත් අර ලෝකයා දකින සංවරය අඩුයි. ඔන්න ඒකත් එක්ක කෙනෙක් මොකද පහදින්නේ කෙනෙක් ඒකනේ අර රූපයට, පිරිසේනවට, වර්ණයට ඕකනේ පහදින්නේ. ධර්මයට පහදින කෙනා නම් මොකද කරන්නේ? අරක නෙමෙයි හොයන්නේ ධර්මයේ. අන්න සත්‍ය හොයනවා සත්‍ය කතා කරන්න යමු වෙනවා මොකද්ද ආර්ය සත්‍ය විග්‍රහය බුද්ධ වචනේ මොකද්ද මෙන්න මේ ටික කතා කරන්න යමු වෙනවා එතකොට තේරුම් ගන්න පුළුවන් මොකද්ද එයා තුල බුද්ධ වචනයත් එක්ක කොහොමද අවබෝධය කොහොමද ස්වභාවය අන්න තුන්වෙනි පුජ්‍යලයා එයා මිත්‍යා දෘෂ්ටික නැහැ. එයාගේ එතකොට අර විපරීත දෘෂ්ටිය නැහැ. ඒක භයානක දෘෂ්ටිය එයා තුලින් අයින් වෙලා. ඊළඟ හතරවෙනි එක තමයි පොත්තත් තමුයි කොහොමත් ඇතුළත් අමුයි. සමහර අය ඉන්නවා කට වාචාලකමට කතා කරගෙන නිකන් අර සංවරය නැහැ මේකට සීලය අවශ්‍ය නැහැ කියාගෙන විවිධ විදිහටත් ඉන්නවා. කතා කරලා බලනකොටත් මොනවද විග්‍රහ කරලා තින්නේ? විග්‍රහ කරලා දෙන්නේත් අර කලින් කියපු අර තැම්බිච්ච කෙනාගේ විග්‍රහයමයි. අඹගෙඩිය තැඹිච්ච අඹගෙඩිය තියෙන්නේ. ඒ විග්‍රහයමයි විද්‍යාවත් එක්ක ගැළපිලා මේ භෞතික විද්‍යාව රසායනික විද්‍යාවත් එක්ක ගැළපිලා ඊට පස්සේ ඒ නිව්ටන්ලගේ න්‍යායත් එක්ක ගැළපිලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අහලකවත් නැහැ. ඔහොම අයත් ඉන්නවා. එතකොට බලන්න එහෙනම් ඒ හැමෝගෙම තියෙන්නේ මොකද්ද? විපරීත දෘෂ්ටිය. එහෙනම් මේ විපරීත දෘෂ්ටිය කියන එක මහා සාමද්ද නේද? මහා සමාජයකුත් විනාශ කරනවා. තමනුත් විනාශයටපත් වෙලා යනවා. මෙන්න මේ විපරිත දෘෂ්ටිය නිසා අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ මිත්‍යා දෘෂ්ටිය තමයි ප්‍රබලම බරපතලම ඊළඟ බුද්ධ වචනේ බුදුරන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක පුද්ගලම්පි සම්මනුපස්සාමිසෝ එවං බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය බහුනෝ ජනස්ස බහුජනා හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස අනත්තාය අහිතාය දුක්ඛාය දමනෝසාය යටිදම් බික්කේ මක්ඛලි මෝග පුරිසෝ මේ මක්ඛලි ඔන්න මක්ඛලි ගැන ඒ කාලේට මහා මේ දෘෂ්ටි ජාලාවක් තිබෙක් කෙනෙක් මක්කලි මක්කලි ළඟට වාද කරන්න යන්නේ නැහැ ලේසියෙන්. අදත් එහෙම කට්ටිය ඉන්නවනේ මාත් එක්ක වාද කරන්න ඉන්න වාද කරන්න බෑ කියලා. මොකද ඒ ඒ වාදයටම උපන්. ඒ කියන්නේ මේකට උදාහරණයක් දෙනවා හරියට ගංගාවක අයිනට කොනට දාලා තියෙනවා දැලක්. මාළුව යණ යන එක්කින අහු වෙනවනේ. ගංගාව මේ වැටෙන තැන නැත්නම් මේ අවසාන තැනට ලොකු දැලක් දාලා තිබ්බට පස්සේ යන යන මාළුව ටික අහු වෙනවා. එච්චර වාදයට දක්ෂයි. වාද කරන්න. අන්නේ වගේ කියනවා මක්කලි ගෝසාල කියන මෙන්න මේ මෝග පුරුෂයා මේ මිනිස්යන්ව සම්පූර්ණයෙන් වැරදි දේවල් වලට යොමු කරලා අනර්ථයට යොමු කරලා මේ වාද කරලා සම්පූර්ණයෙන් එයාව පාගල දානවා. ඒ වගේම යාගේ තියෙන සම්පූර්ණයෙන්ම අනර්ථය පිණිස අහිත පිණිස ඇති කරන දෙයක්. මෙන්න මේ කරමින් ලෝකයේ මේ මෝග පුරුෂයා ඉපදීම බොහෝ ජනයාට අහිත පිණිස අසුඛය පිණිස පවතිනවා. ඉතින් ඒ වගේ අය අදටත් සමාජය තුල ප්‍රකටව ලැබෙන්න පුළුවන්. ඊළඟට බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ බුද්ධ වචනය තුල ඔන්න ලස්සන කරුණ ටිකක්. අද මේ මේ වගේ තියෙන දේශනා හරිම ලස්සනයි. දුරක්ඛාතේ භික්කවේ ධම්ම විනේයෝ යෝච සමාදා සමාදපේති යංච සමාදපේති යෝච සමාදපේත තතත්ථාය පටිපජ්ජති සබ්බේති බහුං අපුඤ්ඤං පසවಂತಿ තං කිච්ඡේත දුරක්ඛාතත්තා භික්කවේ ධම්මස්ස බුදුරණාහි පැහැදිලි කරන යම් කිසි කෙනෙක් දුරක්ඛාත ධර්මය ඒ කියන්නේ මනාකොට සත්‍ය අවබෝධයේ පිණිස දේශනා නොකළ ධර්මය ඒ දැන් මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ලා මේ නිව්ටන්ලා කරපු දේවල් ලෝකයේ ඇත්ත. ඒවා ලෝකයේ තුලදී අපට යම්කිසි දියුණුවක් එක්ක පරිභෝග කරන්න පුළුවන්. ඒක ලෝකයේ තියෙන දෙයක් නේ. මනාකොට දේශනා කරපු ධර්මයේ තියෙන්නේ ලෝකෙන් ඈතරවන්න. ලෝකේ පරිභෝගයට නෙමෙයි. එතකොට අපි මේ ලෝකෙන් ඈතරවන දහම මේ ලෝකේ පරිභෝග කරන වචන ටිකත් එක්ක විග්‍රහ කරගෙන ගියොත් එහෙම ඒක සුවක්කාර ධර්මයක්ද? ඒක දුරක්කාත එකක්. ඒක මනාවකට දේශනා කරපේ ගන්න නෙමෙයි. දැන් අපි දන්නවනේ රසායනික විද්‍යාවේ ඉගෙන ගන්නකොට මුලින් උගන්වපු න්‍යාය පස්සේ එක්කන ඔප්පු කරලා බෙන්න වැරදි කියලා. ඉතින් ඉස්කෝලේ තිබ්බනේ ඔන්න පළවෙනි එක උගන්වන්න නැති වෙන්නේ වැරදි කියලා දන්න නිසා. නමුත් අපි ඒවත් ඉගෙන ගන්න ඕනේ. එතකොට මේක එක එක්කිනා හොයාගන්නකොට අනිත් එක වැරදි. මේක තමයි මේ අලුත් හොයාගැනීම් වල දේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ හැම එකක් නෙවෙයි. මේක සනාතන සත්‍යයක්. ඉතින් අර කාලෙන් කාලට වෙනස් වෙන විවිධාකාරව හොයාගන්න මෙන්න මේ දේවල් වලට අද ගලපනවා නම් බුද්ධ වචනේ ඒක දුරක්කාත නැද්ද? ඒක දුරක්කාතයි. බුද්ධ වචනේ විතරයි ස්වක්කාත. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ස්වක්කාත ධර්මයෙන් අයින් කරලා දුරක්කාත ධර්ම විනී යම් කිසි කෙනෙක් සමාදන් කරනවා නම් ඒ ඒහා යම් කිසි කෙනෙක් යොමු වෙනවා නම් එතකොට එයා බොහෝ පව් රැස් කර ගන්නවා සබ්බේති බහුම් අපුඤ්ඤං පසවಂತಿ බොහෝ පව් රැස් කර ගන්නවා යම් අය ඉන්නවා ඔන්න බුදුරන් වහන්සේගේ බුද්ධ වචනේ තේරෙන්නේ නැහැ දැන් කතා කරනකොට මොකද බුද්ධ වචනේ තේරුම් ගන්න නුවණක් ඕනනේ. දැන් ඔන්න තේරෙ නැති නිසා සමහර කට්ටිය ඉන්නවා ඕක ඔහොම එකක් නෙමෙයි මේ ධර්මයේ වැහිලා තියෙන්නේ. මෙන්න මේකයි සත්‍ය බලන්න කොච්චර සරලව තේරෙනවද මෙන්න මේ විදිහට Tamanට හිතෙන හිතන විදිහට විග්‍රහ කරන මේ අද සමාජයේ ගැලපෙන විද්‍යාවට නැත්තම් අර අමු මෝඩ කෙනෙක් හිතන මට්ටමේ අර වචන පරිභෝගයට වචන වලින් විග්‍රහ කරන්නේ ඒ විදිහට විග්‍රහ කරලා කරලා ඔන්න පෙන්නනවා මොකද්ද මේකයි හරි ඒක පෙන්නපු ගමන් මොකද වෙන්නේ අර ධර්මයේ නොතේරුම් ගත්ත කෙනාට ඒක තේරෙනවා දැන් අරයා හිතනවා අනේ ඒකනම් ඇත්ත මෙච්චර කාලයක් අපට මේක තේරුණේ නැහැ දැන් තමයි තේරෙන්නේ කොච්චර සරලද මේක කොච්චර පහසුද ඒකනේ සුනිදි සෝපාක වගේ අයත් මේක අවබෝධ කරේ ඔන්න ওই විදිහට ඊට පස්සේ හිතෙනවා. එයාලට හිතෙන්නේ කොසල් රජුර ළඟ ඉඳලා අවබෝධ කරේ නැහැ කියලා. කොසල් රජුර ළඟම ඉඳලා කොච්චර බණ ඇහුවද? ඒත් අවබෝධ කරේ නැහැ නේ. දෙව්දත් 이르දි ලැබුවා බණ කිව්වා ඒත් අවබෝධ කරේ නැහැ. එතකොට මේක මේ අවබෝධ කරගන්නවා කියන එක කුලීන අඩු කුලේ සහ ඉහළ කුලේ බුද්ධිමතා නූගතා කියන ප්‍රශ්නේ නෑ. මේක ප්‍රඥාව වර්ධනීයමත් එක සිදුවෙන එක. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් බුද්ධ වචනයේට තිබිච්ච පැහැදීම අයින් කළා. වැරදි දෙයක සමාදම් කරනවා නම් වැරදි දුරක්හාත ධර්මයක සමාදම් කරනවා නම් ඒකට යොමු කරනවා නම් විශාල පාපයක් එයා රැස් කරගන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අපි කිසි විදිහකින් බුද්ධ වචනයේ පරිබාහිර දෙයකට යම් කිසි කෙනෙක් යොමු කරනවා නම් සමාදම් කරනවා නම් එයාට නැවත බුද්ධ වචනයක් නොලැබීම පිණිසමයි ඒක හේතු වන්නේ. දුක් විපාක පිණිසමයි හේතු වන්නේ. මහා අකුසලයක් එයා තුල රැස් වෙනවා. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ස්වාක් ඊළඟ සූත්‍රයේ ස්වාක්ඛාතේ භික්කවේ ධම්ම විනේ යෝ වා සමාදපේති යංච සමාදපෙත්වා යෝච සමාදපිතෝ තතත්හාය පටිපජ්ජති සබ්බේතේ බහුම් පුඤ්ඤං පසවති තං කිසේතු ස්වාක්ඛා තත්තා භික්කවේ ධම්මස්සාති යම් කිසි කෙනෙක් අර දුරක්ඛාත ධර්මයේ තියෙන වැරද්ද එයාට පෙන්වා දීලා ස්වාක්ඛාතව බුද්ධ වචනය තුල මේ සත්‍ය ඉස්මතු කළා පෙන්වලා ඒ සත්‍යයේ සමාදන් කරනවා නම් සත්‍යයට යොමු කරනවා නම් එයා විශාල පිනක් රැස් කරගන්නවා ඒකට හේතුව මේ ධර්මයේ ස්වාක්ඛාත නිසා. මේ ධර්මයේ වැරද්දක් අඩුවක් කොතනකවත් නැහැ. හැබැයි ප්‍රඥාව තියෙන කෙනාට විතරයි මේ ධර්මයේ ගෝචර. ප්‍රඥාව නැති කෙනාට මේ ධර්මයේ ගෝචර නැහැ. එතකොට එහෙනම් බලන්න යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වැරේ දෘෂ්ටියක ඉන්න කෙනෙක් දහමට යොමු කරන්න. අසාමාන්‍ය පිනක් නෙමෙයි. මහා පිනක්. අතිවිශාල පිනක්. නැවත යාට ධර්මයක් මුණ නොගැහෙන්න තියෙන අකුසලයක් තියෙනවා නම් අතහැරෙනවා. ධර්මයේ මුණ ගැහෙන දේටමයි යොමු වෙන්නේ. ඒකයි සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ ධර්මයේ දෙන එක තමයි දානෙන් අතර අග්‍රම දේ. සද්ධර්මයට යොමු කරන එක තමයි පින අතර මහා පින. එහෙනම් පින්වතුනි මෙන්න මේක බුදුරන් වහන්සේ දේශනා කරනවා යමෙකුට සද්ධර්මයේ පිහිටවන්න පුළුවන් නම් එයා විශාල පිනක් රැස් කරගන්නවා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. දුරක්ඛාදේ භික්කවේ ධම්මවිනේ දායකේන මත්තා ජනිතබ්බා නෝ පටිග්ගාහකේන සංකීසේට දුරක්ඛත්තත්තා භික්කවේ ධම්මස් ලස්සන කාරණාවක් ඒ තමයි දුරක්ඛාත ධර්ම විනයක ඒ කියන්නේ අපි දුරක්ඛාත ශාසනයක් තියෙනවා ඒ කියන්නේ මනාකොට දේශනා නොකරපු තමා ඉස්මතු වෙන නැත්නම් විද්‍යාව ආදී මේ විවිධාකාර පරයයන් ඉස්මතු වෙන මෙන්න මේ වගේ පිරිසක් ඉන්නවා කියලා. ඒ වගේ පැවැත්මක් යමු වෙනවා කියලා. අන්නේ ධනකට දායකයෝ දන් දෙනවනේ. දායකයෝ දන් දෙනවා. මොකද බුදුරන් වහන්සේ කියන්නේ නැහැ අන්‍යාගම් කෙනෙකුට නැත්නම් අන්‍ය පරිබ්‍රාජකයන්ට දාන දෙන්න එපා කියනවාද? හිඟානටත් දෙන්න කියලා කියන්නේ. තිරිසනාටත් දෙන්න කියලා කියන්නේ. දාන දෙන්න එපා කියන්නේ. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කරනවා දෙන කෙනා ප්‍රමාණය දැනගන්න ඕන කියලා. කාට දෙන කෙනාද? දුරක්කාත ශාසනයකට ඒකට හේතුව ඇයි කියනවා. ලබා ගන්න කෙනා ප්‍රමාණි දන්නේ නැහැ. එයාගේ එයාගේ ශාසනය දුරක්ඛාතයි. එයා දන්නේ නැහැ කුමක් පිණිසද අපි මේ පරිභෝග කරන්නේ. එයා දන්නේ නැහැ මේ සසර පැවැත්ම නැත්තම් මේ සත්‍ය ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා ගන්න ප්‍රමාණි දන්නේ නැහැ. මේ ශාසනයේ දුරක්ඛාත නිසා දුරක්ඛාත නැත්නම් අධර්මයේ ධර්මයේ නැති තැනකට උපකාර කරනකොට දානය දෙනකොට දායකයා ප්‍රමාණය දැනගත යුතුයි කියනවා. දෙන කෙනා. ඊළඟ දේශනාවේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරන සවාක්ඛාතේ වික්කවේ ධම්ම විනේ පටිගාකේන මත්ත මත්තා ජාතබ් ජාතිතබ්බං නෝ දායකේන තංකිසේ සවාක්ඛාතත්තා වික්කවේ ධම්මස්ස. සවාක්ඛාත ශාසනයේ අනිත් පැත්ත. ස්වාක්ඛාත ශාසනය බුදුරණවහන්සේ පැහැදිලි කරන මනාකොට ධර්මයේ ලැබිච්ච මේ ශාසනයේ දෙන කෙනා ප්‍රමාණය දැනගත යුතු නැහැ කියනවා. එයාට සීමාවක් නැහැ කියනවා දෙන්න. කවුද ප්‍රමාණය දන්නේ? පිළිගන්න කෙනා. ඒ කියන්නේ මේ ශාසනයේ පිළිගන්න කෙනයි ප්‍රමාණය දන්නේ. මොකද ශාසනයේ ස්වාක්ඛාතයි. ඒ නිසා පිළිගන්න ප්‍රමාණය දන්නවා. අර එළදෙනගේ කිරි ගන්න කතාවක් තියෙන්නේ. එතකොට කිරි ගන්න පැටියටත් තියලා. අන්න ස්වාක්ඛාත ශාසනයේදී හැබැයි දෙන කෙනා දැනගන්නට ඕනේ මොකද්ද? ප්‍රමාණයක් නොදැන දෙන්න. ඒ කියන්නේ එයාට ප්‍රමාණයක් නැහැ. එයාට හැකි එයාගේ දිය හැකි උපරිමයෙන් දෙන එක. දෙන කෙනා. ලබා ගන්න කෙනා. අන්න ස්වාක්ඛාත සාසනය ලබා ගන්න කෙනාගේ ස්වභාවය තමයි සීමාව දන්නෝ. ඒක හේතුව මොකද්ද? සාසනයේ ස්වාක්ඛාතයි. බලන්න ලස්සන මේ දේශනා ටික. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දුරක්ඛාදේ භික්ඛවේ ධම්ම විනේ යෝ ආරද විරියස්ස සෝ දුක්ඛං විහෙරති සංකීසේත දුරක්ඛා තත්තා භික්ඛවේ ධම්මස්ස මේ මනාකොට දේශනා නොකරපු ධමක යම් කිසි කෙනෙක් පටන් ගත්ත වීරියෙන් යුක්ත වාසය කරනවා නම් එයා දුකසේ ඉන්නේ කියනවා. ඇයි? ප්‍රතිඵල නැහැ. දුරක්කාද ශාසනයක දැන් වීරිය කරන්න කරන්න කරන්න එයාට සැබෑ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසා වීරිය කරනකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ දුකක්. හැබැයි අපට తాවකාලික මොනවා හරි අර අපි අර කතාවට කියන්නේ අර తాවකාලික මොනවා එකපාරට හම්බෙනවා කියලා. ඒ වගේ දෙයක් හම්බෙන්න පුළුවන්. සතුටක්. හැබැයි ටික කාලයක් යනකොට අර ආරද්ධ විරියක් අවශ්‍ය නැහැ. මොකද ඇයි අවසන් වෙනකොට වීරියක් ඕනේ නිකන් අර කලින් දේවල් ගැන හිත හිතා ඉන්න එක විතරනේ තියෙන්නේ. පටන් ගත්ත වීරියක් දිගටම ඕනේ පටන් ගත්ත වීරිය දිගට තිබ්බොත් මොකද වෙන්නේ? දුකක්. ඇයි ප්‍රතිඵලයක් නැහැනේ? අරක එපා වෙලා යනවා. ඇයි සැබෑ ප්‍රතිඵලයක් එතන ලැබෙන්නේ නැහැ. යා දුකසේ වාසය කරන්නේ දුරක්ඛාත සාසනයක ආරද්ධ විරියෙන් යුක්ත. ඒ කියන්නේ හැම වෙලෙම පටන් ගත්ත විරියෙන් යුක්ත. දැන් යම් කිසි දෙයක් ඔන්න විද්‍යාවත් එක්ක තේරුණා. නැත්නම් මොනවට හරි තේරුණාට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ. ආයෙ වීරයක් කරන්න දෙයක් නැහැ. නිකන් ඉන්න තියෙන්නේ. වීරයක් කරොත් මොකද වෙන්නේ? මුකුත් නැහැ. ඒ නිසා මුකුත් ලැබෙන්නේ නැති නිසා දුකක්. ඊළඟ සූත්‍රය බුදුරණන් වහන්සේ පැහැදිලි කරන ස්වාක්ඛාතේ භික්කවේ ධම්ම විනේයෝ කුසීතෝ සෝ දුක්ඛං විහෙ සංකිච්ඡේද ස්වාක්ඛාතත්තා භික්කවේ ධම්මස්සාති. හැබැයි යම්කිසි ස්වාක්ඛාත ශාසනයක් තියෙනවා. මනාකොට දේශනා කර බුදුරන් වහන්සේ වෙන්නපු සත්‍ය ඉස්මතු කරපු ශාසනය තුල යමෙක් කුසීතව ඉන්නවා නම් එයයි දුකසේ වාසය කරන්නේ. ඇයි? සෝක්කාද ශාසනයක පටන් ගත්ත වීරිය හැමදාම කරන්න තියෙන හැමදාම ඒ කියන්නේ නිවෙන කම්ම මොකද තියෙන්නේ? ප්‍රතිඵලයක් තියෙන්නේ ලැබෙන්න. සතුටක්, සැපයක්, ප්‍රීති, පස්සද්දි, සමාධි ආදී බොජ්ජංග ධර්මයන් මෙන්න මේවා ශාසනයේ තියෙන්නේ. එහෙනම් ඒවා ලැබෙන්නේ කොහොමද? මුල ඉඳලම ආරද්ධ වීරිය තියෙන්නට ඕනේ. ධර්මයේ තේරුණාට පස්සේ ඒත් වීරිය මොකද තවත් ඉදිරියට යන්න තියෙනවා. නිවෙනකම් මොකද තියෙන්නේ? ආරද්ධ වීරිය තියෙන්නට ඕනේ. හැබැයි කුසීත නම් එයාට ප්‍රතිඵලයක් නැහැ. සත්‍ය දර්ශනයේ පිණිස දැන් අපි හැමෝම අර සෝක්කාද සාසනය තුල ප්‍රතිඵල නැත්තම් තේරෙන්නේ නැත්තේ ඇයි? ඒ ධර්මයේ කුසීතයි. තමන්ගේ නුවණ මෙහෙवला මේක සත්‍ය දකින්න යොමු වෙන්නේ ගෙඩිය පිටින් වගේ කවුරු හරි දෙයක් කියනවනම් මොනවා හරි විද්‍යාවට හරි ගලපලා අය අපිට හිතන්න දෙයක් නැහනේ. අපිට වීරය කරන්න දෙයක් නැහනේ. තේරෙනවා. අන්න එතෙන්ද කැමති. කුසීතයාගේ ලක්ෂණය. හැබැයි සද්ධර්මයේ තුලදී කුසීතයාට දුකසේ වාසය කරන්න වෙන්නේ. සද්ධර්මයේ එක්ක යම් කිසි කෙනෙක් යමු වෙනවා නම් එයාට තියෙනවා තමා තුල කළ යුතු වැඩක් හැම වෙලෙම පටන් ගන්න වීරියක්. නිවෙනකම්ම තියෙනවා පටන් ගන්න වීරියක්. ඒක අඩු කරන්න බෑ. ඒක තියෙන කණු යාට සැපයක් තියෙන්නේ. හැබැයි පටන් ගත්ත වීර නැති කෙනාට මොකද වෙන්නේ? එයා දුකසේ වාසය කරන ප්‍රතිඵල නැහැ. ඇයි සුවක්කාත සාසනයක ප්‍රතිඵල නැහැ. හැබැයි දුරක්කාත සාසනයක වීරිය කරන්න ගියොත් දුකක්. ඇයි ප්‍රතිඵල වෙන වෙන දේවල් ලැබෙන්නේ සැබෑ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ වීරිය කරොත්. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දුරක්ඛාතේ භික්කවේ ධම්ම විනේයි යො කුසීතෝ සෝ සුඛං විහෙරති තංකීසේ දුරක්ඛාත අත්ථා භික්ඛවේ ධම්මස්ස හැබැයි දුරක්ඛාත සාසනේ කුසීතව ඉන්න කෙනා නම් සැපසේ ඉන්නේ ඇයි දැන් එයාට ආයි කරන්න දෙයක් නැහනේ දැන් මේ පිටුතුන් අහලා තියෙන දුරක්ඛාත ධර්මයේ විවෘත වුණාම මොකද වෙන්නේ බබලන්නේ නැහනේ වැහුණාම බබලන්නේ සවක්ඛාත ධර්මයේ විවෘත වුණාම බබලනවා වැහුණාම බබලන්නේ නැහැ එතකොට මේ වැහුණාම විවෘත වුණාම කියන්නේ පොත වහලා තිබිච්ච එකද දැන් අපට හිතෙන්නේ යහුණාම කියන්නේ පොත වහලා තිබ්බ එක වෙන්නද කියලා. නේ? මොකද්ද සවක්කාල ධර්ම යහුණාම කියන්නේ? අපි ප්‍රායෝගිකමේ ධර්මයත් එක්ක නැති එක නේද? එතකොට ඔන්න දුරක්කාල ධර්මය හැබැයි වැහිලා තියෙනකොට ඒ කියන්නේ ඒකේ ඉස්මතු වෙන කාරණා අපි හරියට හොය හොයා බලනකොට ඒකේ වැරද්ද නේද හම්බෙන්නේ. හැබැයි ඒවා කතා නොකර ඉද්දි ඒක බබලනවනේ. ඇයි බබලන්නේ? අපේ දැන් තියෙන කොන්ට ගැලපෙනවනේ. හරියට කතා කරන්නේ නැති වුනහම අපේ කොන්ට ලස්සනට ගැලපිලා යනවා. ඒක බබලනවා. හැබැයි ඒක කතා කරනකොට මොකද වෙන්නේ? ඒකේ සත්‍ය ස්වභාවය ඉස්මතු කර කතා කරනකොට ඒක සම්පූර්ණයෙන් බොරුවක් වෙනවා. සවක්කත සාසනය කතා නොකරින්දි බැබලෙන්නේ ඇයි? සත්‍ය මතුවෙන්නේ නැහැ හැබැයි කතා කරනකොට බබලනවා. අන්න වගේ තමයි දුරක්කාත සාසනයේ කුසීතව කෙනෙක් ඉන්නවනම් දැන් ඔන්න සමන් තේරුම් ගත්තා ටික. ආයතනින් යා හිතන්නේ නැහැ. නුවණින් ඉමසන්න දෙයක් නැහැ. දැන් හරි අපි ඔක්කොම කරගෙන ඉවරයි. දැන් අපි සෝතාපන්නයි. දැන් රහත්. දැන් හැමදේම තේරෙනවා. ආයෙ මොකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් ආ හිතන්නේ නැහනේ. අරකේ වැරද්ද, හරි වැරද්ද හිතනද වීරිය කරන්න මොකුත් නැහැ. දැන් සැපෙන් ඉන්නවා. කුසීතයි. හැබැයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරන ස්වාක්ඛාත භික්කවේ ධම්ම විනේ යෝ ආරද්ධ විරියස්සෝ සුඛං විහෙරති තං කිස්සේත ස්වාක්ඛා තත්තා භික්කවේ ධම්මස්සාති. ස්වාක්ඛාත සාසනයේ සැපෙන් ඉන්නේ කවුද? පටන් ගත්ත වීරියෙන් යුක්ත කෙනා. මොකද එයාට මේ හැම වෙලෙම තියෙනවා ධර්මයේ එක්ක තමන් විශේෂත්වයක් කරා යොමු කරගන්න විමසිල්ලක් තේරුම් ගන්න දෙයක් වීරියක් කරන්න. ඒක කරන්න කරන්න මොකද වෙන්නේ? විශේෂත්වයක් කරා තමන් යොමු යොමු වෙනකොට සැපයිද දුකයිද? ප්‍රීතිය අන්න නිතරම අපි උත්සාහ කරනවා නම් පටන් ගත වීරියට යොමු වෙන්න. නිතරම අපි අපි නොදන්නා දෙයක් නැත්නම් විශේෂත්වයක් කරා යොමු වෙන ධර්මයට යොමු වෙනවා නම් එයාට එන්න එන්න ප්‍රීතිය ඇති වෙන්නේ. අර බොජ්ජංග ධර්ම වැඩෙනවා. හැබැයි කුසීතයා ඒ ශාසනයේ දුකෙන් ඉන්නේ. හැබැයි දුරක්කාද සාසනයේ තේරිච්ච ටික එහෙම්ම තියාගෙන ආයෙ කිසි දෙයක් අහන්න ඕනේ නැහැ. අනිත් දේවල් ඉගෙන ගන්න ඕනේ නැහැ. දැන් තමන්ගේ රාමුව කොටු කරගෙන අනිත් දේවල් වලින් තමන් හිතාගත්ත දේ වැරදි කියලා ඔප්පු වෙයි කියලා නැත්නම් ඒක වැරදි කියලා තේරෙයි කියලා අනිත් දේවල් වලට යමු වෙන්නේ නැතුව තමන් ඉන දේ තුළ කුසීතව හිටියාම අන්න සැපසේ ඉන්නවා. හැබැයි වීරිය කරන පටන් ගත්තාම ඒක තේරුම් ගන්න උත්සාහ කරාම දුකක් තමයි තේරෙන්නේ. ඔන්න ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සූත්‍ර දේශනාවේ දැන් බලන්න මේ සූත්‍ර දේශනා කොච්චර ලස්සනයිද මේ මේ මේ ටික අද සමාජයේ සම්පූර්ණයෙන් ඔය ගැලපෙනවා සේදා භික්කවේ අපමත්ත කෝපි ගූතෝ දුග්ගන්ධෝ හෝති එවමෙවකෝ අහම් භික්කවේ අපමත්ත කම්පි භවං වන්නේමි අන්තමසෝ අච්චාර සංඝාත මත්තම් පීති බුදුන් වහන්සේ ලස්සන ලස්සන සූත්‍රයක් මොකද කියන්නේ මහණෙනි මේ ජරා වසූචි චුට්ටක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳේ වෙනසක් තියෙනවද? අසෝචි චුට්ටක් සෙන්ස් හොඳයිද? නෑනේ. අසෝචි චුට්ටකුත් ගඳයිනේ. කෙස්ලෝම එක තවරුණවත් අසෝචි ටික සෙන්ට් බෝතලයක් හැල්ලා වගේද? ඒත් ගඳයි. ඒ මේවකෝ බික්කවේ අපමත්ත කම්පි බවන්න වන්නේමි. මහණෙනි යන්නේ වගේ තමයි මම පොඩ්ඩක්වත් භවේ වර්ණනා කරන්නේ කියනවා. හරියට මේ අසුරු සනක් ගහන කියන්නේ අසුරු සනක් ගහන මොහොතක්වත් භවය වර්ණනා කරන්නේ. භවය කියන්නේ කොයි වගේද? අර අසූචි චුට්ටක් වගේ. එතකොට බලන්න මෙතන මේ විග්‍රහ කරලා පෙන්නේ මොකක්ද? දැන් අපි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියන්නේ භවයක්ද නැද්ද? ඒකත් භවයක්. සත්‍යමයිතුන සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යමෙක් බඹසර වසනවා නම් දිව්‍ය ලෝකයන්ට බඹසර අපිරිසිදුයි කියනවා. එතකොට දැන් මෙතන මේ දේශනාවත් එක්කත් ගැලපෙන්නේ නැද්ද ඒක? බුදුරණවහන්සේ ඇසුරු සනක් ගහන මොහොතක්වත් භවය වර්ණනා කරන්නේ කොතනකවත් පවතින්න කියලා කියන්නේ නැහැ. මොකද ඒකට හේතුව පැවැත්ම දැන් අපට හම්බෙන්නේ නැත්තරම අර අපට මූලිකව හම්බෙන්නේ දිව මේ නිරය තිරිසන් ලෝක പ്രേත ලෝක බය විතරනේ නේ. අපිට ওই බය ඇති වෙලා අපි වෙන තැනකට යන්න හදන. ඒක මූලිකව අපිට තියෙන එක හොඳයි. ඒක ඕනේ. නැත්නම් ඒකෙන් අපි ධර්මයට එන්නේ. ධර්මයට ආව කෙනා මේක තේරුම් ගන්නකොට යාට මොකක්ද තේරෙන්නේ? කෝකත් භවය. කෝකත් මොකද්ද? මේ පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක මේ දුක සකස් වෙන එක. ඉතින් එහෙනම් ඒකක්වත් සුවඳයිද? සැපයිද? සැප කියලා ආව විපරීත සංඥාවත් එක්ක හැම එකක්ම අර අසූචි ටිකක් වගේ කියනවා. උදාහරණ දේශනා කිහිපයකින් බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඒකේ. ආය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සේතා බික්කේ අපමත්තකයි මුත්තං. මූත්‍ර. චුට්ටක් මුත්‍ර සුවඳයිද? ඒත් ගඳයි. ඊළඟට කෙල සුවඳ කියලා තියෙනවද කාගේවත්? චුට්ටක් උනත් ගඳයි. ඊට පස්සේ සෙම කාගවත් සෙම සුවඳයි චුට්ටක් උනත් නෑ. සොටු ලේ මෙන්න මේ හැම එකක්ම බුදුරණාහි උදාහරණ දෙනවා. චුට්ටක් උනත් ගඳයි කියනවා. අන්න ඒ වගේ කියනවා මොකද්ද? මේ භවය සුළු මොහොතක් වුණත් මම වර්ණනා කරන්නේ කියනවා. එතකොට එහෙනම් බලන්න බුදුරජාන් වහන්සේ මේ සත්‍ය ධර්මය අපට මේ පැහැදිලි කරලා දෙන තැනදී බුදුරජාන් වහන්සේගේ ඒකායන අරමුණ මොකද්ද? විමුක්තිය. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කුමක් සඳහාද යොමුලා තියෙන්නේ? විමුක්තිය පිණිස, නිවීම පිණිස. දැන් අපිට අර තියෙන ස්ටෙප් ටිකක් ඉගෙනගෙන මොකද්ද? සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. අපිට මේ ස්ටෙප් වලට යන්න කැමැත්තක් නේ අපිට තියෙන්නේ නේ. අපි හැමෝගෙම ඉලක්කය තියෙන මොකක් හරි ස්ටෙප් එකකට යන්න. නැත්තම් බ්‍රහ්ම ලෝකයට පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ කියලා ඒ ස්ටෙප් එකට යන්න දැන් අපි ඇත්තටම අද බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවට ප්‍රතිපදාව බුදුරන් වහන්සේ කියපු දේ නෙමෙයි කරන්නේ. අර අතීතයේ බ්‍රාහ්මණවරු හෙව්වන විමුක්තියක් කියලා. එතකොට යාලා අර ස්ටෙප් කරා තමයි යමු උනේ. එයාලත් රහත් වුණා කියලා ගත්තනේ. ඒ කියන්නේ එයාලා විමුක්තියටපත් වුණා කියලා දෙයක් එයාලා අල්ලගත්තා. අන්න ඒක තමයි හොයන්නේ. හැබැයි වෙනසක් තියෙනවා මොකද්ද? බුදුරණවහන්සේගේ වචන ටික භාවිත කරනවා. මොකද එයාලට ඒ වචන ටිකක් තිබෙන්නේ ඒ නිසා අද ගොඩක් අය රැවටෙනවා. ආ මම දැන් සත්‍ය දැක්කා. දැන් මම සෝතාපන්නයි. දැන් මම සත්‍ය දැක්කා. මම දැන් සකදාගාමි. දැන් මම සද්ධානුසාරී, ධම්මානුසාරී. දැන් මම මේ අරහත් වෙලා ඉන්නේ. ඒ විදිහේ කියමන තුල මොකද තියෙන්නේ? මාර්ග ඵල ලැබලා තියා අහලකටවත් ඇවිල්ලා නැහැ. සෝතාපන්න වෙනවා කියන එකේ මූලිකම අර්ථය මොකද්ද? මම කියලා ගත් එකේ වැරද්ද හම්බෙන එකනේ. එහෙනම් මම සෝතාපන්න ලැබුණා කරන්නද? මම කියලා ගත් එක නම් වැරද්ද සෝතපන්නත්වය කියන්නේ දැන් අපි මොකද්ද හිතන්නේ මම සෝතාපන්නයි. එතකොට සෝතාපන්න වෙලාද? නෑනේ මම ඉඳලානේ. එහෙනම් එතනින් එහා කවර කතාවක්වත් අදාළ වෙන්නේ නෑනේ. සද්ධානුසාරි ධම්මානුසාරි කියන්නේ සෝතාපන්න වෙන මාර්ගයනේ. එතකොට මමත්වයේ වැරදි බව හම්බෙන මාර්ගයනේ. එතකොට මම සද්ධානුසාරි ධම්මානුසාරි කියන කාරණාවක් ඉදෙනවද? ඒක අදාළ නෑ. යම් කෙනෙකුට එහෙම ප්‍රකාශත්වයක් තියෙනවා නම් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? ඒකේ උණුසුමක්වත් දන්නේ මේක ලස්සන කාරණාවක් මේ පිඟුතුන් අහලා ඇති මාතර ඥානාරාම සාන්නාසේ ලස්සන කාරණා උදාහරණයක් මේකට කියනවා. ඒ කාලේ තිබිලා තියෙන මේ වගේ කතන්දර. මොකද්ද? අපි රහත්, අපි සෝතාපන්නයි. ගොඩක් අය විග්‍රහ කරලා තියෙනවා. අද කාලීට වැඩි. අද බුරුතු පිටින් සෝතාපන්න වෙනවා. රහත් වෙනවා. ගොඩක් ඉන්නවනේ. ඒ වගේම තෙරවරු ඉන්නවා සෝතාපන්න වෙලා, රහත් වෙලා. උදාහරණයක් ඒකෙදි ලස්සනට කියනවා ඥානාරාම සන්නස්. නිදාගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ තට්ටු කරලා අහන්න ඔබ නිදාගෙනද ඉන්නේ කියලා. නිදාගත්ත කෙනෙක් ළඟට ගිහිල්ලා තට්ටු කරලා අහන්න ඔබ නිදාගෙනද ඉන්නේ කියලා. නැගිටලා කියනවා "ඔව් මම නිදාගෙන ඉන්නේ." එයා නිදිද? නිදි නෑ නිදි නම් කොහොම නිදාගන්නේ කියලා කියන්නේ නැගිටලා. තට්ටු කරලා අහනකොට ඔබ නිදිද කියලා එයා මොකද්ද කියන්නේ? මොකුත් කියන්නේ ඇයි නිදාගන්නේ? නිදාගත්ත කෙනෙක් ළඟට තට්ටු කරලා ගිහිල්ලා ඇහුවොත් ඔබ නිදිද කියලා ඇහුවාම එයා මුකුත් කිව්ව නැත්තම් දැනගන්න පුළුවන් මොකද්ද? නිදි. නිදාගෙන ඉන්න කෙනාට තට්ටු කරලා ඇහුවොත් ඔබ නිදිද කියලා නිදාගෙන ඉන්නේ කියලා කිව්වොත් එයා නිදිද? නිදි නෑ. අන්නේ විදිහට තේරුම් ගන්න කියලා තියෙනවා මේ මාර්ගඵල ලැබුව එක. කවුරු හරි ඔන්න ප්‍රසිද්ධිය හරි හොර රහසය හරි කාටවත් කියන්න එපා මං සෝතපන්නලා ඉන්නේ. කවුරුත් දැනගත්තොත් ඒක හරිනේ. කොහෙන් හරි මොකක්ද වෙන්නේ? අර නිදි නැහැ කියන එක තමයි. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියන එකේ තියෙන අපහසු භාවය නැත්නම් මේක කොච්චර කලාතුරකින් කෙනෙකුට ලැබෙනවද කියන එක ඊතුරු සූත්‍ර ටිකේදී ගොඩක් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් මේ මේ දේශනා තුළදීත් අපිට ගොඩාක් වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මෙන්න මේ බුද්ධ වචනේ අපි ඉගෙන ගැනීම තුළ අපට සැබෑවටම මේ ලෝකේ ඉගෙන ගන්න දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ තමයි මේ ධර්මය ඉගෙන ගැනීම. මේ තුළ තියෙන සත්‍ය දර්ශනය. ඉතින් මේ සත්‍ය දර්ශනයට අපි යොමු වෙන්න ඒ සත්‍ය දේ අපි ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඒ සඳහා අපි බුද්ධ වචනයට ගරු කරමින් බුද්ධ වචනයට සත්කාර කරමින් ඒ බුද්ධ වචනේ එක්කම ජීවිතය යොමු කරගත්තොත් අපි කවදාවත් නොමගකට යොමු වෙන්නේ නැහැ. වෙන වෙන දේවල් ඔස්සේ අපි යොමු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බුද්ධ වචනය විතරක් අපි මේ කතා කරන්න අදහස් කළේ. ඉතින් අපි ඊටු ටික පොන්චි විවේකයක් අරගෙන සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් අපි නැවත වතාවක් ඒ උතුම් අංගුත්තර නිකායේ සඳහන් වන බුද්ධ වචනය තේරුම් ගන්න උත්සාහ කරමු. අපි සියලු දෙනාම අහලා තියෙනවා සංසාරේ දීර්ඝයි කියලා. අපි සියලු දෙනාම අහලා තියෙනවා manussත්වයක් ලබා ගැනීම ඊටාම දුර්ලභ අවස්ථාවක්. කලාතුරකින් කෙනෙකුට ලැබෙන එකක්. විවිධ උදාහරණ උපමා එක්ක අපි බුද්ධ දේශනාවේ ගොඩක් ඒ වගේ කාරණා අහලා තියෙනවා. දැන් මෙතන මේ අංගුත්තර නිකාය ඒකක නිපාතයේ ජම්බුදීපියාල වගේ ඒකෙත් තියෙන්නේ ඒ විදිහේ විග්‍රහයක්ම තමයි. අපට මේ මනුස්සත්වය නැත්තම් මිනිසෙක් නැවත මිනිසෙක් වෙන ස්වභාවය මේ සියලු දේවල් වල දුර්ලභ බව ඉස්මතු කරලා පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ වගේ දෙයක් ඇහෙන තැනදී අපට කුමක්ද ඇති කරගත යුත්තේ? අප්‍රමාදී බවනි. ලැබිච්ච අවස්ථාව අහිමි නොකරගෙන ඉඳීමත් ඒක අහිමි වෙන්න කලින් උපරිම ප්‍රයෝජන ගැනීමත් අපි මෙන්න මේකට උත්සුක වෙන්නට ඕන. එහෙම නැතුව අපි නිකන් අහලා ආ ඇත්තද ඔව් කියලා හිතන් හිතට වැඩක් නැහැ. අපි ඒක දන්නවනම් අර ස්වක්හත සාසනීය ආරද්ධ විරියෙන් සැපසේ ඉන්නවනේ. එහෙනම් ආරද්ධ විරියට ධර්මය අහන්නට යොමු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපි ඒ දැනගත් කාරණා තුලින් ධර්මයට යමු වුණා වෙන්නේ. 72 වෙනි පිටුවේ මෙන්න මේ ආකාරයට ජම්බු දීප පෙය්‍යාල වග්ගයේදී විග්‍රහ කරනවා. ඒකේ පළවෙනි සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ දඹදිව තියෙන කියන්නේ ජම්බුද්දීපය කියන්නේ ඉන්දියාවේ මධ්‍යදේශයේ තුල තිබිච්ච සුන්දරත්වය ඒ ජම්බුද්දීපේ ආරාම කියන්නේ අපි හිතමු ආරාමයක බුදුරණවහන්සේ මේ වැඩ වාසය කරේ මේ ආරාමය හරීම ලස්සනයි. කියන්නේ ඒ වැඩ වාසය කරපු තැන ජම්බුද්දීපේ ආරාණ්‍ය ඒ වනාන්තර හරීම බිම හරීම සවම ඒ කියන්නේ බිම විවිධ විෂමනේ පොකුණු තියෙනවා හරීම ලස්සන තැන් ඒ විදිහට තියෙන හැබැයි එහෙම තියෙන තැන් ඊටාම අල්පයි එහෙම තියෙන තැන් ඊටාම අල්පයි නමුත් කඳු ගොඩවල් ඊළඟට වැලි ගොඩවල් ගංගාවල් කටුල හැබවල් ඊට පස්සේ විවිධාකාර ගල් පර්වත මෙන්න මේ විදිහේ පිහිටපු තැන් තමයි බොහෝමයක්ම තියෙන්නේ. අර සුන්දර විදිහට ලස්සන විදිහට තියෙන පරිසරය ඊටාම ස්වල්ප ඊටාම කලාතුරකින් හම්බෙන තැනක තමයි තියෙන්නේ. අනික හැමතැනම වගේ තියෙන්නේ කඳු පල්ලම් කටුල හැබවල් ගංගාවල් ප්‍රපහතවල් මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ. බුදුරන් වහන්සේ එතනින් ඉස්මතු කළා පෙන්වන්නේ ඒ උදාහරණයක් දෙන්නේ අර ලස්සන සුන්දර විදිහට පෙනෙන තැන ඊටාම ස්වල්ප ප්‍රමාණයක් අල්පයි. සුන්දර නැති ඒ වගේම ප්‍රපාත ආදී වශයෙන් තියෙන ඒ වගේ දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙම කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා ඒව මේවකෝ භික්කවේ අපකාතේ සත්තායේ තලජා අතකෝ ඒව මේව අතකෝ ඒතේව සත්තා බහුතරය ඕවදක අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ කියනවා මේ අර ආරාම ලස්සන තැන් ඊටාම ස්වල්පයයි තිබුණේ ඒ වගේ ඊටාම ස්වල්ප පිරිසක් කියන මේ සත්වයත් එක්ක ගත්තට පස්සේ ගොඩබිම ඉපදලා ඉන්නේ. අර විශාල වශයෙන් තියෙන විසම පරිසරය විශාලයිනේ. ඒ වගේ ප්‍රමාණයක් ජලයේ ඉන්නවලු. දැන් අපට පේන්න නෑනේ එහෙමනේ. අපට පේන්න එකපාරට නෑ. නමුත් බුදුරණවහන්සේ පෙන්නනවා ජලයේ තමයි වැඩිපුර සත්තු ඉන්නේ. මේ ගොඩබිම ඉන්න සත්තු ප්‍රමාණය සල්පයයි. අර ඊටාම ස්වල්පයක් අර සුන්දර ආරම්ම තියනා වගේ ස්වල්පයයි කියනවා ගොඩ බිම ඉන්න සත්තු. විශාල ප්‍රමාණයක් වතුරේ ඉන්න ජලයේ ඉන්න සත්තු කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒතර සත්ව කියනකොට අපි සියල්ලම අයිති. ඒක බාන විශාල ප්‍රමාණයක් සත්තු වෙනම් වතුරේ ඉන්නවද? ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම අර සල්ප ප්‍රමාණයක් අරන්නේ නැත්නම් අර සුන්දර තැන් තියනවා වගේ මේ මධ්‍ය දේශයේ මිනිසුන් අතර උපදින මධ්‍ය දේශනේ ඉස්ලාම කියන්නේ මිනිස්සු උපදිලා ඉන්නේ මිනිස්සු වෙලා ඉපදින ප්‍රමාණය අර ඊටාම සල්ප ප්‍රමාණයක් කියන අර පුංචි අර සුන්දර ආරන්නේ පොඩ්ඩක් තියනවා වගේ සල්ප ප්‍රමාණයක් කියනවා නමුත් විශාල පිරිසක් ඉන්නේ මනුස්ස ලෝකේ අතහැරලා ගිහිල්ලා මේ දුගතියට ගිහිල්ලා දුගතියකට නැත්නම් මිනිස්යාගෙන් වෙන්ව මනුස්ස ලෝකයේ සුගතියෙන් වෙන්ව දුගතිය කියන අර විශාල ප්‍රමාණයක් ඉන්නේ. දැන් අපිට මෙහෙම කියනකොට අද දැන් සාමාන්‍ය ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට නෝක හිතෙන්නේ නේ. ශ්‍රද්ධාව නැති කටට හිතනවා එන්න එන්න මිනිස්සු වර්ධනයක් නෙවෙන්නේ කියලා. මිනිස්සු වර්ධනයක් පේනව නේද? ජනගහණය. එතකොට කොහොමද සත්තු එනං වැඩි වෙන්නේ මිනිස්සු වෙන වැඩි වෙන්නේ? මම පුංචි උදාහරණයක් මේකට කියන්නම්. මේ පොන්ඩි සරලමයි කියන්නේ අර ඒ ඒ ඒ එහෙම කියන අයට මේක තේරුම් කරලා දෙන්න ඕන නිසා. තමන්ගේ ගෙදර උදාහරණයට ගන්න. වෙන මුකුත් ඕනේ ගෙදර. ගෙදර සාමාන්‍යයෙන් අපි තුන් මිනිස්සු හතරක් පහක් වගේ උපරිම ජීවත් වෙනවා. ගේ ඇතුලේ විතරක් හිටන්නේ මිනිස්සයාට අමතරව නිකන් පේන ගොඩබිම ඉන්න සත්තු ටික කූඹි කීකෝටියක් ඇද්ද. මෙරුව අර පුංචි අර පුංචි කෝඳුරුව වගේ වූ ඊට පස්සේ කැරපොත්තු හූනෝ ඊට පස්සේ ඔය සත්තු ගොඩාක් ඉන්නෝනේ. මේ මිනිස්සෙක් ඉන්න ගයක් ඇතුලේ මිනිස්සු පස් දෙනෙකුට පුංචි සත්තු ඉඳලා ගත්තම සත්තු කෝටි කීයක් ඇද්ද? එතකොට ඒ අර පොළවේ ඒ අර ගේ ඇතුලේ විතරයි. ඊළඟට ගේවල් නැති තැන් කොච්චර තියෙනවද මිනිස්සු මිනිස්සු නැති තැන් පොළොවේ යට පොළොවේ පොළොවේ සත්තු ඊටාම ස්වල්පයයි ජලයේ වැඩි කියනවා එහෙනම් ඒ තර්කයේ හිස් දෙයක් නේද? මනුස්සයාට මේ අර එකයි මම අර ඉස්සලත් පැහැදිලි කරේ මේ මිනිස්සු එක රාමුවකට කොටු වෙලා අන්ධ විදියටයි බලන්නේ. ස්වාධීනව ඒ කියන්නේ දැන් අපි එහෙම බලන්නේ එක එක විද්‍යාවට කොටු වෙලා. නැත්නම් තව කාගේද අදහසකට කොටු වෙලා. කොහෙටද කොටු වෙලායි බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කොතෙන්දවත් කොටු වෙන්නේ නැතුව බලන්න. අන්න එකයි සත්‍ය වෙනස. අනිත් හැම දෙයක්ම අපි බලන්නේ මේක හරි. ඔන්න විද්‍යාව හරි. නැත්තම් මේ මේ දැන් මේ මේ මේ ස්වාමීන් වහන්සේගේ අදහස හරි. මෙන්න මේකත් එක්ක කොටු වෙලා තමයි අපි නිගමනයකට යන්නේ. එහෙම නැතුව අපි මධ්‍යස්ථව බලන්නට ඕනේ කල්පනා කළා. බුදුරණවහන්සේ දෙන ධර්මයේ තුල තියෙන මධ්‍යස්ථව කල්පනා කරන එක. ඊළඟට බුදුරණවහන්සේ ඊළඟ දේශනාවේදී පැහැදිලි කරනවා ඒ වගේම මධ්‍යදේශයේ මධ්‍ය ජනපදයේ උපදින මිනිස්සු ඊටාම අල්පයි කියනවා. විශාල ප්‍රමාණයක් උපදින මධ්‍යදේශයෙන් එපිට. එතකොට එහෙනම් manuss ලෝකයේ ඉපදුනහම මධ්‍යදේශයේ ඊටාම ස්වල්පයයි. අර මුලින් කියපු උදාහරණයේ එක. ඇයි මධ්‍යදේශයේට විශේෂත්වයක් දීලා තියෙන්නේ? මධ්‍යදේශයේ ඉපදිනාට විශේෂත්වයක් දීලා තියෙන්නේ ඇයි? මධ්‍ය දේශයේ තමයි පින්වතුනි විමුක්තිය හොයන අය ඉන්නේ. විමුක්තිකාමින් ඉන්නේ කොහෙද? මධ්‍ය දේශයේ. බුදුවරු උපදින්නේ කොහෙද? මධ්‍ය දේශයේ. එහෙනම් විමුක්තිකාමින් ඉන්න බුදුවරු උපදින තැන තමයි මධ්‍ය දේශය කියන්නේ. කොහෙද? අදටත් දඹදිව ඉන්දියාවේ විමුක්තිය වෙනා ඉන්නවද නැද්ද? අදටත් ඒකට මොකද ඒ ඒ ඒ පරිසරයේ ස්වභාවය ඒ මධ්‍යදේශයේ ස්වභාවය මොකද්ද? බඹසරට අග්‍රයි. සූරයි. දැන් අපි දන්නවනේ අද ලෝකයේ දැන් ලෝකයේ මට්ටමින් ගත්තත් විශාල උගත් පිරිසක් ඉන්නේ කොහේ අයද? ඉන්දියාවේ ගොඩක් ඉන්නවනේ. ඒ වගේම දැන් අපි සාමාන්‍ය ක්‍රීඩාව හැම පැත්තම ගත්තත් කොච්චර දක්ෂයිද? ඒ වගේම හැම දෙයක්ම බුදුරණවහන්සේ පැහැදිලි කරන මධ්‍යදේශයේ අයගේ දක්ෂතාවය. අදටත් එහෙමයි. අදටත් විමුක්ති හොයන අය ඉන්නවා. වෙනසකට තියෙන තියෙන ධර්මයේ බුදුරන් වහන්සේගේ බුද්ධ වචනේ නෑ. නමුත් මධ්‍යදේශය කියලා කියන්නේ සූරත්වයෙන් බම්බ බම්බසාරත්වයෙන් විමුක්තිය හොයන අය අතරින් අග්‍ර අය උපදින්නේ මධ්‍යදේශේ. අදටත් ඉන්දියාවේ ලක්ෂණේ තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ දේශනාවේදී අර ඊටාම ස්වල්පයක් තමයි අර රමණීය ආරණ්‍ය තියෙන්නේ විශාල ප්‍රමාණයක් තියෙන්නේ විසමතෙන් අන්න එහෙම කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා එවමෙවකෝ භික්ඛවි අපකාතේ සත්තායේ පඤ්ඤාවන්තෝ අජලෝ අනේල අනේල මූගෝ මුගා පටිබලා දුබ්බාසිත දුබ්බාසිත බහසත්ස අත්තමඤ්ඤතු අන බුදුරණවහන්සේ පැහැදිලි කරන අර ඊටාම අල්ප ප්‍රමාණයක් රමණීය ආරණ තිබ්බ වගේ ප්‍රඥාවන්ත ඒ වගේම සිහිමුලාව නැති කටවාචාල නැති සත්‍යම ඉස්මතු කරන සත්‍ය ධර්මයේ අර්ථ වැටහෙන මෙන්න මේ වගේ අය ඊටාම අල්පයි බොහෝ ඉන්නේ කවුද බොහෝ පිරිසක් දුෂ්ප්‍රාඥ මෝඩ කටවාචාල වැරදි කියන්නේ තර්ක විතර්ක එක්ක යොමු වෙන මෙන්න මේ අය තමයි විශාල ප්‍රමාණයක් ඉන්නේ කියලා. එතකොට එහෙනම් මේක තමයි මේ ලෝකේ ස්වභාවය. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මෝඩ විශාල පිරිසක් ඉන්න කොටසටද ප්‍රඥාවන්ත කොටසටද ප්‍රඥාවන්ත කොටසට එතකොට අපි හිතමු දැන් ඔන්න විශාල පිරිසක් ඉන්නවා එක එක අයට යොමු වෙලා ඒ ඔක්කොම මාර්ගඵල ලබලා නම් ඒකට ඇත්තටමද බොරුවටද? ඉතින් දේශනාවට ගැලපෙන්නේ නැහැ නේ. අඩ බුදුරයන් වහන්සේටවත් එහෙම හැකියාවක් තිබිලා නැහැ. අනිත් අයව සෝතාපන්න කරවන්න නේ මාර්ගඵල දෙන්න. භික්ෂුන් වහන්සේලා නම් සමහර හොඳ නුවණ භික්ෂුන් වහන්සේ පිරිසක් ඉන්න තැන යාලට දේශනා කරාම අවබෝධ කරගත් අවස්ථා තියෙන ඔක්කොමලා. ඒ කට්ටිය විශාල නුවණින් යුක්තව. බුදුරන් වහන්සේවත් අර ඔක්කොම ඉන්න දැන තමන්ගේ ශ්‍රාවකයෝ සේරටම මාර්ගඵල සෝතාපන්න කරලා තියෙනවද? එහෙම හැකියාවක් නැහැ. නමුත් අද එහෙම තියෙනව නේද ගොඩක් වෙලාවට. ගොඩාක් එතකොට එහෙනම් බලන්න මේ දේශනාවත් එක්ක සංසන්දනේ ගැලපෙන්නේ නැහැ. මොකද මේ ප්‍රඥාවන්ත අය උපදින් ඉන්නේ ඊටාම ස්වල්පයයි. හැබැයි අර දුෂ්ප්‍රඥ කෙනාට මේ අර ආරද්ධ වීරිය නැති සද්ධාර ස්වාක්ඛාත ධර්මයට යොමු නොවෙච්ච කෙනාට අර කුසීතයට නැත්නම් දුරක්ඛාත ධර්මය තේරෙනවා. ඒතර විශාල පිරිසක් අර දුරක්ඛාත ධර්මයත් එක්ක යොමු වෙලා මාර්ගඵල ලැබූ බව හිතෙනවා. හැබැයි ප්‍රඥාවන්තය අඩුයි කියලා බුදුරණවහන්සේ මේ ලස්සනට උදාහරණයක් පැහැදිලි කරලා පෙන්නනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම මේ උදාහරණයත් එක්කම ඒ උපමාවත් එක්කමයි පැහැදිලි කරන්නේ මේ ආර්ය දර්ශනය නැත්නම් ආර්ය ප්‍රඥාව චක්කුසී ඒ කියන්නේ කවුද සෝතාපන්න ශ්‍රාවකයා ඒ සෝතාපන්නත්වයට යොමු වෙන ශ්‍රාවකයා මෙන්න මේ ගතියට යොමු වෙන අය ඊටාම අල්පයි කියනවා එතන මේ කොයි ප්‍රමාණයෙන්ද අර ප්‍රඥාවන්ත දැන් අපි සාමාන්‍ය හිතන්න පුළුවන් අය ගත්තහමත් ඒ අයගෙනුත් ඊටාම සුළු පිරිසකට කියනවා මේ දහම දකින්න පුළුවන්. විශාල පිරිසක් ඉන්නේ අවිද්‍යාවටම ගැති වෙලා මුලා වෙලා කියනවා. දැන් අපි කිව්වොත් එහෙනම් මේ වගේ කතාවක්. මෙච්චර කාලයක් ධර්මයේ හරි දේ හම්බුච්ච නැති නිසා තමයි ධර්ම අවබෝධ කරලා නැත්තේ. එතකොට එතනින් කියන මොකද්ද? කියවෙන්නේ ඔක්කොමලා එහෙනම් ප්‍රඥාවන්තයෝ හරි දේ හම්බෙලා නැහැ. නේ? හිටපු ඔක්කොම ප්‍රඥාවන්තයෝ හරි දේ හම්බෙලා නැහැ. ඒක ඇත්තටම ගැළපෙන එකක්ද? දේශනාවට ගැළපෙන්නෙත් නැහැ ඒක අසත්‍යයක්. වෙනස මොකද්ද? ප්‍රඥාව තිබිච්චය හිටියේ නැහැ. ප්‍රඥාවන්තයෝ නැති නිසා ප්‍රඥාවන්ත දහම දකින්න හැකියාව ලැබුණේ නැහැ. අන්න ඒකයි හේතුව. හැබැයි තවත් දුෂ්ප්‍රඥ කෙනෙක් තවත් විදිය විග්‍රහයක් කරාම අන්න හිතනවා හරි අවබෝධ වුණා කියලා. ඒ සියලු දෙනාම අවිද්‍යාවෙන් මුලාවෙන් මෝහයෙන් යුක්තව දුෂ්ටිගතික වීමක් විතරයි. මොකද ප්‍රඥාවන්තයෝ එහෙම පහළ වෙන්නේ මේ බුදු දේශනාව මේ ඒ කාලේ බුදුරණවහන්සේ පැහැදිලි කරේ. ඒ වගේම ආනි සූත්‍රය, ඒ වගේම සද්ධාරම් පතිරූපක සූත්‍ර මේ වගේ පැහැදිලි කරලා පෙන්වනවා මේ ධර්මය අවබෝධ කරගන්න කට්ටිය අඩුයි ප්‍රඥාවන්තයෝ ඊටාම අඩුයි කියලා අතීත යුගයේ එන්නෙන්න පිරිහීමක් දැන් අපට දිනුවක් කියලා පේන්නේ භෞතික ලෝකෙනේ. මානසික දේ නෙමෙයි. ඉතින් භෞතික ලෝකෙ දියුණුවක මානසික ලෝකෙ දියුණුවක් කියන්නේ නැහැ. ඉතින් එන්නෙන්න මිනිස්යාගේ පිරිහීමක් තියෙන්නේ. දැන් බලන්න මිනිස්යාගේ දියුණුවක් නම් දැන් අපි හිතන්නේ මිනිස්යා දියුණුවයි කියලානේ. ඉස්සර කැල්කියුලේටර් නැතුව මිනිස්සු ගණන් හදුවන්නේ හොඳට. නේද? දැන් දැන් එතකොට දියුණු වෙලා තියෙන්නේ මිනිස් හිතද කම්පියුටරේද කැල්කියුලේටරේද? දියුණුලා තියෙන්නේ ඒකනේ. ඉස්සර මිනිස්සු අහස්‍යානාවක් නැතුව උඩින් ගියානේ. 이르දි ලැබලා දැන් අපි උඩින් යන්නේ එතකොට මනුස්සයාගේ දිනු වෙන්නේ භෞතික දිනුවක් කියලාද? ඈ ඉස්සර ටෙලිෆෝන් එකක් නැතුව ඈත දේවල් අහන්න පුළුවන් තිබ්බ චක්කු ඈත දේවල් ටීවී එකක් නැතුව බලන්න පුළුවන් තිබ්බනේ. ඒ මනුස්සයාට දැන් අද බලන්නේ ටෙලිෆෝන් එකකින් අහන්නේ නැත්නම් ඉන්ටර්නෙට් වලින්නේ අහන්නේ බලන්නේ. ඒතර මනුස්සයාට දිනුලා තියෙන්නේ භෞතික දේද? මනුස්සයාට හැකියාව නැහැ. නමුත් අපි හිතනවා මනුස්සයා දිනුනොයි කියලා. මනුස්සයා පිරිහිලා භෞතික දේ දිවිල්ලා තියෙන්නේ. මේ අන්තෙටම පිරිහිච්ච කියා. ඉතින් මේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ඒ මේ යම් හරි දියුණු මිනිස්සු හිටපු යුගයේ මේ ස්වභාවය. මොකද්ද? ධර්මය අවබෝධ කරගන්න කට්ටිය ඉතාම ටිකයි. විශාල පිරිසක් අවබෝධ නොකර ගන්නයි ඉන්නේ. එතන මේ කාලෙට තවත් මේ කොච්චර අඩු වෙයිද? නමුත් අපි හිතන්නේ නම් එහෙම එකක් නෙමෙයි. මොකද අපිට තියෙනවා අපි හැමෝටම තියෙනවා ලොකු හදිසියක්. ලොකු කලබලයක්. මොකටද? සෝතාපන්න වෙන්න, රහත් වෙන්න. ඒක තියෙන්නෙම අර මොකක් නිසාද? ඒක අඩු නිසා. මොකද්ද? ප්‍රඥාව. ඇයි එයා හොයන්නේ නැහැ සත්‍ය මොකද්ද කියලා. එයාට කොහොම හරි ඕනේ මොකද්ද? අර ප්‍රඥාව දියුණු කරගන්න නෙමෙයි. Tamanට කොහොම හරි මේක ඉක්මනට කරගන්න. අර අවිද්‍යාවටම ගැති වෙලාද ප්‍රඥාව ඉස්මතු වෙලාද? අවිද්‍යාවටම ගැති වෙලා. එහෙනම් එන්නෙන්නම තමත් අවිද්‍යාවටම යමු වෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒත් අර උදාහරණෙම එක ඒ කියන්නේ රමණීය ආරණ්‍ය තාම ස්වල්පයයි විසම තැන් තමයි විශාල වශයෙන් තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මෙතන තථාගත තථාගතන්ති තථාගතන් දස්සනාය. කියන්නේ රහත් බුදුරන් වහන්සේ නමක් දකින්න ලැබීම. ඊටාම සල්ප පිරිසකට හම්බෙන්න කියන. මෙතන පැහැදිලි කරන්නේ S2 කින්. මොකද හේතුව මේ ඊට පස්සේ කාරණාවත් එක්ක ගැලපෙන්නේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ නමක් කෙනෙකුට දකින්න හම්බෙන්නේ ඊටාම සල්ප කෙනෙකුට. හැමෝටම බුදුරන් වහන්සේ නමක් දකින්න හම්බෙන්නේ විශාල පිරිසකට බුදුරයන් වහන්සේ නමක් දකින්න හම්බෙන්නේ. ඒක අපිට ඇත්තයි කියලා හිතෙන්නේ නැද්ද? බුදුවරු දැන් කල්ප 100ටම 79 නම් පහළ වුණේ. ඒ 7 නම් පහළ වෙන කාලේ හිටපු අයට විතරයි නේද දකින්න ලැබුණේ. අනික කාටේ බුදුරයන් වහන්සේ දකින්න හැකියාව නැහැ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අර උදාහරණයෙන් පැහැදිලි කරලා අල්ප වූ ආරණ්‍ය කියන්නේ සුන්දර තැන් ඊටාම ස්වල්පයයි විසම තැන් තමයි ගොඩාක් තියෙන්නේ. අන්නේ වගේ තමයි අපකාතේ සත්තා යේ ලබන්ති තථාගත පබජිතේ ධම්ම විනයන් සවනාය. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න ලැබෙන්නේ ඊටාම ස්වල්පයකට කියනවා. විශාල පිරිසකට අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබෙනවා කියන එක කොච්චර දුර්ලභ කාරණාවක්ද. මේ පින්වතුන් අහලා ති දහම් සුර රජතුමාගේ කතාව එහෙමත්. රජකම් පව අතහැරිය දහම් පදයක් අහන්න. හැබැයි දහම් පදයක් බුද්ධ වචනයක් වෙන්නට ඕන. දැන් මොකද බුද්ධ වචනේ තමයි අර ස්වාක්ඛාත සම්දිත්තික ගාම්භීර දේ තියෙන්නේ. අපිට තේරෙන විදිහේ අර්ථ විකෘතියක් කරපු අර මේ ලෝකෙට ගැලපෙන විග්‍රහය නෙමෙයි. බුද්ධ වචනය. එහෙනම් මේ බුද්ධ වචනය කෙනෙකුට අහන්න ලැබෙනවා කියන එක ඊටාම දුර්ලභ කාරණාවක්. අන්නේ දුර්ලභ අවස්ථාව තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීම. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම අර උදාහරණය පැහැදිලි කළ අල්ප වූ දෙයක් තමයි සුන්දර ආරණ්‍ය පසුබිමක් කියන්නේ. විශාල ප්‍රමාණයක් තියෙන්නේ විසම දෙයක්. විසම පරිසරයක්. අනිත් වගේ තමයි අපකාතේ සත්තා යේ සුත්වා ධම්මං ධාරේති. ධාරෙන්ති. අහපු ධර්මයේ දරාගන්නේ ඒත් ස්වල්පය. දැන් බලන්න මේ ස්වල්පය කියන එක ටික ටික අඩු වෙන හැටි. මිනිස්සෙක් කියලා ඉපදුනා බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහුණ ඔන්න මිනිස්සෙක් කියලා ලැබුණෙත් ඉතාම ටිකයි. බුදු කෙනෙකුගේ දකින්න හැමෙත් ඉතාම ටිකයි. අර කට්ටියන්ගේ තව පොඩ්ඩක් අඩු වෙනවා. ඒත් අර උදාහරණයක් එක්කම. ඒ කට්ටියන්ගේ ධර්මය අහන්න හම්බෙන්නේ තවත් ඒ වගේම අඩු වෙලා යනවා. මොකද දැන් ඒ කාලේ ඉඳලා ඉතලා බලන්නකෝ බුදුරණවහන්සේ දැක්ක ධර්මය අහවලද කට්ටිය කොච්චර හිටියද? හැබැයි අහපු ධර්මේ දරාගත්තේ නැති කට්ටිය වැඩි දරාගත කට්ටිය ඒත් අර පිරිසකින් තවත් අර වගේ උදාහරණෙන් අඩු කරනවා. ඒතර බලන්න එහෙනම් මේ අද තියෙන සමාජෙ කොච්චර විහිළුවක්ද නේ? මේ ඔක්කොම කට්ටිය මාර්ග බල්ලා බලා කියන්නේ විහිළුවක් නේද? ගැල කියන්නේ ඒක බුදු දේශනාව අහලකටවත් එන්නේ නැහැ. ඔන්න අපි හිතුව මෙහෙම ලක්ෂයක් පහක් 10ක් එන තැනක එක්කෙනෙක් සෝතාපන්න වුණා කියලා අහන්න ලැබුණා නම් චුට්ටක් හිතන්න තිබ්බා. නේද? පොඩ්ඩක් හරි හිතන්න තියපුවා ලක්ෂ 10ක් 15ක් වෙන තැනක එක්කෙනෙක් සෝතාපන්න වෙලා හරි සද්ධානුසාරි වෙලා හරි තියනවා කියලා අහන්න ලැබුණා නම් ටිකක් හිතන්න තිබ්බා. දැන් ඔක්කොමලා වෙලා නේකනේ වැඩි. එතන මේ දේශනාවට ගැළපෙන්නෙම නැහැ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් ඔන්න මිනිස්සු වෙන්නෙත් ඊටාම සල්පයයි. බුදු කෙනෙක් දකින්නෙත් ඊටාම ටිකයි. ධර්මය අහන්නෙත් ඒකෙනුත් බොහොම සල්පයයි. අහපු ධර්මයේ දරාගන්නේ තවත් ස්වල්පයයි. අනික කට්ටිය දරාගන්නෙත් නැහැ. ආයෙත් අර උදාහරණ දේශනා කරනවා. රමණීය ආරණ්‍ය ටිකයි විසම් පරිසර ගොඩයි. ඒ වගේ උදාහරණ දෙනවා දතානං ධම්මානං අත්තං උපපරික්කති. දරාගත් ධර්මයේ අර්ථ විමසන්න යමු වෙන්නේ. ඒ අය කියනොත් ඊටාමත් ස්වල්පයයි. එතකොට එහෙනම් මේ වැරද්ද තිබිලා තියෙන්නේ හරියට ධර්මය හම්බෙලා නැතිකමද මේ මේ ගතියද? මේ ගතිය නේද? මෙච්චර කාලේ ධර්මනේ තේරලා තේරලා තියෙන කට්ටියන්ද? මිනිස්යාගේ ස්වභාවය මේ. ඒ කාලේ ඉඳලම මේ ස්වභාවය. දැන් ඊටත් වැඩිනේ කොහොමද? දැන් අලසයි, දැන් හීන ප්‍රඥාව, ප්‍රඥාව නැති බව. ඉතින් එහෙනම් මේ ගතිය තවත් අඩුයි. එතකොට මෙන්න මේකයි හේතුව මේ ධර්මය අවබෝධ නොවීමට, මාර්ගඵලත්වයෙන් හිස් වීමට වෙන දෙයක් නෙමෙයි. ඔන්න අහපු ධර්මයේ දරාගත් අයත් අඩුයි දරාගත් අයගෙන් අර්ථය ඉමසින අය ඒකත් අර උදාහරණේ වගේම පෙන්නලා ඒතනත් ඊටාම ස්වල්පයයි කියන අර්ථය විමසන්නේ හැබැයි අර්ථය තේරෙන කට්ටිය අර්ථය ඊළඟට ආයත උදාහරණයක් දෙනවා අර උදාහරණෙම දීලා පෙන්නනවා අත්තමඤ්ඤං ධම්මමඤ්ඤං ධම්මාන ධම්ම පටිපන් මම්මාන ධම්ම පටිපජ්ජති අර්ථය විමසන්න කට්ටිය යොමු වෙනවා. විමසන්න යොමු වෙන අයටත් අර්ථය වැටහිලා වැටහිච්ච දේ ප්‍රායෝගිකව දකින ස්වභාවය එතනත් උදාහරණයක් දෙනවා. අර අරන්නේ ස්වභාවයේ සුළුයි විශාල ප්‍රමාණයක් විසමතන් තියෙනවා වගේ ඉතාම අල්ප ප්‍රමාණයක් කියනවා හිතන්න බැලෙමෙන කෙනත්. ඒ කියන්නේ ධර්මයේ හිතන්න බැලෙන අයටත් ඒක වැටහිලා සත්‍ය දැකීමට යොමු වෙන්නේ ඉතාම ස්වල්පයයි. එහෙනම් බලන්න මේ අවබෝධයක් කරා යනවා කියන එක එකපාරට සිදුවෙන දෙයක් නෙමෙයි. විශාල පිරිසක් හැලෙනවා. දැන් මෙතෙන්ද එන්නේ දැන් ඔන්න බුද්ධ වචනේ අහලා දරාගෙන මේ මේ දක්වා එන ශ්‍රාවක පිරිසක් ඉන්නවනේ. මේ කට්ටිය යම් ගරුත්වයක් බුද්ධෝයන් වහන්සේගේ ශ්‍රද්ධාවත් එක්ක එන පිරිසනේ. දැන් මෙතෙන්ද එන්නේ නැතුව කී ප්‍රමාණයක් හැලෙනවද? සමහර අය විවිධ දෘෂ්ටි විද්‍යාවත් එක්ක ගලපනවා. සමහර අය ලංකාවේ බුදුන් උපන්න කලේ පැත්තෙන් ගලපනවා. සමහර අය වචන ටික අකුරු ටික කඩ කඩ ඒ පැත්තෙන් ගලපනවා. ඒතකොට මේ ඔක්කොම අතහැරලා ගිහිල්ලා ඔන්න ධර්මය අහන කට්ටිය ගැන මේ කියන්නේ. අර ඔක්කොම අතහැරලා ගිහිල්ලා මේ ධර්මය අහන කට්ටිය. ධර්මය අහනකොට එහෙනම් මේ ඇහෙන අයගේ දරාගෙන අර්ථය නුවණින් විමසලා ඊට පස්සේ ඒක අර්ථය වැටහිලා ධම්මානුදම් පටිපදාවට යෙදෙන අය ඊටාම අල්පයයි කියන. එහෙනම් බලන්න අපිට එහෙනම් මේ ප්‍රතිපදාවම යොමු වෙලා ඉඳීම හැර වෙන දෙයක් තියෙනවද? කවදා හරි මේ ප්‍රතිපදාව යොමු වෙලා හිටියොත් විතරයි අපට ප්‍රතිඵලයක් තියෙන්නේ. එහෙම නැතුනොත් පින්වත්තුනි අපි සියලු දෙනාම අන්ත අසරණ භාවයටපත් වෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අර උදාහරණයෙන් පැහැදිලි කරලා සංවේග ජනක දේවල් වලදී සංවේගයේ සංවේග වෙන්නේ ඊටාම අල්ප ප්‍රමාණයක් කියනවා. අනිත් අය සංවේග ජනක ඒවා ආවම සංවේග වෙන්නේ නැහැ. දැන් අපිට මේ මේ මුලින් ඉඳලා කරගෙන ආව මේ දේශනා ටිකත් එක්ක අපට සංගයක් ඉන්නේ නැද්ද? කියන්නේ කොච්චර මේ අපහසුද? කියන්නේ කොච්චර සල්ව පිරිසක්ද මේකට යමු වෙන්නේ? මෙහිමනේ සසර ස්වභාවය. ඊළඟට අපේ මේ සසර ස්වභාවයේ තේරනකොට අපට සංවේගයක් ඉන්නේ අපට මේ මේ ඇත්තටම මේක එහෙනම් තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා සංවේගයක් උපදින්නට ඕන. හැබැයි එහිම උපදින්නෙත් ඊටාම ස්වල්ප පිරිසකට කියනවා. ඔන්න බලන්න මේ සත්‍ය ධර්මයට හරියට මේ ධර්ම ස්වභාවයට යොමු වෙලා අපිට බාහිරින් මේක තේරුම් ගන්න යොමු වෙන්න සංවේගයක් උත්පාදනය වෙන විදිහට හිතක් ඇති වෙන්නේ ඊටාම් අල්ප පිරිසකට විශාල පිරිසකට ඇති වෙන්නේ සංවේගයක් ඇති වෙලා ඊට අදාළව නුවණින් කටයුතු කරන ඊළඟ දේශනාව කියනවා එහෙම අය සංවේගය ඇති වෙච්ච අය කියනොත් ඊටාම් අල්ප ප්‍රමාණයක් කියනවා සංවේගය ඇති වෙනවා සමහර අයට එකපාරට ඇහුවට ඇහුවට පස්සේ. ඊට පස්සේ සංවේගය ඇති වෙලා නිකන් ඉඳලා හරියන්නේ නැහනේ. ඊළඟ නුවණින් යුක්තව ඒ කාරණාව තේරුම් ගන්න නැත්නම් මේ සංවේගයත් එක්ක මේ සත්‍ය කරා යොමු වෙන්න නුවණින් යුක්තව කටයුතු කරන්නට ඕනේ. එහෙම කරන අය සංවේගය ඇති වෙච්ච කට්ටියන්ගෙත් ඉතාම ස්වල්පයයි. ඒතර සංවේගයත් ඔක්කොටම ඇති වෙන්නේ නැහැ. ඇති වෙන අය කියනොත් නුවණින් යුක්තව කටයුතු කරන්න ඉතාම අල්ප ප්‍රමාණයක් කියනවා. එතකොට එහෙනම් බලන්න බුදුරන් වහන්සේ මේ පෙන්වලා දුන්න ප්‍රතිපදාව නැත්නම් මේ පෙන්වලා දුන්න සත්‍ය මේ බුදුරන් බුදු කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි අලුත් දෙයක් පෙන්වනව නෙමෙයි. අන්න ඒකයි වැදගත්ම කාරණාව. දැන් අද අපට විද්‍යාඥයෝ පෙන්වන අලුත් දෙයක් නේද? අලුත් දෙයක් ඉස්මතු කරලා පෙන්වනවා. අලුතින් විද්‍යාඥයන් තම අලුත් දෙයක් ඉස්මතු කරලා පෙන්වනවා. දැන් ධර්මදේශකයෝ එක එක දේවල් වලට ගලප ගලප අලුත් දේවල් අලුත් ඉදිරිස් මතු කරලා පෙන්නනවා. බුදුරණන් වහන්සේ අලුත් දෙයක් දුන්නේ නැහැ. මොකක්ද දුන්නේ? සත්‍ය. ලෝකේ පවතින සත්‍ය. අලුත් දෙයක් නෙමෙයි. පවතින සත්‍යයි ඉස්මතු කරලා පෙන්වුවේ. එතකොට මේ පවතින සත්‍ය තමයි මේ ධර්මයේ පෙන්වන්නේ. අපට අර සත්‍ය ඇහිලා නැහනේ. ඒ නිසා අලුත් වෙලා. නමුත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම මේක තමයි සත්‍ය. බුදුරජාන් වහන්සේ ඉස්මතු කරපු නිසයි බුද්ධ වචනයක් කියලා අපි පිළිගන්නේ. නැත්නම් අපි මේ කාරණාවත් අහපු ගන්න නෙමෙයිනේ. හැබැයි බුදුරන් වහන්සේගේ දෙයක් නෙමෙයි මේක. සත්‍ය ධර්මය. මේක බුදුරන් වහන්සේ දේශනා ගණනාවක පැහැදිලි කරනවා. බුදුරන් වහන්සේ තමන්ගේ රාමෝකේ නැත්තම් තමන් හිත තමන්ගේ හිතට ගැළපෙන විග්‍රහ කරපු එකක් නෙමෙයි. සත්‍ය දර්ශනයේ පෙන්නවා. ලෝකේ පවතින සත්‍ය සත්‍ය පෙන්නපු නිසා ඒ ධර්මය කාගේද? සත්‍ය පෙන්නපු කෙනාගේ. අන්න ඒකයි බුද්ධ වචනයක් වෙන්නේ. නැතුව බුදුරන් වහන්සේගේ දුන්න හිතුවක් අර දහසක් නෙමෙයි. දැන් අපි අද ගොඩක් කට්ටිය කියනවනේ එක එක්කෙනාගේ අදහස ඕනේ නැහැ කියලා. බුදුරන් වහන්සේගේ අදහස කාගේවත් අදහසක් නෙමෙයි. දැන් අපි අපි මොනවා හරි කතා කරොත් ඔන්න එක එක්කෙනා හිතන අදහසක්. නමුත් බුද්ධ වචනය කියන්නේ සත්‍ය දර්ශනය. අන්න ඒකයි පින්වතුනි අපි ඒකට ගරුකල යුත්තේ. නැතු වේ සිද්ධාර්ථ ගෞතම නම් වූ පුජ්‍යලයාගේ පුජ්‍යලික අදහසක් නෙමෙයි මේක. බුදුරයන් වහන්සේ සත්‍ය ඉස්මතු කරේ සත්‍ය පෙන්වුවේ ඒකයි බුදුරයන් වහන්සේගේ වචනෙට ගරු කරන්නට ඕනත්. ඒකයි ඒක මුලතන තියාගන්න ඕනත්. හැබැයි මේක දන්න කෙනා තමයි ඒක මුලතන තියාගන්නේ. ඒකට ගරු කරන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අර උදාහරණෙම එක්ක ඒවමේවකෝ භික්කවේ අපකාතේ සත්තා වස්සග්ගාරම්මනං කරිත්වා ලබන්ති සමාධින් ලබන්ති චිත්තසේකග්ගං එත් අතකෝ ඒතේව සත්ත බහුතරා යේ වස්සග්ගාරම්මනං කරිත්වා නලබ්බති සමාධින් න ලබන්ති චිත්තසේකග්ගං දැන් මෙන්න මේ විදිහට සංවේගජනක දේවල් ඔස්සෙත් යම් කිසි කෙනෙක් නුවණින් විමසලා දැන් එතකොට එයාට මේ තියෙන්නේ කොහොමද මේ සත්‍ය දර්ශනයට යමු වෙන්නේ. ඊළඟට සමහර අය දැන් මේ විදිහට නුවණින් යුක්තව ධම්මානුදම් පටිපදාවෙන් යමු වෙනාට පස්සේ මෙන්න එයාට තමයි නිවන අරමුණු කරගෙන සමාධි ලබන අය ඉන්නෝනේ සමාජේ. විවිධ සමාධි තියෙනවා. ඒ සමාධි ලෝකයේ තුල උතුම් දෙයක්. හැබැයි නිවන අරමුණු කරගෙන ලබන සමාධිය ලබන අය ඊටාම අල්පයයි කියනවා. ඊටාම අල්පයයි. විශාල පිරිසක් ඉන්නේ නිවන අරමුණු කරගෙන ලබන සමාධි ලබන අය නෙවෙයි. කියන්නේ නිවන අරමුණු කරගෙන කියලා කියන්නේ හරි මම නිවන් දකින්න ඕනේ මම දැන් සමාධියක් වඩනවා කියන එක නෙමෙයි. දැන් ඔක්කොම එහෙනම් එහෙමනේ වඩන්නේ. නේද? ඔක්කොම නිවන් දකින්න ඕන කියලා සමාධියක් වඩන්නේ. දැන් අතීතේ ආලාරකාර මුද්දකරම් පුත්ත එයාලත් විමුක්තියක් හොයන්න නිවන් දකින්නනේ සමාධියක් ඇඩුවේ. එතකොට ඒකට නෙමෙයි මේ නිවන අරමුණු කරන් සමාධියක් කඩනවා කියන්නේ. සමාධිය නිවන අරමුණු කරගෙනයි තියෙන්නේ. තේරෙනවද කියපු එක? මම සමාධියක් කඩාගෙන නිවන් දකින්න කියලා වෙන ඉස්සරහ අපේක්ෂාවක් නැත්තම් වෙන උපකල්පන නැත්තම් වෙන මෙහෙම කරොත් නිවන් දකීවි කියලා ඒකත් එක්ක නෙමෙයි. එයා දැන් පුරුදු කරන සමාධිය ඉලක්කය මොකද්ද? නිවන. එහෙනම් ඒ සමාධිය මොකද්ද? අන්න අර බොජ්ජංග ආදී තුලින් ගොඩනගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ චත්තාරීසක සූත්‍රය මහා සලායතනික සූත්‍රය පැහැදිලි කරන අන්න ඒ සත්‍ය දැකීමත් එක්ක ගොඩනගෙන නිවන අරමුණු වෙච්ච සමාධිය. අන්න ඒකට කියනවා නිවන අරමුණු කරගත්ත සමාධිය කියලා. එහෙම නැතුව මම සමාධියක් වඩන්නේ නිවන් දකින්න කියන එකට නෙමෙයි. හැබැයි ඒ මම සමාජයක් කරන් නිවන් දකින්න කියලා කරන අය තුල තමයි නිවන අරමුණු කරන වඩන සමාධිය අල්ප. අනිත් සියලු දෙනාගෙම ඒ වැඩෙන සමාධිය ඉලක්කය නිවන නෙමෙයි. ඒක මේ වගේ. දැන් ඔන්න මම මේක තේරුම් නැහැ කියලා හිතච්ච නිසා මම මේ ආය උදාහරණයකින් කියන්නේ. මගේ අරමුණ කිරි ගන්න. එළදෙන ළඟට ගිහිල්ලා අන් දෙකින් මම අදිනවා මට කිරිය ඕනේ කිරිය ඕනේ කිරිය ඕනේ කියලා. අරමුණ මොකද්ද මගේ ඉලක්කය? කිරි ගන්න. හැබැයි කිරියනවද? කිරියන්නේ අන්න ඒ වගේ අපි සමාජයක් කඩනවා මොකක්ද අරමුණ? නිවන් දකින්න. අර එළදෙනකින් අන් දෙකින් කිරි ගන්න හදුවා වගේ. හැබැයි තනබරෝල ළඟට ගිහිල්ලා අදින කෙනාට අන්න කිරියනවා. ඒ කට්ටිය අඩුයි. එයාට කිරි එයාගේ ඉලක්කයත් කිරි ගන්න තමයි. හැබැයි එයාට තමයි කිරි එන්නේ. අන්න ඒ වගේ තමයි නිවන අරමුණු කරගෙන සමාධිය වඩන අය ඊටාම අල්පයි කියනවා. නිවන අරමුණු නොවේ සමාධිය වඩන අය තමයි ඊටා විශාල ප්‍රමාණයක් ඉන්නේ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අර උදාහරණයම පැහැදිලි කරලා ඒ කියන්නේ ආරණ්‍ය වනරූප ලස්සන තැන් ඊටාම අල්පයි ගොඩාක් තියෙන විෂමතෙන් මෙන්න මේ වගේ කියනවා මේ කියන්නේ කෑම කියන්නේ මෙතන කියන්නේ ආහාර කියන්නේ ලැබෙන දේවල් ආහාරවල රස උපරිම හොඳම රස භුක්ති විඳින අය අල්පයි කියනවා. ඒ කියන්නේ මේ අර ආහාරයේ හොඳම රස තියෙනවනේ. මෙන්න මේ රසයේ භුක්ති විඳින අය ඊටාම අල්ප ප්‍රමාණයක් කියන රසයක් භුක්ති විඳින. විශාල පිරිසක් ඉන්නේ ඒ රසයේ භුක්ති විඳින අය ඒ රසය ලැබෙන අය නෙමෙයි. එතකොට ඒක තමයි අපිට මේ කාමයන් එක්ක ලෝකේ ලැබෙන රසය. ඊළඟට බුදුරණවහන්සේ ඊළඟ දේශනාවේදී පැහැදිලි කරනවා තව රසයක්. දැන් මෙතන මේ පැහැදිලි කරේ කාමයන් ලබන අය අතරත් කාමයන් තුලින් ලබන්න පුළුවන් මේ ආහාර තුල ලැබෙන දේවල් වල මේ රසය ඊටාම ස්වල්ප පිරිසකට කියන ඒ සැබෑ රසයේ භුක්ති විඳීම තියෙන. විශාල පිරිසකට නැහැ. ඊළඟ බුදුරණවහන්සේ අර උදාහරණයෙන් පැහැදිලි කරනවා අරණ්‍ය සුන්දර තැන් ඊටාම අල්පයි විසම තැන් තමයි ගොඩක් තියෙන්නේ ඒ වගේ අපකාතේ සත්තා යේ අතරස් අත්තරසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස ලාබිනෝ අතකෝතේ ඒතේව සත්තා බහුතරායේ අත්තරසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස නලාබිනෝ තස්මාතේ භික්ඛවේ වං සික්කිතබ්බං අත්තරසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස ලාබිනෝ භවිස්සාමීති එවං ඊව බික්වේ සික්කිතබ්බම්. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊටාම ස්වල්පයයි කියනවා අර උදාහරණයත් එක්ක පැහැදිලි කරලා අර්ථ රසය භුක්ති විඳින්නේ ධර්ම රසය විමුක්ති විඳින්නේ විමුක්ති රසය භුක්ති විඳින්නේ බුදුරණවහන්සේ පෙන්නපු දහමේ රසය භුක්ති විඳින්නේ ඊටාම අල්පයයි ආරද්ධ විරියෙන් යුක්තව ගතයුතු කරන කෙනෙකුට ධර්මය වැටහෙන්න වැටහෙන්න මොකද්ද ලැබෙන්නේ? අන්නේ රසය. ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරිය පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝ මේ ධර්ම ප්‍රීතිය දහම් රසය හරිම සුන්දරයි හරිම සැපක් මෙන්න මේ ආර්යයන් වහන්සේලා භුක්ති විඳින මේක පඬිතයන් සේවනය කරනවා මෙන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ අර්ථ රසයේ ධම්ම රසයේ විමුක්ති රසයේ භුක්ති විඳින්න කියනවා. එතකොට අර්ථ රසයේ ධම්ම රසයේ විමුක්ති රසයේ දැන් මේක පිළිවෙලකට තියෙන ඉස්සල්ලාම අපි ධර්මයේ අන්න අර්ථයෙන් ඉමසන්න කියන්නේ. අර්ථය ඉමසනකොට ඒ අර්ථය විමසීමෙන් යන තැනදී මේ ධර්මයෙන් ඉස්මතු කරපු කාරණා වැටහෙනවා. වැටහෙන තැනදී නිදහස් වීමට යොමු වෙනවා අන්න විමුක්තිය ලැබෙනවා. අපි ධර්මයේ අහලා අර්ථය විමසන්නේ නැත්තම් දැන් ගොඩක් කට්ටිය කියන්නේ අපට වැරදි විදියක් මෙච්චර කාලයක් හරි දේ හම්බුනේ නැති නිසා මේක වැහිලා තිබ්බා කියලා. ප්‍රඥාව නැති නිසා අර්ථය ඉවසුවේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. වැහිලා තිබ්බා නෙමෙයි. අපි තුලන් අපි තුලයි වැහිලා තිබුණේ ප්‍රඥාවනේ. අර්ථය විමසන්න යමුනේ නේ. අපි කැමති මොනවා හෝ විදිහකට මේක මේ සරලව මොනවා හරි දෙයකින් දෙනවට. ඒ කියන්නේ මොනවා අපි දන්න දෙයකින් ගලපලා පෙන්වන්න අපි කැමති. අපි කියන්නේ ඕක තමයි මේ ලැබුන්නේ නැහැ කියලා. ඉතින් එතන සෝවාක්ඛාත ධර්මයක් නෙමෙයිනේ. සෝවාක්ඛාත ධර්මයක් තේරුම් ගන්න ආරද්ධ විරියෙන් යුක්තව අර්ථය විමසීමකට යොමු වෙන්නට ඕනේ. අහපු ධර්මයේ. අර්ථය විමසන් නැතිනම් එයාට මේකේ රසයක් නැහැ. අර්ථය විමසුවම තමයි බුදුරන් වහන්සේ ඒ යම් පරියායක්ද විග්‍රහ කරලා පෙන්නුවේ. ඒ ස්වභාවය තේරුම් ගන්නද ඒක තේරෙන තේරෙන සත්‍ය දකිනකොට නිදහස් වීමක් අන්න විමුක්තියක් විමුක්ති රසය මෙන්න මේ ආකාරයට යම් කිසි කෙනෙක් අර්ථ රසය ධම්ම රසය විමුක්ති රසයට යොමු වෙනවා නම් අන්නේ අය ඊටාම අල්පයි කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒ අල්ප නිසා තමයි ධර්මය බැබලෙන්නේ නැත්තේ. ඇයි ධර්මයේ විවෘත වෙන්න මේ අර්ථය විමසන්නට ඕනේ. ඒ අර්ථය එක තමයි මේක ප්‍රායෝගිකත්වයට යොමු වෙන්න පුළුවන්. නැත්තම් අපි හැමෝම කැමති මොනවා හෝ දෙයක් කවුරු හරි ඇවිදින්න මෙහෙම කරන්න මෙහෙම කරන්න නැත්නම් මොනවා හෝ විදිහකට සරල දෙයක් තේරෙන දෙයක් අපට හම්බෙනවා නම් අපි හැමෝම කැමතියි. අපට මොනවා හරි තේරෙන්නේ පින්වතුනි අපට අපිට මොනවා හරි දෙයක් සරලව අහපු තැන තේරෙන්නේ ඇයි? අපේ කෝණට ගැළපෙන නිසානේ. දැන් අපි දන්න ටිකක් තියෙනවා. අපි දන්න විදිහට මොනවා හරි විග්‍රහයක් කරද්දී අපට තේරෙනවද නැද්ද? එතකොට අපි ඉගෙනගත්ත දේ තුලින් අපි දන්න දේ ඉක්මවලා විශේෂත්වයකට ගිහිල්ලාද නැත්නම් අපි දන්න දෙයත් එක්ක ගැළපිලා තේරුණා කියලා හිතුවද? අපි දන්න දෙයත් එක්ක ගැළවිලා තේරුණා කියලා හිතුවා විතරයි. විශේෂත්වයකට ගිහිල්ලා නැහැ. ඉතින් බුදුරන් වහන්සේගේ ධර්මයත් අපි දන්න විද්‍යාරාමුවත් එක්ක විග්‍රහ කරගෙන ගියාට පස්සේ අපට තේරෙනවා කියලා ගත්තා නම් ඒ තේරුනේ අර අපි තුල තිබ්බ රාමුවත් එක්ක මිසක් අපි විශේෂත්වයකට ගිහිල්ලා නෙමෙයි. අර්ථ රසයට අර්ථය උපපරීක්ෂණය කරන්න ගිහිලා දහම් රසයේ භුක්ති විඳිමින් ධම්මානදම් පටිපදාවෙන් යුක්තව විමුක්ති රසයේ භුක්ති විඳලා නෙමෙයි. කුමන්ද සිදුවිලා තියෙන්නේ? Taman දන්න ටික හරියි කියලා බුද්ධ වචනෙන් තේරුම් ගත්තා. එහෙනම් බුද්ධ වචනේ ඇහුවත් නැතත් Taman දන්න ටික නම් හරිනේ. අහලා වැඩක් නැහැ. ඇහුවා කියලා අර්ථයක් වෙලා නැහැ. බුද්ධ වචනේ ඇහුවාම වෙන්න ඕනේ මොකද්ද? Taman දන්න ටික වැරදි කියලා හම්බෙන්නට ඕනේ. Taman දන්න ටික වැරදි කියලා හම්බෙලා විශේෂත්වයකට යන්නට ඕනේ. මොකද අපි අපි දන්න ටික හරිනම් මෙච්චර කාලේ සසරේ ඉන්නේ නෑනේ. අපි දන්න ටික හරිනම් බුදුරජාණන් වහන්සේගේ වචනයක් ඕනේ නෑනේ නිදහස් වෙන්න. අපිම නිදහස් කරගන්න ඕනේ. අපි දන්න ටික වැරදි කියලා හම්බෙන්නට ඕනේ. හම්බෙලා හරි දෙයකට යමු වෙන්නට ඕනේ. අන්න එතනදි තමයි නිදහස් වෙන්න ප්‍රතිපදාවකට යන්නේ. අන්න ඒකටයි බුද්ධ වචනයක් ඕනේ නැත්තේ. එහෙමනම් පින්වතුනි අපි අනිවාර්යයෙන්ම ඒ බුද්ධ වචනයට යමු වෙන්න ඒ ධර්මයේ ඉගෙනගෙන අන්න එතනදි තමයි මේ අර්ථ රසය ධම්ම රසය විමුක්ති රසය ලබන්න පුළුවන්. එය ඊටාම අල්ප පිරිසක් ලබන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ උදාහරණයම පැහැදිලි කරමින්, ඒ කියන්නේ ඊටාම ස්වල්පයයි ලස්සන සුන්දර ආරණ්‍ය තියෙන්නේ, විශාල ප්‍රමාණයක් තියෙන්නේ, ගිරි ගුහා, දුෂ්කර ප්‍රදේශ මෙන්න මේ වගේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අතකෝ ඒතේව සත්තා අපකාතේ සත්තායේ මනුස්සා චුතා මනුස්සේසු පච්ඡායන්ති ඒතේව සත්තා බහුතරායේ මනුස්සා චුතා නිරයා තිරච්ඡාන යෝනි පෙත්තිවිසයා අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අර ඊටාම ස්වල්ප අරන්නේ ප්‍රමාණයක් තියෙන විශාල ප්‍රමාණයක් තියෙන විසම තැන් වගේ මිනිස්සෙක් මැරුණාම නැවත මිනිස්සෙක් කියන්නේ අර ඊටාම සල්ප පිරිසක් කියලා. මිනිස්සෙක් මැරුණාම තිරිසනෙක් නිරයේ പ്രേත ලෝකයේ ප්‍රමාණය අර විශාල ප්‍රමාණය වගේ කියනවා. ඔන්න බලන්න මේ සසරේ ස්වභාවය. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම උදාහරණයක් පෙන්වලා දීලා මිනිස්සෙක් මැරුණාම ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙන ඉතාම අල්පයයි කියනවා. විශාල පිරිසක් උපදින්නේ ගිහිල්ලා තිරිසන් ලෝකේ නිරේ പ്രേත ලෝකේ කියනවා. දැන් ඒතර බලන්න මේ විදිහට අපි බැලුවොත් එහෙම මේ ලෝකේ ඔක්කොමලා මාර්ග බලන්න ලැබලා ඔක්කොමලා සුගතියට යනවා. නමුත් බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඉතාම අල්පයි. මොකද එච්චරට මිනිස්යාගේ ස්වභාවය මේ ධර්මයේ තේරුම් ගන්න පැත්තත් නෑ වගේම සුගතිය පැත්තට යමු වෙන ගතියත් අඩුයි. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අර උදාහරණයෙන් පැහැදිලි කළා මේ සත්‍යෝ මේ දෙවියෝ දෙවිවරු චුත වෙලා මෑරි නැති වෙලා ගියාට පස්සේ නැවත දෙවිවරු බවට පත් වෙන්නේ ඊටාම ස්වල්පය. දෙවිවරුත් දෙවිවරුන් ඊටාම ස්වල්පය. විශාල පිරිසක් යොමු වෙන්නේ නිරයට තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට කියනවා. ඒ වගේ මේ උදාහරණයම පැහැදිලි කළ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දෙවිවරු මිනිස්සු වෙන්න ඉතාම ස්වල්පයයි. මනුස්ස ලෝකෙට එන්නේ. ඉතා විශාල පිරිසක් යන්නේ තිරිසන් ලෝකේ, නිරයේ, പ്രേත ලෝකයේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒතර බලන්න එහෙනම් මේ සසරේ භයානක ලෝණ සංවේගය ඇති වෙන්න තවත් කරුණු මේ. සසරේ භයානකත්වයේ ලැබිච්ච අවස්ථාව අහිමි කරගත්තොත් මොනවා වේවිද? ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අර උදාහරණයෙන් පැහැදිලි කරලා මේ නිරේ සත්තු නිරේ ඉන්න අය චුත වුණාට පස්සේ මිනිස්සෙක් වෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක් කියනවා. විශාල විරිසක් තිරිසන් ලෝකේ പ്രേතේ නිරේමයි උපදින්නේ. කවුද? නිරේ ඉපදිච්ච අයත්. මිනිස්සෙක් ඉතාම ස්වල්පයයි කියනවා. ඒ වගේම නිරේ ඉපදිච්චයි දෙවියෙක් වෙන්නේ. ඒත් ඊටාම සල්පයයි කියනවා. විශාල පිරිසක් උපදින්නේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ නිරේ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරන තිරිසන්නු. දැන් අපට පේනවනේ තිරිසන්නු. අපට පේන දේ. මේ තිරිසන්නු මැරුණට පස්සේ නැවත මිනිස්සෙක් වෙන්නේ ඊටාම සල්පය අර උදාහරණයක් අරන් පෙන්නනවා. ඊටාම සල්පය තිරිසනෙක් මිනිස්සෙක් වෙන්නේ. තිරිසනෙක් නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේන ස්වභාවය අර විශාල ප්‍රමාණයක් වගේ විශාල පිරිසක් යනවා තිරිසන්නු නැවත තිරිසන්නු වෙනවා නිරේ යනවා പ്രേත ලෝකේ යනවා ඒ වගේම බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ තිරිසන්නු දෙවියෙක් වෙන්නේ ඊටාම ස්වල්පයයි හැබැයි තිරිසන්නු නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකෙම උපදින ස්වභාවය තමයි වැඩිපුරම තියෙන්නේ ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා പ്രേතයෝ പ്രേතය චුත වුණාට පස්සේ මිනිස්සෙක් කියලා උපදින ඊටාම ස්වල්පයයි. අර උදාහරණෙම එක්ක පැහැදිලි කරන්නේ. ප්‍රේතය චුත වෙලා විශාල පිරිසක් උපදින പ്രേත ලෝකේ නිරේ තිරිසන් ලෝකේ. ඒ වගේම පැහැදිලි කරනවා പ്രേතයෙක් චුත වෙලා දෙවියෙක් වෙන්නේ ඊටාම අල්ප ප්‍රමාණයක්. විශාල පිරිසක් තිරිසන් ලෝකේ නිරේ പ്രേත ලෝකෙම යන්නේ. බලන්න මේ සංසාරේ තියෙන ස්වභාවය. දැන් අපට හිතෙන්නේ වුණාට නෑ නෑ මම ඊළඟ ජීවිතේ මිනිසෙක් වෙනවා. මම ඊළඟ ජීවිතේ දෙවි ලෝක යනවාමයි. නේද හිතේ එහෙමනේ හිතෙන්නේ. බුදුරණවහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ කාරණා. මම ඇප වෙන්නේ කාටද? ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් සුගතිය යනවා කියලා. සෝතාපන්න කෙනාට. වෙන කාටවත් ඇප වෙන්නේ නැහැ කියනවා. වෙන කාටවත් කියන්න බෑ ඒකාන්තයෙන්ම ඊළඟ ජීවිතේ සුගතියමයි උපදින්නේ කියලා. බලන්න මේ සසරේ ස්වභාවය. මහා කම්මවිභංග සූත්‍රයෙන් බලන්න ඒකේ පැහැදිලි කරනවා දැන් අපි හිතනවානේ අපි හොඳට පින්දහම් කරගෙන ඉන්නවා අපේ ළඟ ජීවිතේ අපි දැන් පොඩි අකුසලයක්වත් කරන්නේ ඊළඟ ජීවිතේ අපි සුගතිය යනවා කියලා අපි හිතන් ඉන්නවා. ඇයි බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා එහෙම අය දුගතිය යනවා. අතීතයේ කර්ම අපි දන්නේ නැහැ. අපි හිතන්නේ දැන් එක විතරනේ. අතීතේ කර්ම අපි දන්නේ නැහැ. මේ ජීවිතේ සමහර කෙනෙක් ඉන්න පුළුවන් ධර්මය අවබෝධ කරලා නැහැ. ධර්මය අවබෝධ කරපුවාට එහෙම වෙන්නේ නැහැ. පින කරමින් සම්පූර්ණ දැහැම ජීවිතයක් ගත කරන්නේ. කිසිම වරද්දක් කරන්නේ කෙනෙකුට වෙන්න හිතෙනවා අනේ මියා නම් දැන් අපි සමාජයේ මල ගෙදරකදීම කියන්නේ මෙහෙම හිටපු කෙනා අනිවාර්යෙන් දැන් දිවි ලෝක කියලා. එයාලට බුදුරන් වහන්සේට එහා ගෙවුණු උනක් තිබිලා වගේ. නේ? බුදුරන් වහන්සේ නම් පෙන්වන්නේ ඒක කියන්න බෑ. එවැනි කෙනත් නිරේ යන්න පුළුවන්. අතීතේ කර්මයක් එන්න පුළුවන්. කර්ම විපාක අචින්තයයි. අතීත කර්මයක් හම් ඇවිදිලා අරක යටපත් වෙලා දුගතිය යනවා. කොච්චර අනතුරක්ද? හැබැයි යම් කිසි කෙනෙක් සත්‍ය අවබෝධ කරගෙන හිටියානම් ධර්මය අවබෝධ කරගෙන හිටියානම් එයානම් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයාගේ ස්වභාවය නැවත දුගතියකට යන ස්වභාවය ඉක්මවලා. කර්මය එකට බලපාන්න දෙන්නේ නැහැ. මොකද කර්මය බලපාන්න විදිහක් නැහැ. ඒ කර්මයේ බලපාන්න එන්න වෙන්නේ තමන්ගේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයෙන් යමුනොත්නේ ආශ්‍රව වලින් තමයි අරගෙන යන්නේ. විපාකේ කර්මයෙන් තියෙන්නේ. එතකොට අපි තුල නැතිනම් දුගතියට යන ආශ්‍රවය කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට දුගතියට යන ආශ්‍රව දුර වෙලා යනවා. එතකොට කොහෙද විපාක වෙදින්න දෙන්නේ? අන්න ඒක පුළුවන්කම ලැබෙන්නේ තමන් තුල තමන්ට මේ ධර්මයත් එක්ක යමුණු. දැන් මේම කියනකොට තවත් කලබල එනවා. නේද? මෙහෙම හැනකොට තවත් කලබල යන්න ඉවසීම අඩු වෙනවා. හැබැයි සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? මම නැහැ කියලා දකින එක ඉතින් ඇයි කලබල වෙලා? අපි කලබල වෙන්න ඕන හැබැයි ධර්මයේ අහන්න. ධර්මයේ තේරුම් ගන්න. ඊට පස්සේ අපි තුල තියෙන්නට ඕනේ මේ සෝතාපන්න වෙන්න හොයන්නේ නෙමෙයි සත්‍ය හම්බෙච්ච කෙනාගේ තියෙන සත්‍ය ගවේෂණය කරන්න. සත්‍ය හොයන්න. සත්‍ය හොයාගෙන යන තැනදී තමයි සෝතාපන්න කියලා අපි නිර්වචනයක් අපට හම්බ වෙන්නේ. ඉතින් එහෙනම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ දේශනා තුලදී අපට තියෙන ඇතර ගොඩාක් දේවල් අපේ ජීවිතේ තේරුම් ගන්න විමුක්තිය පිණිස වගේම අපට මේ හැම පැත්තක්ම තේරුම් ගන්න විග්‍රහ තියෙනවා. ඊළඟට තව සූත්‍ර කිහිපයක් තියෙනවා. අපි ඒකත් අවසන් කරමු. එතකොට මේ වගේ ඉවරයි. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ ලැබීම් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ ලැබීම් මොනවද? එකක් බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ ආරණ්‍ය වාසයේ සිටීම. දැන් මේ බුදුරණවහන්සේ මේ අර භික්ෂුවත් එක්ක තමයි පැහැදිලි කරන්නේ. ආරණ්‍ය වාසයේ යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒක ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ ලැබීමක් ඒක. ඒ වගේම යම් එක් පින්ඩපාතයෙන් යුක්තව වාසය කරනවා නම් ඒකත් අපි ලබා ගන්න දේවල් අතර ශ්‍රේෂ්ඨයි. පාංශකූලයෙන් සිවුරු. ඒ කියන්නේ අනුන් අනින් අනිත් අය අයින් කරපු ප්‍රතිකෑලි එකතු කරලා සිවුරක් මහගෙන පොරවනවා නම් ඒක අපි ලබා ගන්න දේවල් අතර අග්‍රයි. ඒ වගේම සිවුරු තුනෙන් වාසය කරනවා නම් තචීවරිකාංගේ අන්න ඒකත් අපි ඒ අපි තුල තියෙන ලැබීම අග්‍රයි. ධම්ම කතික කියන්නේ ධම්ම කතික වෙනවා නම් අන්නේ ධම්ම කතිකත්වය ලැබීම අතර අග්‍රයි. කෙනෙක් විනයදර වෙනවා නම් අන්න ඒක ලැබීම අතර අග්‍රයි. ලැබීම හොඳ ලැබීම අග්‍ර ලැබීමක් ඒක. ඒ කියන්නේ අග්‍ර ලැබීමක් කියලා කියන්නේ. Taman තුල ඒක ඇතිවීම. ඒ වගේම යම් කිසි කෙනෙක් තුල බහෝසුත භාවය ඇති වෙනවනම් ඒකත් අග්‍ර ලැබීම. ඒ වගේම යම් කිසි කෙනෙකුට ස්ථාවර භාවයක්. ඒ කියන්නේ ධර්මයේ තුල මොනවා හරි ඒ ඒ ස්ථාවර භාවයක් ලැබෙනවනම් ඒක ලැබීම අතර අග්‍රයි. දැන් ඒතකොට මෙතන මේ සෝතාපන්න සකදාගාමි කියලා කියන්නේ ස්ථාවර භාවයෙන් තමයි දේශනා කරන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙකුට ආකල්ප සම්පත්තියක්. ඒ කියන්නේ ආකල්ප සම්පත්තියෙන් යුක්ත අයගේ ඇසුරක්. ඒ ආකල්ප සම්පත්තිය කියන්නේ ඒක. එකම ආකල්ප සම්පත්තියෙන් යුක්ත අයගේ ඇසුරක් ලැබෙනවනම් ඒකත් ලැබීම අතර ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ වගේම යම් කිසි කෙනෙකුට පරිවාර සම්පත්තියක් ලැබෙනවනම් ඒ කියන්නේ පිරිවර සම්පත්තියක්. ආකල්ප සම්පත්තියට ඒක පිරිවරක් ලැබෙනවනම් අන්න ඒකත් ලැබෙන අය අතර අග්‍රයි. ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨ ලැබීම. ඒක විශාල පිරිවරක් ලැබෙනවා ඒකත් ශ්‍රේෂ්ඨයි. ඒ වගේම යම් කිසි කෙනෙකුට කුල පුත්‍ර බවක් ලැබෙනවා නම් කුල පුත්‍ර බවක් කියලා කියන අර හොඳ කෙනෙක් කියන කාරණාව මම හිතන්නේ. ඒ හොඳ භාවයක් ඒක ලැබෙනවා නම් ඒකත් අග්‍රයි. ඒ වගේම යම් කිසි කෙනෙකුට ලස්සන රූප සම්පත්තියක් ලැබෙනවා නම් ඒකත් හොඳ ලැබීමක්. ඒ වගේම යම් කිසි කෙනෙකුට ලස්සන කටහඬක් ලැබෙනවනම් ඒකත් ලැබීම අතර හොඳ දෙයක්. ඒ වගේම යම් කිසි කෙනෙකුට අල්පේච්ඡ භාවයක් ඇති වෙනවනම් ඒකත් ලැබීම අතර හොඳ දෙයක්. යම් කිසි කෙනෙකු නිරෝගී භාවයක් ලැබෙනවනම් ඒකත් ලැබීම අතර හොඳ දෙයක්. මෙන්න මේ දේවල් ලැබෙන දේවල් අතර හොඳ ලැබීමේ කාරණා. මොකද දැන් අපි දන්නවනේ පුණ්‍ය විපාකයකට සැප ලැබෙන්නේ. එතකොට ඒ අපට දැන් භුක්ති විඳින ලැබෙන හොඳ දේවල්. මෙන්න මේ විදිහට මේ ලැබෙන දේවල් අතර හොඳ දේවල්. එතකොට මෙන්න මේ දේවල් ලැබෙනවා නම් ඒවා ලැබෙන දේවල් අතර හොඳ දේවල් කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ අංගුත්තර නිකායේ අපි ඒකක නිපාතය දාලා දේශනා තමයි මේ සාකච්ඡා කරමින් සිටියේ. එතකොට අංගුත්තර නිකාය ඒකක නිපාතය කියලා ඉදිරිපත් කරේ කවුද? පළවෙනි සංගායනාවේ රහතන් වහන්සේලා තමයි මේ විදිහට එකතු කරලා මේ ධර්මය මතක තබා ගැනීමට මෙහෙම පිළිවෙලක් හැදුවේ. බුදුරන් වහන්සේ එක එක තැන්වල එක එක විදිහට කරපු දේශනා මතක තියාගත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක අනිත් අයට එතනින් එහා මතක තියාගෙන අරගෙන යන්න පහසු විවරණයට ධර්මීය ශාසනීය පැවැත්මට මෙන්න මේ විදිහට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා මේ ධර්මය මෙහෙම සකස් කරා. ඒ සකස් කරපු එක තමයි අදටත් මේ වෙනකොටම අපට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි එහෙනම් යොමු වෙන්නට ඕනේ මෙන්න මේ මූලික බුද්ධ වචනේ අධ්‍යයනය කිරීම පිණිස. දැන් අපට විවිධ කතා ඇහිලා තියෙනවා සමාජයේ. අපි උපතින්ම බෞද්ධනේ. ඒතර අපි ඉපදුනේ බෞද්ධ පවුලක. සමාජي බෞද්ධ සමාජය. එතකොට අපට බුදුදහම හැටියට විවිධ දේවල් ඇහිලා තියෙනවා. අපි අද තරක විතරක වැරදි මේවා ඊට එහා ගියපු දෙයක් කියලා මේ ඔක්කොම කරන්නේ කුමක් එක්කද? ඔය අපට ඇහිච්ච දේවල් එක්ක. අර සමාජය අපට ඇහිලා තියෙනන්නේ බුදුදහම හැටියට. ඊළඟ අපි දන්න දේවල් තියෙනවා බුදුදහම හැටියට ඉගෙනගත්ත එක එක අයගේ ඒවා. ඉස්කෝලේ පොතක වෙන්න පුළුවන් නැත්නම් අපි හිතමු බුදුරණවහන්සේ පින්නම් පෑවට පස්සේ විග්‍රහ කරපු එක එක දේවල් තියෙනවානේ. ඒවා සෙල්ලිපිවල තියෙනවත් පුළුවන්. දැන් අපි හිතන සෙල්ලිපිවල තියෙනවා හරි කියලානේ. බුදුරණවහන්සේ සෙල්ලිපිවල ලිව්වේ නැහැ. සෙල්ලිපිවල ලියපුවා අපි හරි කියන්නේ කොහොමද? සෙල්ලිපි වල තියෙන්න පුළුවන් මොනවාගේ හරි තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම එක එක අයගේ අදහස්. එතකොට ඕකට තනක් දීලා හරියන්නේ නැහැ. අපි දැන් ওই සෙල්ලිපියක එකක් ලියන්න හරි මොනවා හෝ ලියන්න හරි මොකක හරි ලියන්න. ඒ හැමෝටම පදනමක් තියෙනව නේද? මුල් බුද්ධ දේශනාවනේ පදනම. එතකොට අපි එහෙනම් අරව පරීක්ෂණ කරන්න කලින් ඉස්සල්ලාම බලන්න ඕනේ මුල් බුද්ධ දේශනාවනේ. අපි මුල් බුදු දේශනාව යමු වෙන්නේ නැතුව අනිත් ඒවට ඔන්න ඒවා හරි වැරදි ඒ වගේ මොකද්ද කියලා විශ්ලේෂණය කරන්න යනවා. ඒ ඔක්කොටම හේතුව ඇත්තටම මේ මිනිස්සුගේ තියෙන අඥානකම. ඒ පොඩ්ඩක් මධ්‍යස්ථ භාවයක් නැහැ. අර ඒකයි අනේ ඒ කියන්නේ මෝඩ මුලා අවිද්‍යාවට ගැටි හිතීමේ හැකියාව අංශ මාත්‍රයක් නැහැ. මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා අපට කොහෙන්ද මේක ආවේ? ගල්වල තිබිච්ච එකක් නෙමෙයි. සෙල්ලිපියක තිබිච්ච එකක් නෙමෙයි. වෙන කොහොමද තිබිච්ච එකක් නෙමෙයි මේ ඒ හැම දෙයකටම යොමු වෙච්ච දේ. ඒ සෙල්ලිපියක් ලියන්න හරි පොතක් ලියන්න හරි මොනවා හරි වෙන්න මුල් උනේ මොකද්ද? මූලික බුද්ධ වචනේනේ. ඉතින් මූලික බුද්ධ වචනේ අධ්‍යයනය කරලා ඉවර වෙලා අර වගේ අදහස් වලට යොමු වෙන්නට ඕනේනේ. නමුත් ඒකට නෙමෙයි වෙන්නේ අර අදහස් වලට යොමු වෙලා මේක භාෂාව වෙන භාෂාවක් මේ කට වචනෙන් ආපු එක වෙනස් වෙන්න පුළුවන් ඊළඟට මගධි භාෂාව කියන්නේ වෙන එකක් මේක වෙන අර්ථයක් තියෙන්නේ මේක ලංකාවේ භාෂාවත් එක්ක බුදුරණවහන්සේ ඉපදිච්ච ලංකාවේ ලංකාවේ භාෂාවත් එක්ක මේ ගැලපෙන්නේ මේ ඔක්කොම තර්ක විතරක හරි මෝඩ තර්කයක් අපිටම කට වචනෙන් වැරදුනා කියලා ධර්මයේ අපිටම භාෂාවත් පාළි නෙමෙයි කියලා දැන් ඕක භාෂාවත් පාළි නෙමෙයි ධර්මයේ කට වචනෙන් ආපු එකත් වැරදි කියලා නිගමනය කළ යුත්තේ නෝනක්කාර කෙනා කොහොමද? ඒ භාෂාව ඉස්සලා ඉගෙන ගන්න ඕනේ නේද? ඉගෙනගෙන වැරදි හරි ආව වචන ටිකක් තියෙනවනේ ඒක ඉගෙන ගන්නට ඕනේනේ. ඒක ඉවර වෙලා නේද නිගමනය කරන්නට ඕන නැත්නම් මේක වැරදි කියලා. එහෙම නැතුව නිගමනය කරන්න පුළුවන්ද? එහෙම නැතුව නිගමනය කරන්නේ මෝඩ කෙනෙක්නේ. නිකන් මේ ඇහෙන දේවල් ඔස්සේනේ. ඒ කටවචනෙන් ආව එක වැරදි කියලා හරි භාෂාව පාළි නෙමේ කියලා හරි නිගමනය කළ යුත්තේ තියෙන භාෂාව ඉගෙනගෙන ඒ කටවචනෙට ආපුදී හදාarලා ඉවර වෙලයි වැරදි කියලා නිගමනය කරන්න ඕන නැත්තේ. හැබැයි කවුරුත් ඔක ඉගෙනගෙන නිගමනය කරන්නේ නැහැ. මොකද ඉගෙනගත්ත කෙනා හරියට නුවණ තියෙනවා නම් වැරද්දක් හම්බෙන්නේ නැහැ. ඒකයි වෙනස. නුවණ තියෙන කෙනෙක් ඔක ඉගෙනගෙන අධ්‍යයනය කරොත් වැරද්දක් හම්බෙන්නේ හැමෝම අර විදියට තර්ක විතරක දාන්නෙම එක එක්කෙනාගේ අදහස් එක්ක. දැන් අපි දන්නා බුද්ධ වචනය තුල සමහර අර්ථ ඉගෙන ගත්ත සමහරට තේරෙන්නේ නැහැ නුවණ ඕනේ තේරුම් ගන්න. එතකොට ඒක විග්‍රහ කළ ගමන් තව කෙනෙක් අර්ථය. අන්න ඒක වැරදි කියලා තමයි කියන්නේ බුද්ධ වචනේ වැරදි කියලා. දැන් සමහර අර්ථ තියෙනවා බුද්ධ වචනේ තේරුම් ගන්න ප්‍රඥාව ඕනේ. භාෂාව දැනගත්තත් බෑ. එයාට තියෙන්නට ඕනේ ප්‍රායෝගික වර්ධනයක්. ප්‍රායෝගික නුවණ වැඩි වීමක්. විශේෂත්වයකට යන්නට ඕනේ. එතකොට ඒ කාරණාව ඔන්න අර නොතේරිච්ච කෙනෙක් තව විග්‍රහ කරලා තියෙනවා. එතකොට දැන් හැමෝම යන්නේ අර නොතේරිච්ච කාරණා තේරුම් ගන්න අර අර්ථ විග්‍රහයට. ඒක වැරදි. ඊට පස්සේ කියනවා මොකද්ද බුද්ධ වචනේ වැරදි. මේක භාෂාව පාළි නෙමෙයි. අන්න එහෙනම් බලන්න මේ කොච්චර මෝඩ මෝඩ මිනිස්සුන්ගේ මුලාවෙච්ච තර්කයක්ද මේක. ඉතින් එහෙනම් අපිට නුවණින් යුක්ත කෙනෙකුට කළ යුතු වැඩේ නෙවෙයිද? කළ යුතු වැඩේ බුද්ධ වචනේ මූලික බුද්ධ වචන ඉගෙන ගැනීම නෙමෙයිද? කළ යුතු එකම වැඩේ මූලික බුද්ධ වචන ඉගෙන ගැනීම. මූලික බුද්ධ වචන ඉගෙන ගත්තොත් ඔය එක එක්කෙනාගේ දාන තරක අදාළ වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ මේ වෑයම තව කෙනෙකුගේ අදහසකින් තොරව මූලික බුද්ධ වචනේ මේ නොදන්නා අයත් එක්ක කතා කරන්න. එතකොට මේ මූලික බුද්ධ වචනයට යමු වෙනවා. එක එක්කෙනාගේ මති මතාන්තර අදහස් වලට යමු වෙන්නේ නැතුව. හැබැයි මූලික බුද්ධ වචනේ හදාරන්න තියෙන්නේ ඒ භාෂාවත් එක්ක. අපිට පුළුවන් ද දැන් බුදුරන් වහන්සේ යම් භාෂාවකින් විග්‍රහ කරේනේ. එතකොට ඒ භාෂාව ඉගෙන ගන්න නැතුව අපේ භාෂාවෙන් ගන්න පුළුවන් අර්ථයක්. ඒ භාෂාවත් එක්කනේ අර්ථය තියෙන්නේ. Tamanට තේරෙන විදිහට මේක දෙන්න බෑ. එහෙනම් මේකට අපට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් එක්ක බුද්ධ වචනේ හදාරන්නට ඕනේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය සුනීත සෝපාක වගේ අයට භාෂාවක් උගන්වලා ධර්මයේ කිව්වේ කියලා. ඉතින් ඒ කට්ටියගේ භාෂාවනේ. අය භාෂාව උගන්වන්න ඕනේද? අය භාෂාවක් උගන්වන්න ඕනේ නැහැ. දැන් අපේ භාෂාවෙන් අපිට මොනවද කියවත් අපිට තේරෙනවද නැද්ද? අපිට තේරෙනවා. බුදුරන් වහන්සේ හරි අපේ භාෂාවෙන් ඇවිල්ලා කියලා දුන්නොත් අපට තේරෙනවා. එතකොට බුදුරන් වහන්සේ දේශනා කරපු භාෂාවෙන් මගදී මගදී භාෂාවනේ, මධ්‍යදේශීය භාෂාවනේ. එතකොට ඒ භාෂාව අපි ඉගෙන ගන්න නැතුව දැන් අපට පුළුවන් දෝක තේරුම් ගන්න. බෑ. අපට තේරුම් ගන්න මේ භාෂාවට යොමු වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ බුද්ධ වචනේ ඒ විදිහට හදාරීමේ භාග්යක් අපට ලැබුණා කියන එක. manussත්ත්වය ලැබිච්ච මොහොතේ ඒකෙන් මූලික සතුටක් වෙන්නට ඕනේ. ඊට පස්සේ ඒක දරා ගන්නට ඕනේ. ඊට පස්සේ ඒකේ අර්ථය නුවණින් විමසන්නට ඕනේ. ඔන්න ඊට පස්සේ නම් තමන්ගේ හැකියාවත් එක තමයි ඒක වැටහිලා ධම්මන ධම් පටිපදාව තියෙන්නේ. හැබැයි තමන්ට දරාගන්න එකත් අර්ථය නුවණින් ඉමසන්න යමු එකත් තමන්ට තමන්ගේ හැකියාවත් එක්ක යොමු කරගන්න පුළුවන්. ඒකට තමන්ගේ ලොකු උනන්දුවක් ඕනේ. දරාගන්න එක සහ තමන් අර්ථය ඉමසන්න යමු වෙන එක. අර්ථය තේරෙන එක සහ ධම්මන ධම් පටිපදාව කියන එක ඒක තමන් තුන නුවණ වැඩෙන්නට ඕනේ. හරියට අර ගොවියා කුඹුරු ටික කොටලා වතුර තියෙන කාලෙට හොඳට සීසාලා වී ටිකක් දැම්මට පස්සේ වී තමයි බීජය තමයි ගහ ලොකු වෙලා අස්වැන්න දෙන්නේ. ඉතින් ඒක ගහට ඉඩ දෙන්නට ඕනේ. හැබැයි අපි කළ යුතු වැඩේ කරන්නට ඕනේ. ඉතින් ඒ සඳහා අපි මේ ධර්මයේ උපකාර කරගන්නට ඕනේ. ඉතින් මේ උතුම් බුද්ධ වචන අපට ඒ සඳහාම උපකාරයක් කරගන්නවා කියලා අපි අදිෂ්ඨානයක් ඇති කරගනිමු. හොඳයි එහෙනම් සීල් දනාටම තෙරුවන් සරණයි. 12ට ඉඳලා 1 වෙනකන් ධර්ම සාකච්ඡාව තියෙනවා. එතකොට ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න ලියලා ඉවන්න අපි ඒ කාලෙදී ඒ ටික සාකච්ඡා කරමු. හොඳයි සීල් දනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දැන් අපි සූදානම් වන්නේ උදෑසන කාලයේ සාකච්ඡා කරන්නට යෙදුන අංගුත්තර නිකාය සූත්‍ර විවරණේ පාදක කරගෙන ඔබට පණ නැගුණු දහම් ගැටලු සාකච්ඡා කිරීමට ඉතින් අපි මුලින් සඳහන් කළ පරිදි බුදුරජාන් වහන්සේ වදාළ මූලික බුද්ධ වචනය ඉගෙන ගන්න අපි තුල ඇතිවෙච්ච කැමැත්ත මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා නිවීම පිණිස යොමු වීම සඳහා මූල ආරම්භය. එහෙම නැතුව අද ගොඩාක් පිරිස මූල ආරම්භයට යොමු නොවි එක එක අය ඉදිරිපත් කරන එක එක අයගේ අදහස් එක්ක විවිධ දේවල් කරනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ කුමක්ද අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දෙක අද ගොඩක් අයට අමතකයි. අපේ ශාස්ත්‍ර බුදුරන් වහන්සේ බවත් අමතකයි. ශාස්ත්‍රණ වහන්සේ කුමක්ද දේශනා කළේ කියන එක හොයන එකත් අමතකයි. ඒ නිසා තමයි මේ සියලු ප්‍රශ්න අරුබුද ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් අද යොමු වෙච්ච කරුණු කිහිපයක් අපි සාකච්ඡා කරමු. ප්‍රශ්නයක් අහන අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධානුසාරි ධම්මානුසාරි පුජ්‍යලයන් ගැන ටිකක් විස්තර පහදා දෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිමි මේ පුජ්‍යලයන් සෝවාන් නොවි මිය නොවන බව සත්‍යයක්ද සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්න පිළිබඳ බුද්ධ දේශනාවේ විශේෂයෙන්ම ඔක්කන්ත සංයුත්තේ සූත්‍ර කිහිපයක සඳහන් වෙනවා ඒ වගේම අලගද්දුප සූත්‍රයේ සඳහන් වෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා. ඒ විග්‍රහය අද අපි සමහර විට හිතන් ඉන්න ක්‍රමේ වැරදි වෙන්න පුළුවන්. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියන විග්‍රහයකුත් වෙනම පැහැදිලි වෙනවා. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියන කියන්නේ බුදුරයන් වහන්සේ කියන ඒ ශ්‍රේෂ්ඨ උතුම් මනුෂ්‍ය රත්නය කෙරෙහි හටගන්න පැහැදීම. මේ කෙනෙක් ඒ විදිහට පැහැදීම නොවෙනස්ව පවත්වාගෙන සිටියොත්, ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව තියාගෙන හිටියොත් සබ්බේති සග්ගපරායනෝ සුගති යනෝ. සද්ධානුසාරී විග්‍රහ කරන්නේ එහෙම නෙමෙයි. සද්ධානුසාරී විග්‍රහ කරන්නේ චක්ඛුං අනිච්චං සද්ධාදි අදිමුච්ඡති. ඇස අනිත්‍ය වශයෙන් ශ්‍රද්ධාවෙන් බැස ගන්නවා. ඔය විදිහට කන නාසය දිවකය ඒ වගේම රූප ශබ්ද ගන්ධ ආදී මේ හැම එකක්ම විග්‍රහ කරනවා. අනිත්‍ය වශයෙන් බැස ගන්නවා කියන එකත් එක්ක ඊළඟට පැහැදිලි කරනවා සම්මත්ත නියාමයට බැස ගන්නවා කියලා. සම්මත්ත නියාමය කියලා කියන්නේ නිවැරදි පිළිවෙතකට යොමු වෙනවා. ඇස අනිත්‍යයි කියන්නේ මොකද්ද? දැන් ඔන්න අපිට අපි හිතනවනේ අපිට දැන් අපි ඒක සද්ධාවෙන් බැසගත්තා කියලා. දැන් සද්ධාවෙන් බැසගත්ත දැනදී ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් ඇති වෙනවා. ඇස අනිත්‍යයි කියන්නේ මොකද්ද කියනකොට අපට මතක් වෙන්නේ ඇස නැති වෙන එකනේ. ඕක බුදුරජාණන් වහන්සේ කියන්න ඕනේ අපි දන්නවා. වෙන ආගම කෙනකින් අහන්න ගිහිල්ලා මේ ඇස අන්ධ වෙලා යනවද නැද්ද? නැති වෙනවද නැද්ද? ඕන කෙනෙක් දන්නවා. ඉතින් අය බුදුරන් වහන්සේගේ වචනයක් ඕනේ ඒක අදාහ ගන්න. ඇස අනිත්‍යයි කියන්නේ එතකොට එහෙනම් බුදුරන් වහන්සේ කොහොමද මේ ඇස අනිත්‍ය බව පෙන්වා දීලා තියෙන්නේ? ඇස හටගන්නේ නාම රූප නිසා. එහෙනම් නාම රූප වලින් හටගත් ඇස නාම රූප නැතිවීමෙන් නැති වෙන බව මෙන්න මේ ඇසෙහි ස්ථිර නැහැ අනිත්‍යයි. ඇයි අනිත්‍ය? ඇස නාම රූපෙන් හටගත්ත දෙයක්. එහෙනම් නාම රූපයෙන් හටගත්ත ඇසක් ස්ථිර වෙන්න විදිහක් නැහැ. නාම රූපයට හේතුව විඥානය, ඒට හේතුව සංකාර, ඊට හේතුව අවිද්‍යාව. එහෙනම් මෙන්න මේ හේතු නිසා හටගත්ත දෙයක්. එහෙනම් මේක ස්ථිර නැහැ. එහෙනම් ස්ථීර නැති බව ඇස හම්බ වෙන්න ඇසෙහි අනිත්‍ය බව හම්බ වෙන්න ඇසෙහි හේතු ටික හම්බ වෙන්නට ඕනේ. අන්න බුද්ධ වචනේ ශ්‍රද්ධාවෙන් අහලා ඊට පස්සේ ඒක දරාගෙන වචනෙන් ප්‍රගුණ කළා සුතා දතා වචසා පරිචිතා මනසින් කල්පනා කළා ඒ කියපු කාරණාව හරි බව. දැන් ඔන්න හිතන්න දැන් S2 අපේ අන්ධ නොවි. දැන් අපේ S2 අන්ධ වෙලා නැහැනේ. අපට මේ ඇස නැති වෙලා යනවා කියන එක දැන් තේරිච්ච එක හරිද වැරදිද? හරි නේද? එතකොට අපේ ඇස අන්ධ වෙන්න ඕනද? නැත්නම් ඇස මැරිලා යන්න ඕනද? දැන් අපි දකින්න මේ ඇස අනිත්‍යයි කියන එක තේරුම් ගන්න. ඕනේ නෑනේ. එතකොට හැබැයි අපට යම් කිසි විදිහක කල්පනාවක් එක්ක ඒක ගැන තේරුම් ගැනීම ගිය නිසා නේද අපි දන්නේ මේ ඇස නැති වෙලා යනවා කියලා. දැන් ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න මේ ඇස නැති වෙනවද නැද්ද? මුස්ලිම් හරි ඕනම කෙනෙක්ගේ ඕනම කෙනෙක් කියනවා තියනවා කියලා. විනාශ වෙනවා, කුණු වෙනවා. ඕන කෙනෙක් දන්නවා. හැබැයි නැති වෙලා නැහැ. නැති නොවි දන්නවා. හැබැයි නැති නොවි දන්නේ යම් කිසි විදිහක මේක නැති වෙන බව Tamanට ප්‍රකටත්වයක් Tamanට තේරුම් ගැනීමක් තියෙනවා. ඔන්න අද අපි ඇස අනිත්‍යයි කියන හිතන කෝණේ. හැබැයි ඒ අපි දන්න දේ ඇත්තක්. ඔන්න ඔය වගේ තමයි නාම රූපය නිසා මේ ඇස පවතින්නේ. දැන් අපි දකින්නේ අපට හම්බුනේ දැන් මස් ටිකනේ. බුදුරණවහන්සේ පෙන්වුවේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන කියන එකනේ. මෙන්න මේ නිසා පවතින ඇස ස්ථිර නැහැ. හැබැයි අපට ඒක සාක්ෂාත් වෙලා නැහැ. අර හරියට ඇස අන්ධ වෙලා නැහැ වගේ. දැන් මේ උදාහරණෙත් ගලපලා බලන්න. දැන් ඔන්න ඇස අන්ධ වෙච්ච කෙනා සම්පූර්ණයෙන් දන්නවා අන්ධ වීම කියන්නේ මොකද්ද කියලා. හැබැයි අන්ධ වෙන්න කලින් අපි දන්නවා ඇස කියන්නේ අන්ධ වෙන නැත්නම් කුණු වෙන නරක වෙන නැති වෙන දෙයක්. ඒක දැන් මේ එතන ඉන්න ඕන කෙනෙකුට කිව්වොත් එහෙම කවුරුත් ඔක නොපිළගන්න කෙනෙක් ඉන්නවද? දැන් ඔබේ ඇහැ මැරලා ගියාම නැත්නම් කෝට්ටක් කනුනහම විසක් ගියාම ඔය ඇහැ නරක වෙනවා කුණු වෙනවා. ඔක මං කාට හරි කිව්වොත් නෑ නෑ මැරුණාම ඇස කුණු වෙන්නේ නෑ කියන කවුරු කවුරු හරි එහෙම කෙනෙක් එහෙම කෙනෙක් මෙතන ඉන්නවද නෑනේ නෑ නෑ කෝට්ටක් යනකොට හැනරක් වෙන්නේ නැහැ කියන කවුරුත් නෑ නේද එහෙම කෙනෙක් ඔක්කොමලා දන්නවා හැබැයි ඇස අන්ධ වෙලාද ඇස නරක් වෙලාද නෑ හැබැයි මේ තේරුම් ගැනීම නිවැරදි තේරුම් ගැනීමනේ ඔන්න ඔය වගේ තමයි ඇස කියන ආයතනයේ නාම රූපයෙන් හටගත්ත දෙයක් දැන් බුදුරන් වහන්සේ වුණ කියපු කාරණාව දැන් ඔය අපි දැක්කේ මස් ටිකටනේ බුදුරණවහන්සේ ඇස විග්‍රහ කරන්නේ මොකද්ද? අවිද්‍යා සංකාර විඥාන නාම රූපපත්ති. මෙන්න මේ තුලින් හටගත්ත ඇහැ. එයාට හම් වෙනවා මේක අනිත්‍යයි කියලා. හැබැයි දැන් අනිත්‍ය බව දැකලා නැහැ. අර ඇහැ අඳ වුන්නේ නැහැ වගේ අපට. මේ උදාහරණයක් කියන්නේ ඇහැ අඳ වීම කියන කන අපට තේරුම් ගැනීම සහ අඳ වීම සිදුවෙන එක. ඇස ඇස නාම රූපෙන් හටගත්ත බව දැක්කේ නැහැ. ඇස අඳ වුන්නේ නැහැ වගේ. නමුත් ඇස අඳ නොවි වුණත් අපට ඇස අන්ධ වෙන බව අපි දන්නවා. ඇස නරක් වෙන මරුණාම විනාශ වෙන බව අපි දන්නවා. ඒක අපි කවුරුත් නොදන්න දෙයක් නෙමෙයි. ඒ වගේ බුදුරයන් වහන්සේ පෙන්නපු ආකාරයට නාම රූප නිසා හටගන්න ඇහැ විග්‍රහ කරාට පස්සේ මෙන්න මේක ඒකාන්තයෙන් හරි මේක තමයි ඇස අනිත්‍යයි කියන්නේ කියලා යම් කිසි කෙනෙක් පිළිගත්තා නම් එයා සද්ධානුසාරී හැබැයි ඇස අනිත්‍ය බව දැක්කේ නැහැ. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ප්‍රත්‍යයෙන් හටගත් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් බව දැක්කේ නැහැ. දැක්ක කෙනාට මොකද කියන්නේ? සෝතාපන්නයි. හැබැයි ආය කවුරුත් මේක වෙනස් කරන් කවුරු කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔබට මං කිව්වොත් එහෙම ඔය කාගෙන්වත් අහලා දැනගත්තට ඕක මැරුණට හැකුණු වෙන්නේ නැහැ කියලා මං ඔබට කියනවා. කවුද ඒක පිළිගන්නේ? දැන් ඔබලා කාටරවම කියනවා ඔය ඇහැ මැරලා ගියාම කුණු වෙලා යන්නේ නැහැ. කිව්වේ කවුරුරි පිළිගන්න කෙනෙක් මෙතන ඉන්නවද? කවුරු පිළිගන්නේ නැහනේ. අන්න ඒ වගේ නාම රූපයෙන් අටගත් ඇහැ නিত্য නැහැ කියලා පිළිගන්නවා. අන්න ඒ වගේ පිළිගැනීම. එයාට සද්ධානුසාරී කිය. කවුරු හරි තව කෙනෙක් මොනවා හරි විග්‍රහ කරනකොට එයාගේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් නාම රූප ගැන සලායතන විඥාන අවිජ්ජා මේ හැම දෙයක්ම එයා හොඳට දන්න කෙනෙක් නේද? නැතු එයාට එහෙම වෙන එහෙම පිළිනො ගැන කියන්නේ කාලකටවත් ආය වෙනස් නොකරන ස්වභාවයටපත් වෙන්න පුළුවන්. බෑ. ඒ Taman තේරුම් ගත්ත දේ දැක්කා කියන්නේ සෝතාපන්නයි. ඒ කියන්නේ අපි ඇස අන්ධ වෙන බව අන්ධ වුණා අපි දැනගත්තා. අන්න ඒ වගේ. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට ඇස අනිත්‍ය බව තේරුම් අරගෙන සද්ධාවෙන් සද්ධාව දැන්. ඒතර සද්ධාව කියන්නේ කොන්න දැන් ටිකක් තේරෙන්න ඇති. ඒ සද්ධාව සාමාන්‍ය එකක් නෙමෙයි. මොකද දැන් දැන් අපිට ඇස අන්ධ වෙන බව, ඇස නැති වෙන බව මරණයේදී හෝ මොකක් හෝ දෙයකදී අපිට සාක්ෂාත් වෙලාද අපි මේක හරියි කියලාම දන්නේ. දැන් ඔබ කාට හරි කිව්වොත් ඇස කුණු වෙන්නේ නැහැ කියලා. ඔබ කවුරුත් පිළිගන්නේ නැහනේ. මැරුණාට පස්සේ ඇස කුණු වෙලා යන්නේ නැහැ කියලා කිව්වොත් ඔබ කවුරුත් එක පිළිගන්නේ. හැබැයි ඔබේ ඇස කුණු වෙලාද ඔබ පිළිගන්නේ ඒක? නෑ. හැබැයි ඔබේ පිළිගැනීම හරිද වැරදිද? හරි. අන්න වගේ මේ ශ්‍රද්ධාවන්සාරය කියන එක. කිසිසේත් වෙනස් වෙන්නේ නැති එක. හැබැයි ඒක වෙනස් වෙන්න තියෙන කොහොම එහෙනම් ඒ පිළිගැනීම නිවැරදි වෙලා? ඒක ඒ ධර්මයේ හොඳටම තේරුම් ගැනීමත් එක්ක ඇති අන්නේ ඇස අනිත්‍යයි කියලා දකින්ද යොමු වෙන්නට ඕනේනේ. දකින්ද යොමු වෙන්න උත්සාහ කරනවා ඊට පස්සේනේ. හරියටම පිළිගත්ත කෙනා අන්නේ කෙනාට කියනවා ධම්මානුසාරී. දැකපු කෙනාට කියනවා සෝතාපන්න. දැන් අපේ ඇස අන්ධ වෙන බව අපි පිළි අරගෙන ඉන්නකොට අපේ අනිවාර්යෙන් අපේ ඇස කවදා හරි අන්ධ වෙන එක වෙනවද නැද්ද? අපේ ඇස කුණු වෙන එක වෙනවද නැද්ද? කවදා හරි. වෙනවනේ. අපි පිළිගත්ත දේ ඇත්තද යන්නේ? මේ ඇත්ත දේ අනිවාර්යයෙන්ම වෙනවනේ. උපකල්පනයක් නෙමෙයි මේක. ඒ ඇත්ත පිළිගත්තේ. සද්ධානුසාරී කියන එහෙනම් සත්‍ය දකිද නැද්ද? මැරෙන්න කලින් සත්‍ය දකිනවා. ඒ සත්‍ය පිළිගත්තේ. ඒ සත්‍ය නම් පිළිගත්තේ සත්‍යය සාක්ෂාත් කරනවානේ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ කෙනා කවදාවත් සෝතාපන්න නොවි කලුරිය කරන්නේ. මොකද හේතුව? ඇත්ත පිළිගත්තී. ඒ ඇත්ත පිළිගත්තේ ශ්‍රද්ධාවෙන් හැබැයි නෙමෙයි අපි සාමාන්‍යයෙන් සිතන එකක් නෙමෙයි. ඒකට අපිට මේ නාම රූප විඥාන මේ සියලු ක්‍රියාකාරීත්වය වැටහෙන්නට ඕනේ. ඊට පස්සේ පිළිගැනීම. ඊළඟට අහනවා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ පංචශීලය නිවන් මාර්ගට අවශ්‍යයි. බුදුරන් වහන්සේ වදාළ දේශනාවේ දක්වන ලෙස ඉල්ලා සිටිමි. මෙය ගිහි ධර්ම සාකච්ඡාවලදී කරුණු ඉදිරිපත් කිරීම සඳහා දර්වාසන විශේෂයෙන් පන්සන සීල්පදේ. සීලය කියන්නේ මොකද්ද? සීලය කැඩීම කියන්නේ මොකද්ද? කය වචනය පිළිබඳ සංවරයක් නේද සීලය කියන්නේ? කය වචනය අසංවර වෙනවා කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසලයේ සුගති විපාකද දුගති විපාකද? දුක් විපාකද සුඛ විපාකද? මේ කලින් දේශනා කරලා ඔක මම හිතන්නේ හොඳට උරුප්පලා පෙන්නලා බුද්ධ දේශනාවෙම යම් කිසි කෙනෙකුට කයින් වැරද්දක් කරලා ඒකෙන් සැප වෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. එහෙනම් සීලය කියලා කියන්නේ කාය වචනය සංවර වීම ඒ කියන්නේ වැරදි දේ නොකිරීම. සීල් රකින්නේ නැහැ කියන්නේ වැරදි දේ කිරීම. වැරදි දේ කරොත් ලැබෙන්නේ දුක් විපාක නෙමෙයි, සැප විපාක නෙමෙයි දුක් විපාක. දුක කියන්නේ. එයාට ආයේ මනුස්සත් බවක් හම්බ වෙන්නෙත් නැහැ. එයාට ආයේ ධර්මයක් හම්බ වෙන ඉඩක් නැහැ. ඔක්කොම තියලා යනවා. එහෙනම් සීලයට යොමු වීම මේ ධර්මයේ ආරම්භය නෙවෙයිද? මේ ධර්ම මාර්ගයේ ආරම්භය. ඊළඟට දැන් මෙතන විශේෂයෙන් අහනවා පස්වන සිල්පදේ සුරාමේරේ. සුරාමේරේ කිරීම තුළ සිහිය ප්‍රකෘතිද සිහිය විකෘතිද? හොඳට හිතලා බලන්න. මත්ද්‍රව්‍ය භාවිතා කරාම ප්‍රකෘති සිහියකින් කෙනෙක් ඉන්නවද විකෘති සිහියකින් ඉන්නවද? විකෘති සිහියන්නේ අපට දැන් මේ ඉන්න ප්‍රකෘති සිහියේදීත් ධහම දකින්න ලේසිද අමාරුද? ටිකක් හිතන්න. දැන් අපිට දැන් මේ අපි දැන් ප්‍රකෘති සිහියක්නේ දැන් අපි ඉන්නේ. මේ ප්‍රකෘති සිහියටත් අපට බුදුරන් වහන්සේ කියපු ධර්මයේ කරා යොමු වෙන්න ලේසි වෙලා දෙනවද අපහසු වෙයිද? ඉතින් විකෘති ස්වභාවයකට කතා කරනවත් දෙයක් තියනවද? නේද? එහෙනම් සිහිය විකෘති වීමක් නම් වෙන්නේ එයාට ධර්ම මාර්ගයේ හොඳ නරක කිසි දෙයක් කියදෙන්නේ නැහැ. ඔක්කොම එහෙනම් එයා අන්න බුදුරණවහන්සේ කාමවිභංග සූත්‍රයේ දේශනා කරනවා කර්මයට, ඒ කියන්නේ මොකක් හෝ පිනකට එවැනි කෙනෙක් manuss ලෝකාවෙත් මොකද වෙන්නේ? මන්ද බුද්ධිකයි. නිරේ දුක් විඳලා, තිරිසන් ලෝකේ දුක් විඳලා එවැනි කෙනෙක් manuss ලෝකේ ආවොත් එහෙම මන්ද බුද්ධි කියලා උපදිනවා. ඇයි දැන් ජීවත් වෙලා ඉද්දිම තියෙන්නේ විකෘති 100ක්නේ. කර්මයේ හැටියට ලබන්නේ මොකද්ද? මිනිස්සෙක් ආවොත් මන්ද බුද්ධික වෙලා උපදිනවා. එහෙනම් බලන්න මේ දුස්සීල වීම කියන එක ඇත්තටම මේ ඒක සමාජයේ බුදු කෙනෙක් ඕනේ සීලය ගැන කියලා දෙන්න. ඔය සීලය. මේක සමාජ සම්මතයක්. ඒ කියන්නේ දැන් සිල් රකින්න එක පන්සිල් රකින්න එක බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක විතරක් නෙමෙයිනේ කරන්නේ. මේ සමාජයේ හොඳ යයි සම්මත දෙයක් තමයි මේ පංචශීලය කියන්නේ. ඒක කඩන්නේ කවුද? ඒකටත් එහා ගියපු කෙනෙක්. ඒ කියන්නේ සමාජ සම්මතයටවත් නැති කෙනෙක්. සමාජ සම්මතයේ තේරුම් ගත්ත කෙනෙකුනේ ධර්මයේ තියෙන්නේ. ඉතින් එහෙනම් පන්සිල් රකින්න නැති කෙනා ඔච්චර විකෘතියකට ගිහිල්ලා අකුසලයකට. හසට පුරුද්දක් තිබිලා එයාට එකපාරට ධර්මයේ සංවර වෙන්න පුළුවන්. එක වෙනම පැත්තක්. නමුත් දැන් අපි දැන දැන ඒක කරනවා කියලා කියන්නේ කවදාවත් යාට හවව හොඳ දේ ලැබෙන එකක් නෙමෙයි. ගරු ස්වාමීන් වහන්සේ ධර්මයේ ගමනේදී අප අසා දැනගත් දේ ගැන හරි ආකාරයට විමසිය යුතු බව මට අද දේශනාවලදී තේරුණා. මේ අවස්ථාව සහ එහි හරි ආකාරයේ ධර්මය අනුව අනුව කරන්නේ කෙසේදයි පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉස්සල්ලාම නිවැරදි ආකාරයට මෙනෙහි කරන්න කලින් තියෙන්න ඕනේ මොකද්ද? නිවැරදි ධර්මය අහන්න ඕනේ. ඔන්න ධර්මය හරියට අහන ස්වභාවය තමයි අපට තේරුම් කළ දෙන්න තියෙන්නේ. දැන් අපෙන් හැමෝම අහන්න දෙයක් තමයි අපි කොහොමද මෙනෙහි කරන්නේ. ඒ අහන ප්‍රශ්නේ තුලම තිබිලා තියෙනවා ධර්මය අහලා නැහැ හරියට. තේරෙනවද? කොහොමද මේ ධර්මයේ එක නෝනින් මෙනෙහි කරන්නේ? දැන් අපි මොකද්ද මෙනෙහි කළ යුත්තේ කියලා අහන ප්‍රශ්නේ තුලම තියෙන්නේ හරියට අහලා නැහැ. හරියට ඇහුවනම් වෙන්නේ මෙන්න මේක. දැන් බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනය තුල කියලා දෙන්නේ මොකද්ද? සත්‍ය අවබෝධය කරා යන ජීවිතයේ සත්‍ය වෙන ධර්මයක්නේ. ඔන්න එකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ කන් යොමාගෙන අර්ථය ගන්න අදහසින් අහන්න සද්ධාවෙන්. ඒ අහනකොට අපි දන්න රාමුවට ගැලපෙන්නේ ඔන්න හරියට ධර්මය අහනකොට වෙන දේ. දැන් අපි විශේෂත්වයක් කරා යනවනේ බුද්ධ වචනයත් එක්ක. විශේෂත්වයක් කරා යනවා කියන්නේ මොකද්ද? අපි දන්න දේ වැරදි කියලා අපි දන්න දේට එහා ගියපු දෙයකට යමු වෙන එක නේ. දැන් ඔන්න බුද්ධ වචනේ අහන තැනදී හරියටම අහනකොට දැන් ගොඩක් කට්ටිය හරියට අහනවා කියලා කරන්නේ තමන් දන්න දේට ගලපන එක. ඔන්න ඕකයි ඊට පස්සේ කියන්නේ නුවණින් විමසන්න තේරෙන්නේ නැහැ කියලා. ඇයි තමන් අර දන්න විද්‍යාවට ළමන් ඉගෙනගත්ත සම්ප්‍රදායට මෙච්චර කාලයක් ඉගෙනගත්ත දේට ගලපන නිසා අන්න දැන් විමසන්න දෙයක් දන්නේ ඇයි හරියට අහලා නැහැ? හරියට ධර්මයේ ඇහුවනම් මොකද වෙන්නේ? තේරෙන්නේ සිදුවෙන ප්‍රධානම කාරණා මොකද්ද? හරියටම ධර්මය ඇහුවනම් එයාට තේරෙන්නේ දැන් අපට හිතෙන හරියට ඒක තේරෙන්න ඕන කියලා නේ. තේරෙන්නේ ඇයි? අපි දන්න ටිකනේ ඒක තිබිලා තියෙන්නේ. දැන් අපි හරියට ධර්මය අහනකොට අපට තේරුණා නම් ඒ කියලා දුන්න දේ තුන මොනවද තිබිලා තියෙන්නේ? අපි දන්නේ ටික. එතකොට එහෙනම් මේ මේ අහපු දේ තුළ විශේෂත්වයකට යාජුදයක් තියෙනවද? නැහැ. ඒ විශේෂත්වයකට යාජුදයක් තියෙනවා අපි දන්න ටික එතන හම්බෙන්න විදියක් නැහැ නේ. දැන් ඒක අහද්දි හම්බෙලා තියෙන අපි දන්න ටික. ඒකයි තේරුණේ. එහෙනම් විශේෂත්වයකට යන්නේ නැහැ. එහෙනම් ධර්මය අහනකොට හරියට ඇහුවොත් මොකද්ද හම්බෙන්නේ උඩ? අපි දන්න කෝණයට එහා ගියපු දෙයක් තියෙනවා. දැන් අපි දන්න දෙයට එහා ගියපු දෙයක් තියෙනවා කියලා තේරිච්ච කෙනා මොකද කරන්නේ? ඔන්න හරියට ධර්මය අහනකොට සිදුවෙන වැඩපිළිවෙල. හරියට ධර්මය අහනකොට ඉස්සල්ලාම ඇහෙනකොට තියෙන්නේ මට තේරෙන්නේ නැහැ කියන එක. ඇයි අපි දන්න රාමුවට ගැලපෙන්නේ නැන්නේ? ඊටකට යා මොකද්ද කරන්නේ? තේරුම් ගන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද එයාට? එයාට තේරුම් ගන්න ඕන කියලා හිතෙනවා. එයා තේරුම් ගන්න මොකද කරන්නේ? කල්පනා කළ යුතුද නැද්ද? දැන් අපි පොඩ්ඩක් හිතන්න අපි සාමාන්‍ය සරල උදාහරණයක්. ඔන්න ගානක් හදනවා කියලා හිතන්න මොන හෝ ගාන ගැටලුවක්. දැන් ඔන්න අපි සාමාන්‍යයෙන් හොඳ දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. එයා ගැටලුව හදාගෙන යනකොට ඔන්න අලුත්ින් අලුත් ගැටලුවක් එනවා. දැන් එයාට ඒක තේරෙන්නේ නැත්නම් එයා අර දන්න න්‍යාය බල Taman දන්න ඔක්කොම එක කල්පනා කරලා නේද ඒක ගැන හිතන්න තියෙන්නේ අපෝ තේරෙන්නේ නැති එකට. එතකොට දැන් අපේ රාමුවට තේරුම් නැත්නම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපි දන්න ඒවත් එක දැන් මේක තේරුම් ගන්න හිතන්න ඕනේ. හැබැයි අපි දන්නේ තව මදි. මේක තේරුම් ගන්න. දැන් හිතනවා හිතනවා තව මදි. තව මොකද කරන්න ඕනේ නැත්තේ? තවත් අහන්නට ඕනේ වෙන දේවල්, තවත් ධර්මය අහන්න ඕනේ. තව බුද්ධ වචන අහන්නට ඕනේ. ඒවා අහමින් අහමින් මේක තේරුම් ගන්න අවශ්‍ය පාදක කරුණු හොයා ගන්න අන්න ඒක තමයි හිතිය යුත්තේ. අන්න ඒකයි හරියට හිතනවා කියන්නේ. අපට ධර්ම දේශනාව අහපු තැනදී අපට ධර්ම දේශනාව තුළ හිතන්න යමක් හම්බුනේ නැහැ කියලා කියන්නේ එක්ක දේශනා කරලා තියෙන බුද්ධ වචනේ නෙමෙයි. මොකද බුද්ධ වචනේ දැන් අපි මේ සරල කාරණාවක් දේශනා කරේ. කියන්නේ අපිට හිතන්න ඕන දේ පටිච්චසමුප්පාද පංචේපාස්කන්ධ එක්ක. නැත්තම් එයාට හරියට අහලා නැහැ. අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන කියන ටික ඔන්න අපි දන්න අපි දන්න ටිකක් තියෙනවනේ. ඒ ටිකත් එක්ක ගලපලා තේරුම් ගන්න. ඉතින් තේරිලා. තේරුනේ මොකද්ද? අපි දන්න ටික. හරියට හවනම් අන්න එයාට තියෙනවා නුවණින් විමසන්න දෙයක්. එහෙනම් හරියට ධර්මයේ අහපු තැනදී කුමක්ද සිටිය යුත්තේ කියන කාරණාව එයාට ප්‍රශ්නයක් නැහැ. ඒක එන්නේ නැහැ. මොකද ධර්මයේ අහන දේත් එක්කමයි හම්බ වෙන්නේ මොකද්ද? යෝනිසෝ මානසිකාර්ය කළ යුත්ත. ඒක කාටවත් ඇඟිල්ලෙන් ගලලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි දෙන්න පුළුවන් දේ ධර්මයේ. වැරද්ද තමන්ගේ. හරියට අහන්නේ. හරියට ඇහුවනම් තමන් තුළ තමන්ට හම්බ වෙනවා තමන්ගේ රාමුවට මේක ගැලපෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. එහෙනම් මේක තේරුම් ගන්න කල්පනා කළ යුතුයි විමසිය යුතුයි ඒකට තව පාදක කරුණු ඕනේ ඒ සඳහා තව දේවල් අහන්න ඕනේ අන්න ධර්මය අහන්නම යොමු වෙනවා අහමින් ඒ කාරණා පාදක කරගනිමින් නුවණින් විමසන්න යොමු වෙනවා එතකොට ආයේ ඔහොම විමසන්න මෙහිම විමසන්න කියලා තව කෙනෙකුට ඇඟිල්ලෙන් ඉල්ලලා කියන්න දෙයක් නැහැ අපි අර කටපාඩම් කරගත්ත ටිකක් නැත්තම් අර අපි අහලා දැනගත්ත ටිකක් මොනවටද ගැළපෙන ටිකක් ගලපන්න නම් අපි දන්නවා. ඒවට තමයි අපිට තේරෙන්නේ ධර්මය අහනකොට. අපි දන්න රාමුවට. ඉතින් විශේෂත්වයකට යන්නේ නැහැ. හැබැයි අර විදිහට කල්පනා කරන්න කරන්න අපි තුල වැඩෙනවා මොකද්ද? අපි තුල වෙන හැකියාවක්. ඒකට කියනවා ප්‍රඥාව. ඉමසන්න ඉමසන්න වෙන හැකියාව. මේ හැකියාව වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? අපි හිතපු තැනින් ඉහළට ගිහිල්ලාද? හිතපු තැනම ඉඳලාද? හිතපු තැනින් ඉහළට යනවා. අන්න විශේෂත්වයකට යනවා. දැන් විශේෂත්වයකට යන්න මොකද්ද පාදක වුනේ? බුද්ධ වචනේ ඇහුවා තමන්ගේ රාමුවට තේරෙන්නේ දැන් හිතන්න බැලවෙනවා තවත් දහම් කාරණා පාදක කරන හිතන්න හිතන්න තමන්ට ටික ටික වැටහෙනවා තමන් විශේෂත්වයකට යනවා ප්‍රඥාව කරා යනවා අන්න එතකොට අර කාරණාව තේරෙනවා එතකන් තේරෙන්න විදිහක් නැහැ බුදුරන් වහන්සේ කාලේ නම් එහෙම තේරිච්චයි හිටියා නේද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. බාහ්‍ය දාරුචීරිය. අහපු ගමන් තේරුණා. ඇයි තීක්ෂණ නුවණ අධික ප්‍රඥාව සසරේ පුරුදු කරගෙන ආපු වැඩපිළිවෙල. හැබැයි ඒ තේරුම් ගත්ත දේ කලින් තමන්ගේ රාමුවද තමන්ගේ රාම ඉක්මවල විශේෂත්වයකට ගිහිල්ලාද? විශේෂත්වයකට ගිහිල්ලා. හැබැයි විශේෂත්වයකට යෑම සඳහා අවශ්‍ය හැකියාව ඔක්කොම ඒ උත්තරමයන් ළඟ තිබිලා. ඒක යහපු ගමන් තේරෙනවා. එහෙනම් ධර්මයේ හරියට හපතනදී අපට මේ ධර්මයේ පිළිබඳ තේරුම් ගත යුත්තක් හම්බ වෙන්නට ඕන. ඊළඟට අහනවා ස්වාමින් වහන්සේ රූප සමුදය කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ ආදීන් ඔබ අහලා තියෙනවා. ආහාර යනු කබලින්කාර ආහාර නොවන බවද අසාරයට පැහැදිලි කරලා දෙන්න. ඇත්තරම අපි සමහර කාරණා දන්නේ අපේ රාමෙන් කියලා මම ඉස්සෙල්ලා කිව්වේ. බුදුරණවහන්සේ ආහාර සමුදයට ආහාර හතර මේ රූප සමුදයට ආහාර හතරම කියනවා. දැන් කබලින්කාර ආහාර කියනකොට අපිට මතක් වෙන්නේ මොකද්ද? බත්විගානනේ. නේද? නමුත් එතෙන් එහා ගියපු දෙයක් බුද්ධෝචනේ තියෙනවා. අපට මතක් වෙන්නේ බත්විගාන. එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඒකට එහා ගියපු දෙයක් බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ. කබලින්කාර ආහාරය කියලා. ඉතින් ඒක සම්පූර්ණ විග්‍රහ කරන්න වෙලා නැහැ. ඒක වෙන දවසක අපි කතා කරමු වෙන වෙලාවක. ඊට පස්සේ රූප සමුදය කියන කාරණාවේදී අවිද්‍යාව කර්ම මේ ගොඩාක් විග්‍රහ තියෙනවා. අපි මේකට පොන්චි කාරණා මම පැහැදිලි කරලා පෙන්නන්නම්. පොඩි දෙයක් තිලාව තියෙන හැටියට. රූපය කියනකොට අපි ඉස්සල්ලාම දැන් රූපය කියලා අපට හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධයත් එකනේ. ඒ කියන්නේ අපි ඇහැ කන නාසය දිවකය මන කියන ඔන්න ඔය ආයතන හය ඔස්සේ ලෝකේ සකස් වෙනකොට අපට හම්බ වෙනා මොකද්ද? පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒකේ මුලින්ම දේ මොකද්ද අපිට හම්බෙන්නේ? රූපය. රූපය හම්බුනහම අපි ඔන්න රූපය කියලා අපට හම්බ වෙන දේ තුළ අපි දැන් ගන්නවා ඒ රූපය අපට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපට හම්බ වෙනවනේ. හැබැයි එතකොට අපි රූපය කියලා අපට දැන් මට මේ පේන්න කෝපේ තියෙනකොට දැන් කෝපේ කියන සංඥාවත් එක්ක නේද රූපය අපට හම්බුනේ. දැන් මම මේ රූපය කියලා බෙදන්න හොයනවා මට තේරෙන විදිහට දැන් බෙදාගෙන යන්නට ඕනනේ. මේකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. දැන් මට තියෙන්නේ රූප සංඥාව කෝප සංඥාවක්ද පඨවි ආපෝ තේජෝ වායෝ සංඥාවක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ සංඥාවක් නේ. ඒතකොට දැන් හොයන්න තියෙන්නේ මොකද්ද එහෙනම්? ඒ සංඥාවත් එක්ක පංචපාස්සන්දිය තියෙන්නේ. කලින් කෝපෙත් එක්ක තිබ්බා. හැබැයි අපි හිතන්නේ දැන් මේ කෝපේ තමයි හොයාගෙන යන්නේ කියලා. හොයාගෙන ගියේ කෝපේ. නමුත් දැන් දැන් අපිට තියෙන්නේ අන්න පටවි සංඥාව. දැන් පංචපාස්කන්ධී සංඥාව පටවි. ආපෝ, තේජෝ, වායෝ. දැන් මේ රූපේ හොයාගෙන යනකොට ඔන්න ටික ටික හම්බෙන්නේ හැටි. පටවිය හොයාගෙන යනකොට ඔන්න බුදුරන් වහන්සේ දේශනා කරන පටවිය කියන්නේ මොකද්ද? තද ගතියටනේ. ඒක විග්‍රහ කරනවා අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් කියලා. දැන් ඔන්න පටවිය හොයාගෙන යනකොට තද ගතිය. තද ගතිය මොකද්ද? තද ගතිය කියන එකට ආධ්‍යාත්මික කියලා එකක් තියෙනවා. ඒ වගේම තද ගොරෝසු උපාදානෙන් හටගත්ත එකට කියනවා මොකද තද ගතිය කියලා. තද ගතියත් මොකද්ද සංඥාවක්නේ. තද ගතිය කියන දේ හටගත්ත කියනවා උපාදානයත් එක්ක. දැන් හොයාගෙනනකොට මොකද්ද හම්බෙන්නේ? දැන් මේ හොයාගෙන රූපේනේ. උපාදානය කොහෙද තියෙන්නේ? ගොඩනැගිල්ලකද? කෝප්පේද? නැත්තම් වෙන මොකකද තියෙන්නේ? පටිච්චසමුප්පාදනේ. උපාදානය කතා කරන්නේ කොහෙද? පටිච්චසමුප්පාදයකනේ. වෙන කොහොමවත් උපාදානයක් නැන්නේ. ගස් ගස් ගල් වල නැන්නේ නේ. උපාදානේ තියෙන්නේ පටිච්චසමුප්පාදේ. එතකොට දැන් උපාදානේ හොයන්න අපිට මොකෙන්ද යන්න තියෙන්නේ? පටිච්චසමුප්පාදේ යන්න වෙනවා. දැන් උපාදානේ නිසා කියනවා මේවා හටගත්තේ. දැන් උපාදානේ හොයන්න වෙනවා. උපාදානේ හොයනකොට මොකද හම්බෙන්නේ? තණ්හාව තණ්හාව හොයද්දි වේදනාව වේදනාව හොයද්දි ස්පර්ශය ස්පර්ශය හොයද්දි සලායතන සලායතන හොයද්දි නාම රූප නාම රූප හොයද්දි තණ්හාව මේ මේ අවිද්‍යාව විඥානි විඥානි හොයද්දි සංකාර සංකාර හොයද්දි අවිද්‍යාව ඒතර ඔක්කොම හම්බෙලා නැද්ද රූපේ හරියට හොයාගෙන ගියොත් මොනවද හම්බෙන්නේ නේද ඔන්න ඔය ටික හම්බ වෙනවා ඕකත් එක්ක තමයි මේ අපි දැන් අපට කබලින්කාර ආහාර කියලා අපි දැන් හිතාගෙන ඉන්න කෝණියත් හම්බෙන්නේ ඕකත් එක්ක. කබලින්කාර ආහාර බුදුරණවහන්සේ වෙන්න පවාකාට හම්බෙන්නේත් ඕකත් එක්ක. ඔක්කොම හම්බෙන්නේ ඔන්න රූප සමුදය හම්බ වෙනවා. සියරම ටික හම්බ වෙනවා. ඉතින් බුද්ධ වචනේනේ. ඇයි අපි අපට තේරෙන්නේ මේ කන බොන ටික නිසා මේ කයක් අපි ඔය කියන්නෙම කැම වීමෙන් කයට ගන්නවා කියන එක. ඉතින් ඕක බුද්ධ වචනයක් ඕනේ නැහැ. ඕක ඔක්කොම දන්නවා. ඕන කෙනෙක් දන්නවා. තිරිසනත් සමහල්ලාවට තේරෙනවා කෑවේ නැත්නම් එහෙම මට විනාශ වෙලා යනවා කියලා. නේ? එතකොට අපි හිතන්නේ මේ ඒක අපේ ලොකු නුවණක් කියලා. බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි ඒ ධර්මයත් එක්ක බලන්න මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අන්නේ විදිහටයි බුද්ධ වචනේ තියෙන කාරණාව ඉගෙන ගත්තොත් අපට ඒ තුළ තියෙන ටික තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අහනවා මේ ප්‍රශ්නයක් යද නිච්ඡන් තන් දුක්ඛං කියන දෙදී යමක් සහ දුක්ඛ කියන වචන දෙක විග්‍රහ කරනමින් ඉල්ලමු. මෙතන දුක්ඛ කියනකොට පුජ්‍යලයන්ගෙන් තොර සංස්කාර දුක්ඛී අදහස් වන්නේ ද අදහස් වන්නේ. මේක නම් ඉතින් ගොඩක් තේරුම් ගන්න ඕන. සරලව කියමුකෝ. දැන් අපි ත්‍රිලක්ෂණයේ වචනේ කාගෙන්ද ආවේ? એટલે මේ ත්‍රිලක්ෂණයනේ කියන්නේ නේ. බුදුරයන් වහන්සේගෙන්. හැබැයි මේ දැන් අපි මේක දන්න වචන ටිකක්නේ. අපි මේ වචන ටික දැන් අපේ කෝණෙත් එක ගලපන්නනේ මේ හදන්නේ. ඉස්සල්ලාම අපි ඔය නොදන්න දේ ඔක්කොම අතහැරලා දන්න දෙයට යන්න ඕනේ. මොකද දන්නේ? අපි ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක, අප්‍රියන් නායක වෙන එක මේ දුක අපිට දැන් දුකක් බව අපට තේරෙනවද නැද්ද? තේරෙනවනේ. ඒකයි බුදුරණවහන්සේගෙන් අහන්න ඕනද? කයමත් අහන්න ඕනේ නෑනේ. එතකොට ඒක අපේ ප්‍රත්‍යක්ෂයක් නෙමෙයික දුකක් කියලා අපට තේරෙනවා. දැන් අපි හොයාගෙන යන්නේ එතකොට මේ දුක නැති කරන මාර්ගයකට නේද අපි අවුරුත් වෙන්නේ. දැන් මොන පටලවා ගන්න ඒවා පටන් ගත්ත තැන සහ අවසානට යන එක. අපි දැන් පටන් ගත්ත තැනට අහපහු වෙන්න හදන අවසානට ගිහිල්ලා. ඇයි අපි නුවණ නැහෙනේ? අර දැනුම විතරක් දාගන්න එන්න හදනවා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පටන් ගත්තේ මොකද්ද අපි? ඔන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයක් අපි දන්නේ නැහැ කියලා හිතන්න. දන්නේ නැහැ. දැන් අපට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස් උපායාස දුකක් බව ඔබ දන්නවද නැද්ද? බුදුරජාණන්සේ කියපු නිසා නෙමෙයි. දන්නව නේද? මොකද ඒක ළඩ වුණාම කාටද සැප? කවුරුහරි සැප කෙනෙක් ඉන්නවද? මැරෙන එකට කවුරුහරි සැප කෙනෙක් ළඩ වෙන එක නැත්තම් ප්‍රියංගේ වෙන් වෙන එක කාටවත් නැහැ. ඒක බුදුරණවහන්සේ කියන්න ඕනේ නැහැ. නොකියුවත් අපි දන්නවා. දැන් ඔන්න අපේ ප්‍රශ්නේ. දැන් බුදුරණවහන්සේ තාම අපි දන්නේ නැහැ. බුදුරණවහන්සේ ගැන දන්නෙත් නැහැ, අහලත් නැහැ. දැන් අපේ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ මේ දුක? ඔක දුක කියන එක අපි හැමෝටම තේරෙනවානේ. දැන් අපි මොකද්ද යන් මොකක් කරන්නද ඕන නැත්තේ? දැන් අපි හැමෝටම එනවා උත්සාහය මොකද්ද? මේ දුක නැත්තම් හොඳයි කියලානේ. දැන් අපි දුක නැති කරන්න හොයනවා නේද? දුක නැති කරන්න හොයනකොට අපි කා දැන් අපි එහෙනම් හොයා ගන්න ඕනනේ කාටද මේක කියලා දෙන්න පුළුවන් කියලා. අන්න එතනදී බුදුරන් වහන්සේ ගාවට යනවා. එතනදී තමයි දැන් බුදුරන් වහන්සේ ගාවට යන්නේ. දැන් අපි දන්න ටිකක් ඔන්න තියෙනවා. ඉතින් දැනගන්න තමයි බුදුරන් වහන්සේගෙන් මේ දුකෙන් අයින් වෙන්න හොයනවා. බුදුරන් වහන්සේ කියලා දෙනවා මේ දුක හැදිච්ච හැටි හොයන්න කියලා. ඔන්න කියලා දෙන දේ බුදුරන් වහන්සේ. තමා ගානේ තමා තුළින් හැදිච්ච හැටි හොයන්න. ඔන්න හොයන්න න්‍යායකුත් දුන්නා. ඔන්න බුදුරන් වහන්සේගේ න්‍යායත් බුදුරන් වහන්සේ සත්‍ය න්‍යාය ඉස්මතු කරා පටිච්ච සමුප්පාදය කියලා. හේතුයෙන් හටගන්න දෙයක්. දැන් ඔන්න හොයාගෙන යනකොට යනකොට මේ හේතුඵල දාන. දැන් මොකක්ද මේ හොයාගෙන යන්නේ? අපට දැන් දුකක් තියෙනවා. මේ දුක ඇති වුණේ කොහොමද කියලා හොයන්න කියලා බුදුරන් වහන්සේ දුන්නේ. ඊට පස්සේ බුදුරණවහන්සේ හොයාගෙන යන්න දුන්නාට පස්සේ ඔන්න ඒ න්‍යාය තුල තියෙනවා මොකද්ද? මේ දුක ඇති වෙන්න හේතු වන අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා මේ විග්‍රහයක් ඔන්න බුදුරණවහන්සේ දුන්නා මේ දුකට හේතුව. දැන් මේක හොයාගෙන යනකොට යනකොට මේ දුක කියලා හම්බෙච්ච දේ මෙන්න මේ හේතු නිසායි තියෙන්නේ කියලා හම්බ වෙනවා. එතකොට මේ හේතු නිසා තියෙන දේ කියලා හම්බ වෙච්ච තැනදී එයාට හම්බ වෙනවා අපි හිතමු අපි සැපක් දුක් වේදනාවක් නැතුව දැන් අපි දැන් කොහොමත් අපි හොයාගෙන යනකොට දුක් වේදනාව අතහැරිනවන්නේ නැති වෙලා යනවා. මොකද වෙන මානසිකාරයක්නේ. එතකොට හම්බ වෙනවා මේ දුක කියන එක සකස් වෙච්ච දෙයක් කියලා. අපට කායික මානසික දුකක් නැත්නම් අපි හිතමු දැන් ඒකත් අතහැරලා ගියා කියලා. ඒ ඕන දෙයක් අපට හම්බ වෙනවා මොකක් හරිද? සකස් වෙච්ච දෙයක්, හේතු වලින් සකස් වෙච්ච දෙයක්. දැන් එතකොට ඔන්න ආයි ගලපන්න යන්න එපා මේ බුදුරන් වහන්සේගෙන් ධර්මය අහන්න කලින් අපි දැනගෙන හිටපු කොණෙට. දැන් අපි දැනගෙන හිටින කොණයක් දුක කියලා. ඒක දන්නේ බුදුරන් වහන්සේගෙන් බණ අහලා නෙමෙයි. දැන් ඒකට ගලපන්න යන්න එපා අපව. අපි මොකද කරන්නේ? අහපව ගලපන්න යනවා අර අපි අපි දැනගත්ත කොණෙට. ඔන්න දැන් හොයාගෙන යනකොට හම්බ වෙනවා මේ දුක මේක මේ සකස් වෙච්ච දෙයක් නේ. මේ හේතු නිසානේ තියෙන්නේ. එතකොට මේ හේතු නිසානේ තියෙන්නේ හේතුවෙන් හටගන්නේ කියලා දැක්කහම ඒ හටගත්ත දේ කුමක් ඇතිකල්ලිද? හේතු ඇතිකල්. එහෙනම් ඒක නිට්ටයයිද සැපයිද? ඒක ස්ථිරයිද? හේතුවක් නිසානේ තියෙන්නේ. ඔන්න ඔය දැක්මට කියනවා අනිත්‍ය දැක්කා කියලා. දැන් අපි වචනයක අල්ලගන්න ඕනේ. යමක් දුකද අනාත්මද? දැන් ওই දුක දැන් අපි අර අර ප්‍රශ්නෙත් එක්කනේ තියෙන්නේ. දැන් ඔන්න ඔය දැකපු දේ තුල මේ සකස් වෙච්ච දේ සකස් වීමක්ද නැද්ද? සකස් වීමක් නේ. මේක මේ දැක අනිත්‍ය දැකලා ඊට පස්සේ දුක දැකලා ඊට පස්සේ අනාත්ම දැකලා ඊට පස්සේ සෝතාපන්න වෙලා ඊට පස්සේ දක්දාගාමී මේ අපි දාගත්ත මානසික මනස්ගත වැඩ පිළිවෙලා. බුදුරණවහන්සේ ධර්මයත් එක්ක මේක මේ හේතු ප්‍රතිධර්මයක් තියෙනවා. අනිත්‍ය භව හම්බුණා කියන්නේ සකස් වීම හම්බ වුණා. හේතුයෙන් උපන් ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ දැන් අපිට අනිත්‍ය සංස්කාරයකනේ දැන් අන්න එකත් හොඳට කල්පනා කරන්න. අනිත්‍ය බලන්න කියන්නේ මොකකද? බුදුරණවහන්සේ අනිත්‍ය බලන්න කියන්නේ මොකද? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් සංස්කාරය අනිත්‍ය දකින්න කියනවා. දැන් අපිට මේ ගොඩනැගිල්ල කැඩෙනටි පේන්නේ මොකේදද? ඇහැට. අපේ ඇහැ අන්දෙනටි පේන්නේ මොකේදද? මනසින් කල්පනා කරලා. නැත්තම් අපේ කවගේ හරි ඇහැක් අන්දේන හැටි බලාගෙන ඉඳලා. ඒව අයිති ඇහැට නැත්තම් මසට මනසට. බුදුරණවහන්සේ දකින්න කියන අනිත්‍ය සංස්කාරික. සංස්කාර කියන්නේ මොකද්ද? සකස් වීම. සකස් වෙච්ච දේ. එහෙනම් අනිත්‍ය තේරුම් ගන්න කලින් සකස් වීම හම්බෙන්නට ඕනේ. එහෙනම් දැන් අපට ගෝචරච දුක හැදුනේ කොහොමද කියලා හොයාගෙන යනකොට මොකද හම්බෙන්නේ? සකස් වීමනේ. ඉතින් ඒක සංස්කාර දුක්ඛයක් නෙමෙයිද? අන්න ඒකට බුදුරණවහන්සේ සංඛාර දුක්ඛය කියලා නිර්වචනයක් දෙනවා. සකස් වීම හම්බෙච්ච තැනම ඒ හම්බවීම තුලම තියෙනවා අනිත්‍යයි කියලා වචනයක් ලේබල් කරන්න ඕනේ අනිත්‍ය බව හම්බුනේ. සංස්කාරය අනිත්‍යයි ප්‍රඥාව උදා වෙලා සංස්කාරය දැක්ක අනිත්‍ය දැක්කේ. අනේ මේක ආයේ අනිත්‍යද නැද්ද කියලා ආයේ ඔකට ලේබල් කරන්න දෙයක් නැහැ. එතකොට දැක්කේ මේ සකස් වීමක්. ඒකට කියනවා සංස්කාර දුක්ඛය කියලා. උතන මම කියලා ක්‍රියාකාරීත්වයක් නැහැ. දැන් මෙන්න මේ කාරණාව අපිට අමතක වෙනවා මේ මුල පටන් ගත්ත තැන මොකද්ද? අපි යන්නේ කොහෙටද? කුමන ප්‍රතිපදාවකටද යන්නේ? කොහොමද අපි හොයාගෙන යන්නේ? අපි අර බුද්ධ වචනේ ටික අහපව් අපේ අර මෝඩකමට මුල් ටිකට ගලපන්න යනවා. අපේ අර මුල් ටික මුල් දනගත්ත ටිකට. ඔකයි ප්‍රශ්නේ. එයා විශේෂත්වයක් කරා යන්නේ නැහැ හැම වෙලෙම ධර්මය අහලා Taman දන්න දෙයට ගලප ගලප ඉන්න එකක් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි අපට මේ බුද්ධ වචනේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ පංච ඉන්ද්‍රිය ආයස උණුසුම අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධ හේතුවෙන් පවතින බව සඳහන් වේ. ආයුෂ සහ උණුසුම පටිච්චසමුප්පාද සමග ගැලපෙන්නේ කෙසේද? ඔන්න අපි හිතමු පංච ඉන්ද්‍රිය ගැනනේ. නෝකටත් ඔය උත්තරයම තමයි ටිකක් දෙන්න තියෙන්නේ. දැන් අපට ලෝකේ දැන් ඔන්න මට දුකක් ආවා. දැන් මම ජීවත් වෙනවා. මම ජීවත් වෙනවා. මම ජීවත් වෙන්නේ ඇයි? ආයුසයි උණුසුමයි තියෙනවා. කර්ම විපාක මේ ඔක්කොම තියෙනවා. දැන් ඔන්න මම පටිච්චසමුප්පාද හොයාගෙන යනකොට මම හම්බ වෙනවද? මම ජීවත් වෙනවද? දැන් මං හම්බුනොත් නේද මම ජීවත් වෙන්නේ? මම ජීවත් උනේ දැන් ඔන්න අපි හිතමු දැන් මට මේ පේන්න කවුරු ඉන්නකොට දැන් ඔන්න පේන්න කෙනෙක් කියන දැන් එයාගේ ජීවිතේ තියෙන්නේ කුමක් නිසාද? ආයස උණුසුම මෙන්න මේවා නිසා. අන්‍යෝන්‍ය ප්‍රත්‍යය. දැන් ඔන්න ඔන්න හිතමු මට පේන එක්කෙනෙක් ගැන මම හිතනවා. නැත්නම් මං ගැන මං හිතනවා. දැන් ඔන්න මම පටිච්චසමුප්පාදේ හොයාගෙන හොයාගෙන යනවා. හොයාගෙන හොයාගෙන යනකොට අනිත්‍ය බවත් එක්ක හම්බෙනවා මොකද්ද? අනාත්ම භාවය හම්බෙනවානේ. පටිච්චසමුප්පාදේ හම්බෙද්ද තැනදීම හම්බෙන්නේ මොකද්ද? අනාත්ම බව හම්බුනහම කවුද මනින්නේ? මමද මනින්නේ එයා එක්කනද? මට පේන එක්කනද? දෙකම එනවද? එතකොට කාගේ දාවිස උණුසුම? ඒක යෙදෙනවද? ඉතින් ඇයි පටිච්චසමුප්පාද ගලපන්නේ? අන්න මුල අමතකයි. ඒ කියන්නේ අපිට මේ තියෙනවා මූලිකව මොකද්ද? මූලික අපි පැවැත්ම තියෙනවානේ. පැවැත්ම තියෙන්නේ පටිසම නොදැකීමෙන්නේ. නොදැකීමෙන් පවතින පටිසමුප්පාදනේ පුජ්‍යලයා ඉන්නේ. ඉන්න පුජ්‍යලයාගේ පැවැත්ම නෙමේ. ඉතින් ඒකේ ප්‍රත්‍ය නෙමේ. මේ පුජ්‍යලයේ කෙදෙන්නේ නැති බව පටිසමුප්පාදේ හම්බුනහම. ඉතින් එයාගේ ආයේ මොකද්ද කතා කරන්න තියෙන්නේ? රහතන් වහන්සේගේ ඇහැ ගැන කතා කරනවා වගේ තමයි. කියන්නේ මේ ඔක්කොම අර මේ අපේ අපට මේ පුජ්‍යලයකට ගෝචර වීම සහ පටිච්ච ලෝකෙන් ඈතර වීම නෙමෙයි. පටිච්චසමුප්පාද දැක්ම කියන්නේ මොකද්ද? ලෝකේ එකක්ද ලෝකෝත්තරද? දැන් පුජ්‍යල ජීවත් වෙන්නේ ලෝකයේද නැත්නම් ලෝකයෙන් පිටද? ලෝකෙන් ඈතර වෙච්ච දෙයකද පුජ්‍යලයක් ඉන්නේ ලෝකයේද? ලෝකේ නේද? ආයසුනුසුමත් එක්ක මිනිස්සෙක් ඉන්නේ ලෝකේ ඉන්නේ. ඉතින් එහෙනම් පටිච්චසමුප්පාද දැක්කම ලෝකෙන් ඈතර වෙනවනේ පුජ්‍යල ඉන්නේ පැනෙන්නේ නේද? ඉතින් ඇයි මේ ප්‍රශ්නයක් ඉන්නේ? අර හිතන ක්‍රමය වැරද්දන්නේ? පංචේන්ද්‍රිය ආයතන ලෙස මනසිකාර කරන විට ගෝචර වන්නේ කවර ආයතනයද? මම මනසෙන් කල්පනා කරොත් මගේ ඇහක් තියෙනවා කියලා මනට ධම්මයක්. කනක් තියෙනවා කියලා කල්පනා කරොත් මනට ධම්මයක්. නේ? මගේ ඇහැට මේ කය පේනකොට ඇහැට රූපයක් කය ආයතනේ. ඒකනේ හම්බෙන්නේ. වෙන දෙයකින් හම්බෙනවද? වෙන දෙයකින් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ඔය ඉන්න පුජ්‍යලයාගේ තියෙන සියලු දේවල් හම්බෙන්නේ අපේ ඇති ආයතනයකට. මම කියලා ගත්ත ආයතනයකට. අවිද්‍යා සංකාර ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන සලායතන ලෝකයෙන් පරිබාහිරව සිදුවන ධර්මතාවක් විසින් ගම්මිවන ධර්මතාවලට ගම්මින බැවි. ඉහත පංචේන්ද්‍රිය සහ ආයසුනුසුම අතර සම්බන්ධය පැහැදිලි කර දෙනුවෙන් ඉල්ලා සිටිමි. දැන් ආයසුනුසුම අතර සම්බන්ධය නම් තේරෙන්න ඇති. එතකොට අනිත් එක මොකද්ද? මගෙන් ආයතනයෙන් තොර බාහිර ලෝකේ තියෙනවා කියන එක. මට කොහෙන් හරි කියලා බලන්න මේ හොඳට හිතලා බලන්න ඔබ ඇහෙන් දකින්නේ නැතිව කනෙන් අහන්නේ නැතිව නාසයෙන් ආග්‍රහණය කරන්නේ නැතුව දිවෙන් රස බලන්නේ නැතුව කයෙන් හිතන් කයට පහසක් දැනෙන්නේ නැතුව මනසින් හිතන්නේ නැතුව ඔබ විස්තර කරන පරිබාහිර දේ මොකද්ද? ඔන්න මං අහ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඇහැට පේන්නේ නැතිව, කනට ඇහෙන්නේ නැතිව, නාසයට ආග්‍රහණය වෙන්නේ නැතුව, දිවෙන් රස ලබන්නේ නැතුව, කයින් පහස ලබන්නේ නැතුව, මනසින් හිතන්නේ නැතුව. එකක් තියෙනවා මනසින් හිතන්නේ නැතුව ඔබට ඒ වගේ වෙන්ව තියෙන පරිබාහිර දේ මොකද්ද? තමයි තමන් ප්‍රත්‍යක්ෂයෙන් බලන කල්පනා කරන. එහෙම දෙයක් හම්බ වෙනවද කාටවත්? ඒ ඔක්කොම හිතන දෙයක් නේ. දැන් දැන් ඔය ප්‍රශ්න ගැන හිතීම මොකද්ද? ඔය ප්‍රශ්න ගැන හිතීමම තමන් හිතන දෙයක් නේ. එහෙනම් මනසටයිද නැද්ද ඒක? ඒකත් මනසටයි තියෙන්නේ. දැන් ඇහැට පේන්නේ නැති මේ ආයතන වලින් තොරව යමක් තියෙනවද නැද්ද කියන එක කාටද හිතුනේ? මොකේද හිතුනේ? තමන්ගේ මනසටද නැද්ද? ඒ හිතීමත් ආයතනෙම නේද? ඉතින් මේ ප්‍රශ්නේ අදාළයිද? ඒ ප්‍රශ්නෙම වැරදි. බුදුරණන් මට මතකයි කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සාකච්ඡාවකදී සලායත නිරෝධයෙන් මොනවා හරි තියෙනවද කියලා අහනවා. සලායත නිරුද්ධ වුණාට පස්සේ තව මොනවද තියෙනවද? ඔය ප්‍රපංච නොකල යුත්තක් ප්‍රපංච කරන්නේ. සලායත නිරෝධා ප්‍රපංච නිරෝධෝ. ඉතින් ඒ එහෙම හිතන එකම සලායතනයක් නේ. ඇයි ඒක හිතෙන්නේ නැත්තේ? දැන් මේ විදිහේ සිදුවෙන කල්පනාවමත් මොකද්ද? මානසික අරමුණක් නෙමෙයිද? ඒකත් ආයතනය යන්නේ. ආයෙත් හිතනවා ආයතනකින් ආයතන හයෙන් තොරව තියනවාද කියලා. ඒ හිතීමත් ආයතනයක්. ඒකත් ප්‍රපංචයක්. ඉතින් හැම වෙලෙම තියෙන ওই වැඩපිළිවෙල. ඔන්න ඕක තමයි අපි අර බුද්ධ වචනේ ක්‍රමානුකූලව අධ්‍යයනය නොකරහම අපට ලෝකේ භෞතික විද්‍යාවයි රසායනික විද්‍යාවයි ගැලපෙන්නත් ඕන. ඊළඟට එක එකයි ඉදිරිපත් කරපු මනස් ගාත්‍රික ගැලපෙන්නත් ඕනේ. ඔන්න ඔය එකත් එක තමන්ගේ කෝණයට ගැලපෙන්නත් ඕනේ. හැබැයි ඔය එකකටවත් ගැලපෙන්නේ නැහැ මොකද්ද? බුද්ධ වචනේ. ඔය ඔක්කොම ඉක්මවපු දෙයක් බුද්ධ වචනේ. එහෙනම් අපි ඔය එකකටවත් ගැලපෙන්නේ නැති ඔය එකකටවත් අදාළ නැති ඒ බුද්ධ වචනය ඒ ආකාරයෙන් ඉගෙන ගත්තොත් ඔය ඔක්කොගෙම ඊතර වෙන මගක් තමයි බුදුරයන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මය ලෝකෙන් ඊතර වෙන ධර්මය. ඉතින් ඒ සඳහා අපි මේ උතුම් ධර්මයන් උපයෝගී කරගනිමු. හොඳයි එහෙනම් අද දවසේදී මේ ධම්රවි පදනම පාදක කරගෙන විස්තර කරන අංගුත්තර නිකාය විවරණය අද සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් රැස් කර ගන්නට යෙදුණ මේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආයු වරණ සැප බල ප්‍රඥා වැඩෙත්වා. ඒ වගේම ධර්මික රැකවරණ ආරක්ෂාව ඔබ සැමට සලසත්වා සීල දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්ගන්න මොහොතන් කරන්න. රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් කරන්න අනුමෝදන් වෙත්වා. ඒ මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් අපවත් වූදාල කටකරුණ ඥානන්ද ස්වාමීන් වහන්සේට නිවිසනසෙන්න මේ සියලු පින් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට, ලෝක ශාසනයේ සුරකින්න මහා සංඝරවණට මේ වැඩ සිටින මෑණිවරුන්ට ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් රැස් කරගන්න දෙනු සියලු පුණ්‍ය ධර්මයන් මහාචාර්ය අසංග තිලකරත්න මහත්මයාට ඒ වගේම මේ ධම්රී පදනමේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා මට අපපකාර කරන්නව මේ ශාසනීය අභිවෘද්ධියට පහසු <clears throat> විහරණේ සලසන ඒ වගේම මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන ඔබ සෑම සියලු දෙනාටත් ධර්මයේ සවන් දුන්න ඔබ සියලු දෙනාටමත් මේ කුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා තුනරුවන්ගනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ සලසෙත්වා ගෞතම සාසනය තුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන්